හොඳයි. දැන් අපි දේ කාලයේ විශේෂිත අවබෝධයක් සඳහා යා යුතු මාර්ගය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් සිදු කළා. ඒ තමයි නිවන් දැකීම කියන්නේ මොකක්ද? මාර්ගඵල අවබෝධය කියන්නේ මොකක්ද? එහෙම නැත්නම් සංසාරයෙන් ඈතර වෙනවා කියන්නේ දුකෙන් අත මිදෙනවා කියන්නේ මොකක්ද කියන කාරණේ අනුව අපි විශේෂ අවධානයක් ඇති කරගත්තා. මේ බුද්ධ ශාසනයක් තුල මනුෂ්‍යාත්ම භාවයකදී අපිට කරන්න තියෙන විශේෂම කාර්ය මොකක්ද කියලා. ඒකට ඒ අනුව තෙරුවන් සරණ යාම <clears throat> සසරින් එතෙර වීම දුකෙන් අත මිදීම යන මේ හැම වචනයකින්ම කියලා තියෙන්නේ මොකක්ද? උප්පත්තිය නතර කර ගැනීම කියන කාරණේ බව අපි තේරුම් ගත්තා. එතකොට මේ උප්පත්තිය කියන්නේ මොකක්ද කියන එක අපි හඳුනා ගනිමින් ආවා. උපත යනු ආයතන ලැබීමත් ස්කන්ධ පහළ වීමත් කියන දේශනාවට අනුකූලව අපි සරලව ඒක තේරුම් කරගන්න උත්සාහ කළා. එතකොට ආයතන කියන්නේ මොනවද කියලා අපි දැක්කා. ඒ ඇඟට අයිති කොටස් ටිකක් කියන එක අපි තේරුම් ගත්තා. ඇස, කන, නාසය, දිව, ශරීරය, මොළය කියන ආයතන ටිකක්. එතකොට ඒ ටික ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය බලයක් ස්වභාවයෙන් අපි තේරුම් කරගත්තා පණ කියලා. එතකොට සිත කියන ස්වභාවයෙන් මේක හඳුන්වන තත්ත්වයක් අපි තේරුම් ගත්තා. ඒක අනුව මේ පණ තියෙන බව තේරුම් කරගන්නට ස්වභාවය අපි අඳුරගත්තා. සිතීම කියන ක්‍රියාවලිය අපිට තමන් තමන්ට තේරෙන එකක් බාහිරින් අඳුරන්න බෑ. ඒක තම තමන්ටයි තේරෙන්නේ. ඒකට අනුව අපිට ප්‍රකට වෙන කාරණාවන් දෙකක් තිබ්බා. කතා කිරීම සහ ක්‍රියා කිරීම. ඒ අනුව ඒ ස්වභාවයන් ටික කර්මය විදිහට එහෙම නැත්නම් සංකාර විදිහට පින් පව් කියන විදිහට කුසල් අකුසල් කියන විදිහට මේ ධර්මයේ තුල විවිධ තැන්වලදී විවිධ ආකාර වලින් ප්‍රකාශ කරලා තිබා. එතකොට මෙන්න මේ කර්ම ස්වභාවය නතර කර ගැනීම එහෙම නැත්නම් සංකාර නිරෝධ කර ගැනීම කියන මෙන්න මේ ඉලක්කය තමයි අප විසින් අනුගමනය කළ යුත්තේ කියන එක අපි අවබෝධ කළා නිවන සඳහා නිවන් දැකීම යනු උපත නතර කිරීම යනු මෙන්න මේ කර්ම ෂය කර ගැනීමක් කියන එක අපි අවබෝධ කළා. එහෙනම් අනේ ආකාරයෙන් කර්ම ෂය කර ගැනීම අපිට කරන්න බෑ කර්ම ෂය වීම වෙන්නයි ඕන. කියන්නේ අපිට කර්ම නතර කරන්න බෑ මොකද ජීවත් වෙනවා කියන්නේ කර්ම කරනවාද නැද්ද? කියන්නේ නිින්ද ගිය වෙලාවයි සිහි නැති වෙච්ච වෙලාවයි හැර අනිත් හැම අවස්ථාවකදීම කර්ම රැස් වෙනවා. ඒතර ඒ කියන්නේ ජීවත් වෙනවා කියන්නේ නැවත මොකක් වෙනවද? කර්ම රැස් වෙනවා. ඒ කර්ම රැස් වෙනකොට තමන්ට භවය නතර කරන්න පුළුවන්ද? බෑ. මොකද බුදුහාමුදුරු දක්වනවා නැවත උපදින්න වෙන්නේ මොකක් ඉඳද? කර්ම රැස් වීම නිසා. කම්ම දායාදෝ භවිස්සති. භවය නැත්තම් නැවත උපත සිදු වෙනවා කර්මය දායාද වෙලා. එහෙනම් කර්මය නතර වුණොත් තමයි භව සැකැස්ම නතර වෙන්නේ. නමුත් කර්ම නවත්තන්න අපිට බෑ. එහෙනම් දැන් අපිට තෝරගන්න වෙනවා මොන කර්මද නතර කරන්න ඕන මොන කර්මද ඒ සඳහා කරන්න ඕන. හරි. දැන් ඊට කලින් තමන් දැනගන්න වෙනවා දල වශයෙන් හරි. ගැඹුරින්ම දැනගන්න ඕනේ. නමුත් දල වශයෙන් දැන් මේ කාලයේ 90 දින මේ තුනක් හතරක් ඇතුළතදී තමන්ට මේ කාරණා පැහැදිලි කර දෙන්න තියෙන නිසා කෙටියෙන් හරි තමන් වටහා ගන්න වෙනවා. ඇයි අපි මේ උපත නවත්තා ගන්නේ? ඇයි උප්පත්ති නතර කරන්න දැන් තමන් මේ උත්සාහ කරන්නයි හදන්නේ. ඇයි ඒක කරන්නේ? ඉතින් ආයෙ ඉපදිච්චාම මොකද කියලා අහන්නේ. ඈ? දුකෙන් ගැලවෙන්න. මොන දුකෙන් ගැලවෙන්නද? මොකක් සංසාරේ තියෙන දුක? ඈ? ඉපදීම ඉපදීම ඉපදීම ඉඳලම දුකයි. ඉපදීම ඉඳලා මොනවද තියෙන දුක? වැඩවීම ආදර යනවා ප්‍රියංගෙන් වෙන්න වෙනවා තව අප්‍රිය එකතු වෙනවා ඔය විදිහ තමන් ඔව අහලා තිනවා තමන්ට ඒ එකකින්වත් ගැලවෙන්න ක්‍රමයක් නැහැ ඉපදුනොත් උප්පත්තියේදී දුක් ඇති වෙනවා සත්‍යයන්ට ඊළඟට ඉපදිච්ච මොහොතේ ඉඳන් ලෙඩ වශයෙන් තමන්ට දුක් තියෙනවා ඊළඟට නවන්න වයසට යෑම කියන ස්වභාවයෙන් දුක් ඇති වෙනවා. කැමති දේවල් අහිමි වෙලා අකමැති දේවල් තමන්ට ලැබිලා ප්‍රියායකෙන් ඈත් වෙන්න වෙලා ජීවත් වෙන්න වෙහෙසීම ඇති වෙලා තමන්ට බොහෝ දුක් හටගත්තා කියන එක තමන්ටම තේරිලා තියෙන දෙයක්. එතකොට මේ එකකින්වත් ගැලවෙන්න බෑ උප්පත්ති ලැබුත්. ඒක තිරිසන් සතාට දෙවියන්ට බ්‍රහ්මයාට, പ്രേතයාට, අසුරයාට කියලා කිසිම සත්වයකට නවත්තන්න බෑ. යම් යම් සත්ත්ව කොටාසයන් වලදී ඒ උපදින සත්ත්ව නිකාය අනුව බුදුහාමර දක්වන තම්මි චම්මි ජාතන් කියලා ඒ තැන්වල උපදිනවා ඒ ඒ නිකාය කියලා. එතකොට ඒ තිරසම් නිකාය එකක්, പ്രേත නිකාය එකක්, මනුෂ්‍ය නිකායක්. ඒ විදිහට ඒ ඒ තැන්වලදී මොකද වෙන්නේ දුකට? නැති වෙනවද? එහෙම නැත්නම් අඩු වැඩි වෙනවද? ස්වභාවයෙන් වැඩි වෙනවා. ඈ? අඩු ස්වභාවය අඩු වැඩි වෙනවා මිස දුක නැති වෙන්නේ නැහැ. ඒතරෝකේ දෙයාකාරයක් තියෙනවා තමන් පැහැදිලිව තේරුම් කරගන්න ඕනි කාරණා. ඒ තමයි කායික වශයෙන් ඇති වෙන දුක් කියලා ඒවා තියෙනවා සහ මානසික කියනවා නැත්නම් ඒවා හරියට කියන්න ඕනි චිත්ත පීඩා කියලා. කායික පීඩා, චිත්ත පීඩා කියලා දුක් දෙවර්ගයක් තියෙනවා. එනි කායට ඇති වෙන ඒවා සහ සිතේ ඇති වෙන ඒවා කියලා දෙකක්. එතකොට කාම ලෝකයන් වල මේ කායික ඇති වෙන தත්වයන් සහ චිත්ත ස්වභාවයන් කියන දෙකම පවතිනවා. හරිද? ඒතර බ්‍රහ්ම ලෝක තලයන් වල වැඩි ස්වභාවයන් වල කායික ස්වභාවයන් මොකද වෙන්නේ? ආයම වෙලා යනවා නැතිම தත්වයක් වගේ තමයි තියෙන්නේ. නමුත් චිත්ත ස්වභාවය කියන එක පිටෙනවා. දැන් දිව්‍ය ලෝකයේ ගත්තාම දිව්‍ය ලෝක යනකොට මොකද වෙන්නේ? කායික ස්වභාවයන් නැහැ නෙවෙයි. කායික ස්වභාවයන් තියෙනවා. හැබැයි අපි තරම් කායික පීඩාවක් දෙවියන්ට නැහැ. හැබැයි මානසික පීඩා එහෙම නැත්නම් චිත්ත පීඩා කියන ඒවා මොකද වෙන්නේ? දෙවියන්ට තියෙනවා. එතකොට ත්‍රිසං සත්‍යය ගත්තාම දෙකම අපිට වඩා වැඩි වෙනවා. ඒ නිසා තමයි කායික පීඩා, මානසික පීඩා වැඩි බවක් තමයි එතනට එන්නේ. එතකොට പ്രേතය ලෝකය, අසුර ලෝකය, නිරය කියන තැන් වලටපත් වෙනකොට මොකද වෙන්නේ? ඒ කායික පීඩා, මානසික පීඩා තවත් වැඩි වෙවි වැඩි වෙවි යනවා. එතකොට අපි ධර්මානුකූලව දන්න කාරණයක් තමයි සත්‍යයන්ට උපදින්න සුදුසු තැන්. කීයක් බුදුහාමුදුරු කියනවා? සත්වයෝ කියලා ගත්තම සත්‍යයන්ට උපදින්න තියෙන තැන්. ඔක්කොමයිද? සියලු සත්‍යයෝ කියලා අපි කියන්නේ නේද? මෛත්‍රී භාවනා හැම කරනකොට ඔව් තලයන් විදියට විවිධ වෙනස් ස්ථාන විදියට 31ක් කියලා කියනවා. හරිද? මේවා තමයි දල වශයෙන් මම කියන්නේ. අවබෝධය ඇති කරගන්න. එතකොට බ්‍රහ්ම ලෝක හතරක් ගැන කියනවා අරූපාවචර කියලා හතරක් තියෙනවා. ඊළඟට රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් කියලා දෙනවා. එතකොට ඔක්කොම බ්‍රහ්ම ලෝක තල 20ක් ගැන කියනවා. ඊළඟට දිව්‍ය ලෝක 6ක් ගැන කතා කරනවා. මනුස්ස ලෝක එකක්, තිරිසන් ලෝකයක්, പ്രേත ලෝකය, අසුර ලෝකය සහ නිරය. ඒ විදිහට තමයි 31ක් තියෙන්නේ. එතකොට ඒ 31ක් තලයන් වලම සත්‍යයට එක්කෝ කායික වශයෙන් එහෙම නැත්නම් මානසික එහෙම නැත්නම් අපි කිව්වා චිත්ත පීඩා වශයෙන් යම් දුක් ස්වභාවයක් පිටෙනවා. දැන් බ්‍රහ්ම ලෝක තලයේවල ඇති කරගත්ත යම් කිසි චිත්ත ස්වභාවයක් තුළ එක දිගට මෙහෙම ඉඳලා ඉඳලා ආපහු මොකද වෙන්නේ? ඒ කුසල බලය. මොකද බ්‍රහ්ම ලෝකවල දිව්‍ය ලෝකවල ආදී තැන්වල උපදින්න වෙන්නේ කුසලයේ යම් බලයක් නිසා. හැබැයි ඒ කුසල බලය වැඩි දියුණු කර ගන්න ක්‍රමයේ දෙයක් නැති නිසා ඒ தත්ත්වයන් වල ඉඳලා විශේෂයෙන් බ්‍රහ්ම ලෝකවල දිව්‍ය ලෝකවල ඉන්න අයට පුළුවන් බ්‍රහ්ම ලෝක තලවල ඉන්න අයට බොහෝ දෙනාට මොකද වෙන්නේ ඒ කුසලයේ බලවත් කරන්න බැරි තැනක තමයි ඉන්නේ අර අනාගාමී වෙලා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ යන අය හැර අයිතයට එසේ ඒ தත්ත්වයේ ඉඳලා ඉඳලා එතනින් චුත වෙනකොට මොකද වෙන්නේ ආපහු අකුසලයක් තමයි විපාක දෙන්න තියෙන්නේ මොකද කුසල ඉවර වෙනකොට මොකද වෙන්නේ අකුසල කර්ම විපාක දෙනවා එතකොට ඒ අය නැවතත් කොහේ හෝ ආයු උපදිනවද නැත. ආයුෂ ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. දැන් අපි සාමාන්‍යයෙන් කතා කරනවා මිනිස්සුෙකුට ආයුෂ කොච්චරද? ඔය වැඩිම අවුරුදු 100ක් 200 ඔක 100ක සමන්ට සමහර කාල තිබෙනවා කියන අවුරුදු ලක්ෂයක් ඊට වඩා ඉක්ම යන කාලවලුත් තිබ්බා කියලා ධර්මී කියනවා හරිද කොහොම හරි ඒවා ආයුෂ එහා මෙහා වුණාට කාලය කොච්චර වුණත් ආසානේ වෙන දේ මොකද්ද මැරෙනවද නැද්ද විතර මැරිලා ඔය 31ක් තලයන් වල කොහේ හරි උප්පත්ති ලැබෙනවා. ඒක කොතන ඉපදුනත් ඔය කියන පීඩාවන්ගෙන් අඩුවක් වැඩිවීමක් තමයි සිදු වෙයි. එක්ක අඩුවීම එක්ක වැඩිවීම සිදු වෙයි. හැබැයි දුක නැතිවීම වෙනවා. හ්ම් නැතිවීම වෙන්නේ. ඔව්. බ්‍රහ්ම ලෝකවල සනස ආයතන තියෙනවා. ඒ කියන්නේ පණ තියෙනවා කියලා අපි කොහොමද? ඔව්. එතකොට පණ නැත්තම් ඒක මොකද්ද? දැන් ඒක සිහිය ඇති වෙනවද දැන් සිහිය තියෙනවා කියලා පණ සිහිය තියෙනවා නම් පණ තියෙනවා කියලා කතාවක් නැහැ මං කිව්වා සිහිය නැතත් පණ තියෙනවා කියලා මං කිව්වා. දැන් නිින්ද ගියාම සිහිය නැහැ. සිහිය වෙනයි පණ වෙනයි. එහෙනම් පටල ගන්න බෑ. මං කියවනේ නිින්ද ගියාම පණ නැද්ද? සිහියෙන් ඉන්නකොට කරන්න තියෙන වැඩක්මමයි මම කිව්වේ. ඒ හින්දා බ්‍රහ්ම ලෝකවල ඉනකොට සිහිය නැහැ පණ දෙනවා. ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එයාට බණ කියන්න බැරි ඒක. නැත්තම් බුදුහාමුදුරු තිබ්බ බ්‍රහ්ම ලෝකවල ගිහලා බණ කියන්නේ. එහෙනම් ඒ උන්ට සිහිය නැහැ. සිහිය නෙවෙයි ඉන්නේ. හැබැයි සිහිය වෙන තැනක පාවිච්චි කර කර අයින්න. මැරිලා නැහැ. වෙන බ්‍රහ්ම ලෝකෙදී පණ නැත්තයි දේව මලමිනි තමයි ඔක්කොම. හරි? එහෙනම් ඔය මම කිව්ව එකයි සරලව තේරුම් කරගන්න. ඒකට ගැඹුරට යනකොට මම තව ඔක අබද කරලා දෙන්න. හරි? එතකොට ඔය කියන ආකාරයෙන් තේරුම් කරගන්න තියෙන්නේ එයාගේ කය හැබැයි සූක්ෂමයි. ඒ තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපිට දෙවියෝ පේනවද? අපිට තිරිසන් සත්තු පේනවද? අය තිරිසන් සත්තු පේන්නේ? දෙවියෝ නොපෙනෙන්නේ. එයාගේ ආයතන ටික දැඩිව සකස් වෙච්ච ඒවා. අපි වගේම දැඩි වූ ස්වභාවයකින් කය සකස් වෙලා තියෙන ඉඳයි අපිට පේනවා. ඒතකොට දෙවියෝ පේන්නේ නැත්තේයි. ඒ ආයගේ කයත් හැබැයි සිවුම්ම සකස් වෙලා තිනවා අපේ ඉන්ද්‍රියයන් වලට ආයතන වලට ඒක ගෝචර කරන්න තමයි බැරි. හැබැයි ආයතන නැහැ නෙවෙයි. මොකද පැහැදිලිව දෙවියන්ට ඒවා තියෙන බව ධර්මයේ තුල කියනවා. දිබ්බ චක්කු. දිබ්බ චක්කු කියන්නේ දෙවියන්ගේ ඇහැ. දිබ්බ සෝත. දිබ්බ ගාන. එහෙම නැත්නම් පොදුවේ කියනවා දේව කාය. දෙවියන්ගේ කයක්. බ්‍රහ්ම කාය. එතන. ඒතර කයක් තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි හිතනවා වගේ මෙහෙම භෞතික වශයෙන් අපිට භෞතික தත්වයක් තියෙනවා. නමුත් ඒ වගේම ස්වභාවයක් නෙවෙයි. ඒකයි අතන තියෙන වෙනස. හරි? හැබැයි නෑ නෙවෙයි. එතකොට දැන් ඔන්න ඔය කියන ආකාරයෙන් එසේ දෙවියන් හෝ වේවා, බ්‍රහ්මයෝ හෝ වේවා, කවුරු හෝ වේවා, කොයි ආකාරයෙන් ඒ කය සකස් වුණත් ඒ කියන සකස් වෙච්ච කයත් එක්ක මේ පණ කියන එක සම්බන්ධ වෙලා තියෙන නිසා ඒකාන්ත වශයෙන්ම ඒ කයට කය අර සුකම තත්වයෙන් ඇදෙනකොට ඒකට තියෙන කායික පීඩා ස්වභාවය අවම වෙනවා. මොකද කය නඩත්තු කරන්න ප්‍රශ්න නැහැනේ. දැන් දෙවියන්ට අපිට වගේ කැම් බීම් හොයන්න දෙනවද? නැහැ. එතකොට ඒ කියන ආකාරයෙන් දෙවියන්ට අපිට වගේ ওই කියන දරුව ලොකු මහත් කරන්න ඒ අයට කිරි දෙන්න ඒ අය නාවන්න හොදන්න ප්‍රශ්න තියෙනවද? ඒව නැහැ. හරිද? ඒයි ඒ අයට එහෙම කය සකස් වෙන්නේ නැහැ. කය ඕපපාතිකව සකස් වෙච්ච සුකම වශයෙන් කයක් තියෙන නිසා. හරිද? එනිසා දැන් මේ දුක ගැන කතා කරන අවස්ථාවේ බුදුහාමුදුරු විශේෂ වශයෙන් ඒ ආයත ඇතිවෙච්ච තත්වයන් ගැන කියනවාට වඩා විශේෂ කරලා මොකක් ගැන කතා කරේ? මනුෂ්‍යයන්ට ඇතිවෙච්ච තත්ත්වය ගැන තමයි දුක්ඛ සත්‍ය කතා කරේ. හරිද? එතෙන්දි මේ ඉපදෙනකොට කායික වශයෙන් මානසික වශයෙන් ඇතිවෙච්ච පීඩා, ලෙඩ හැදෙනකොට, වයසට යනකොට, මැරෙන අවස්ථාවේ ඔය කියන විදිහට විවිධ අවස්ථාන් වල සාකච්ඡා කරනවා. ඒ නිසා තමන් ඒකත් තේරුම් කරගන්න ඕනේ දල වශයෙන් තමන්ට ඇතිවෙච්ච පීඩාවන් තමන් හරිහැටි තේරුම් කරගත යුතුයි බුදුහාමුදුර දක්වනවා මේ ටිකත් හරියට නොතේරෙන නිසා තමයි කෙනෙක් නැවත මේ උප්පත්තියක් ඇති කරගන්න උත්සාහ කරන්නේ තේරෙනවද දැන් ඉපදීම දුකයි කියලා තමන් කීවා එතකොට ඉපදීම දුක් වෙන්න තමන් මේ තාක්කල් ඒක දුක් වුණා කියලා හේතු කරගත්ත කාරණා මොනවාද දුකයි කියන්නේ හේතුගත කාරණා ඉපදීම අනිත්‍යව නෙවෙයි. ලෙඩ හැදීම නෙවෙයි. වාසට යාම නෙවෙයි. මරණය නෙවෙයි. තමයි අනිත්‍යය ගැන නෙවෙයි මේ කතා කරන්නේ. ඉපදීම කියන එක දුකයි කියලා කිව්වා. ඉපදීම කියන එක දුකයි කියන තමන්ට ඇතිවෙච්ච හේතු සාධක මොනවාද කියලා. හ්ම්. ඒ බුදුහාම පස්සේ නේ ගන්නේ. බඩේ බඩගින්න ආවේ නෑනේ මල් උපදින්න කලින්. අයි අඬන්නේ. ඇයි ඉපදෙනකොටනේ අඬන්නේ. ඉපදෙනකොට අඬන්නේ ඇයි කියලා. දන්නේ නැහැ. දන්නේ නැත්නම් එදේ නයිපදීම දුකයි කිව්වේ. කතන්දරේ වෙච්ච කතන්දරේ මතක නෑ තාම. ඒක තමයි වෙලා තියෙන්නේ. ඔය කතන්දරේ මතක නැති හින්දා හැබැයි Tamanට ඔක වෙච්ච නෙමුණාට ඒ හින්දා Taman තවත් කෙනෙකුට ඒ දුක දෙන්න Taman විහිතෙනවා. ඕක දන්නේ නැතිකම හින්දා. එනේ Taman දුක්ින්දා ඒ දුකේ ස්වභාවය Tamanටත් නොතේරිච්ච හින්දා තවත් කෙනෙකුටත් ඒ දුක් දෙන්නම තමන් කටයුතු කරනවා. ඒකයි වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තම ওই කාරණේ කිව්ව එක හරි. තමන්ට තේරෙන්නේ නැහැ. හැබැයි බෝධිසත්වය මේ කාරණේ එසේ දන්නා බවත් ධර්මය තුල කියනවා. හේතුව බෝධිසත්වයා කියන්නේ විශේෂිත චරිතයක්. මෞකුස තුල පටන් සිහියෙන් වාසය කරා කියලා කියන්නේ. මෞකුසේදී පවා කොහොමද හිටියා කියන්නේ? සිහියෙන් හිටියා කියන්නේ. දැන් ඒ විශේෂ තත්ත්වයක දැන් අපිට කතා කරන්න බෑ කොහොමද වුනේ කියලා. ආශ්චර්ය මනුස්ස පුද්ගලයා කියලා කියන්නේ. හරිද? එතකොට මව්කුසක් තුළ ඒ කාලය තුළ ඇතිවෙච්ච ඒවා දන්න බව කියනවා. අපිත් දන්නවා. අපිට සිද්ධ වුණා. හැබැයි වෙලා තියෙන්නේ මොකද්ද? අපිට මතක නැහැ. අපි ඒවා අමතක කරලා දානවා වෙනත් බාහිර දේවල් එක්ක කටයුතු කරන්න ගියා. දෙන්නු හොඳයි. එතකොට අපිට ඒකත් තේරුම් කරගන්න කියනවා දල වශයෙන් සමාගයේ අවබෝධයට අවශ්‍ය. එතකොට තමයි මේ සඳහා වීරිය වැඩෙනවා. හරිද? දැන් ඒකාන්තයේ මනුෂ්‍යාත්ම භාවය ලබන්ට මනුස්ස ශරීරයක් වූ මව කුසක් තුළම මේක කාලයක් ගත කරන්න සිද්ධ වුණාද නැද්ද? ඒ කියන්නේ මනුෂ්‍යාත්ම භාවය ලබන්න තවත් මනුෂ්‍යකාන්තාවක්ගේ කුසේ. ඒ කියන්නේ අපි කියනවා නම් මව කුසේ ඉඳ වුණාද නැද්ද? ගර්භාෂය කියලා අපි කියනවා. දැන් මට කියන්න තමන් කැමතිද අත් කකුල් හකුල් වල අත් දෙක ගැට ගහලා දාලා අඳුරු කාමරයක ගඳ ගහන තැනක තමන් ගිහින් තිබ්බොත් එහෙම ඉන්න. ඈ කැමතිද ඉන්න කියලා නෑ. දැන් තමන් මව් කුසේ හිටපු කාලේ සීකරගත්තොත් කොහොමද හිටියේ? අතපය දිගෑරලා Tamanට ඉන්න පුළුවන් කමක් එහෙම තිබ්බද? නෑ. මවකුස කෙනෙක් කොහෙද තියෙන්නේ? එහෙනම් ගර්භාෂයේ කොහෙද තියෙන්නේ? බඩේ. කාගේ බඩේද? ආවගේ බඩේ. එතකොට ඒකේ තියෙන්නේ යමනාද? ඔව් ගර්භාෂයේ තියෙන්නේ ගර්භාෂ්‍රාවය කියලා අපි පොදුවේ කියනවා. ගඳ ගහන දියරයක්. ඒක පිරිසුදු එකක් එහෙම නෙවෙයි. දුර්ගන්ධයෙන් යුක්ත දියර ස්වභාවයක්. ඒතර ගර්භාෂ බිත්තිය කියන්නේ මස් වලින් හැදිච්ච එකක්. ඒක වටේම තියෙන්නේ මොනවාද? ඒ වගේම පිළිකුල් සාගත දුර්ගන්ධයේ යුක්ත ද්‍රව්‍ය ස්වභාවයක්. එක පැත්තකින් කෙල පිට හොටු කලවම් වෙලා ඔක්කොම අබෙරිලා තියෙන වමනේ ගොඩක් එකතු වෙනවා හැම වෙලේම ආමාශේ. දැන් ආමාශේ කියන්නේ ආය ආවොත් එහෙම කන්න පුළුවන්ද? බෑ. ඇයි? ඈ වාමනේ ගොඩක් ආයතන ක්‍රම තියෙන්නේ. ඒ කියන්නේ ඒකේ වාමනේ ගොඩක්. ඊළඟට ඒවා දිරවමින් යන බඩවැල් ටික තියෙනවා. හරිද? ඒකලා දිරවලා ඉවර වෙලා අසූචි බවටපත් වෙච්ච ගුදය තියෙනවා. අර දියර එකතු වෙච්ච ආමාශයේ ආහාර ගත්තාම ඒකේ තියෙන වතුර එකතු වෙලා වතුර පොහෙරලා ආපහු එකතු වෙනවා මූත්‍රාශය කියලා මූත්‍රාශ ගොඩක්. දැන් වටේ මොනවද තියෙන්නේ එතකොට? ඕම් ඔය කියන්නේ අසුචි තියෙනවා, මූත්‍රා තියෙනවා, වමනේ තියෙනවා. ඕවා දිරවමින් යන බඩවැල්, ඊළඟට අක්මා වකුගඩ ඔය විදිහට කොටස් ගොඩයි. ඒක වටේ තියෙන ඒවා. ඒවා. ඒතර ඒක ඇතුලේ තියෙනෙත් ඒ වගේම දුර්ගන්ධයෙන් යුක්ත දියරයක්. දැන් සාමාන්‍යයෙන් තමන් කැමතිද ඔය විදිහට ගඳ ගහන තැනක වැඩි කාලයක් ඉන්න. දැන් සමාන් තමන් හිතුවොත් සාමාන්‍යයෙන් තමන් හොඳට පිරිසුදු කරගත්ත ඔය කියන ආකාරයෙන් අද දැන් අද කාලේ හැටියට නම් හොඳට තමන් එයා ෆ්‍රෙෂ්නස් ගහලා එයා ෆ්‍රෙෂ්නස් තියාගෙන පාවිච්චි කරන බාත් รู ම් එකේ කොච්චර වෙලා ඉන්නවද? টয়ලට් එකට ගියාම කොච්චර වෙලාවක් ඉන්නවද කියලා හරි. පොඩි වෙලාවයි. හොඳයි අපි හිතමු ඕක සුමානයක් දෙකක් විතර පිරිසිදු කරන්නේ නැතුව පාවිච්චි කරා කියලා. එහෙම වුණත් එහෙම ඒ වගේ එකට යන්න සිද්ධ වුණොත් එහෙම මොනවා වගේද? අකමැති. දැන් ඒකාගයකට හේතින් තමයි යන්න සිද්ධ වුණත් යනවනේ. එතකොට ඒ වගේ දැනකට ගියොත් Taman හැකිතාක් ඉක්මනින් ඒකෙන් ඉවත් වෙන්න දඟලනවද නැද්ද? ඈ? දඟලනවා. දැන් මට කියන්න දැන් අද Taman සුමානියක් දෙකක් ඔය වැසිකිලියක් පා පිරිසිදු කරන්න නැතුව පාවිච්චි කරොත් ඒක අපිරිසිදු වෙලා දුර්ගන්ධය වැඩි වෙනවා කියලා Tamanම කියනවා නම් Taman හිතුවොත් Taman උපදින කාලය වෙනකොට Tamanගේ අම්මට අවුරුදු 20ක් 20කට වඩා වැඩි ගාණක් වෙන්න ඕන. අවම වශයෙන් හරිද? එහෙම වුණා. දැන් ඔය අවුරුදු 20ක් ඊට වැඩි කාලයක් වෙන අම්මා කවදාවත් දරුවෙක් පිළිසිඳ ගත්තායි කියලා ඔය කියන ආකාරයෙන් ඔය අසූචි එකතු වෙන එකව මූත්‍රා එකතු වෙනත් අසූචි එකතු වෙන ගුද මල්ලවත් මූත්‍රා එකතු වෙන මූත්‍රාසෙවත් පිරිසිදු කරා කියලා කොහෙවත් තියෙනවද? ඔය ඒක තමයි මම කියන්නේ අර. එතකොට ඒ කියන්නේ අවුරුදු 20ක් විතර හොදලා නැති වැසිකිලියක හිටියා වගේද නැද්ද කියලා අහන්නේ. ඈ අවුරුදු 20ක් විතර හොදලා නැති වැසිකිලියක් ඇතුලේ හිටියා වගේ තමයි ඔක. අර කිව්වා වගේ තවත් ඒවා තියෙනවා. ඔක ධර්මයේ තුල එහෙම තියෙනවා. හරිද? ඔකට කිව්වේ ගර්භ සංක්‍රාන්තිය කියලා. ගර්භාෂයට පිවිසීමේ දුකක් තියෙනවා. සංක්‍රාන්තිය පිවිසුණා. ඊට පස්සේ අර කිව්වේම පටන් ගන්නවා. ගර්භ පරිහරණය කියලා තව එකක් කියනවා දුකේ. ගර්භාෂය පාවිච්චි කරනවා. දැන් ඔකේ පිළිඳ ගත්ත ගම උපදින්නේ නැහැ. පිළිඳකට මොකද කරන්නේ? නාමාශයක් ආශයෙන් ඉන්නවා. ඊට වඩා වෙන්න පුළුවන් දසමාශයක් වෙන්න පුළුවන් ඊට වඩා වැඩි වෙන්න පුළුවන් සමහරට අඩු වෙන්නත් පුළුවන් කොහොම හරි ඉන්න වෙනවා යම් කිසි කාලයක්. ඉන්න වෙනව නැද්ද? ඉන්න වෙනවා. එතකොට දැන් ආන් එහෙම ඉන්න කාලය තුල ඒකාන්ත වශයෙන්ම අර කිව්ව පීඩාවන් විඳිනවා. මොනවාද? අම්මා තමන්ගේ ජීවිතේ රැකගන්න කල යුතු දේවල් කරනවා. කරනව නේද? ඒ කියන්නේ කණ්ඩ ඕනි. අඳින්න ඕනි, නාන්න ඕනි, තමන්ගේ වැඩපල කරගන්න ඕනි, ඔක්කොම කරනවා. ඔය ඔක්කොම කරගන්නකොට අර මකුෂයේ ඉන්න දරුවාට ඔය සියල්ල පීඩාවන් දිහට දැනෙනවා. අර කී වගේ අම්මා රස්නෙන් කෑම කෑවා. මොකෑ වෙන්නේ? ආමාශය රත් වෙනවා. ආමාශය රත් වෙනකොට ඒ ආසන්නයේ ගර්භාෂිත රත් වෙනවා. ඒක ඇතුලේ තියෙන දියරයත් අර කියන විදිහට රත් වෙන්න ගන්නවා. හරියට අසුචි ගොඩවල් වල පැහි පැහි වාසය කරන නිරයන්ට එනවා. ගුත නිරය කියලා නිරයක් තියෙනවා. හරිද? ඒකේ තියෙන්නේ නිතරම පැහි පැහි තියෙන අසුචි ගොඩවල්. ආන් ඒ වගේ මේ මාකුස ඇතුලේ මොකද කරන්න වෙන්නේ? පැහි පැහි ඉඳ වෙනවා කරන්න දෙයක් නැහැ. හරිද? එතකොට ඊළඟට අම්මා සීතලෙන්ට ආවම මොකද වෙන්නේ? සීතල එනවා. දැන් ඒකත් නිරේ තියනවා කියනවා ලෝකාන්තරික කියලා නිරයක්. ඒකේ ස්වභාවය කොයි වගේද කියනවා. ඒකේ අධික සීතල විතරයි කියනවා. ඒ අධික සීතල දරා ගන්න බැරුව නිර්සත්‍යයා ඔය කියන ආකාරයෙන් මස් පුපුරලා ලේනහර පුපුරලා මොකද සීතල වැඩි වුණාම මොකද වෙන්නේ? ඔක්කොම ගල් වෙනවා. ඒක ගල් වෙලා පුපුරලා මරණයටපත් වෙන ආයත් කර්මයෙන් හින්දා මොකද වෙන්නේ? එතනම උපදිනවා ඕපපාතිකව. හරිද? මිනිස්සු වගේ උපදින්නේ නැහැ නේ. නිර්සත්‍ය ඕපපාතික ශාරීරිය සම්පූර්ණ නැතුව ආය උපදිනවා. කර්මයේ ගෙවෙනකම් එහෙම වෙනවා. ආන් ඒ වගේ මේ මවකුසේ ඉන්න දරුවට අර සීතලෙන් කනකොට අර කිනු පීඩාව. දැන් ධර්මයේ කියනවා නිරේ හිටිය සත්‍යයට එක්කෝ රස්න විතරයි එහෙම නැත්නම් සීතල විතරයි. දැන් මේක ඉන්න කෙනාට දෙකම එක පිටම හට ගන්නවා. අර කිව්වා වගේ. වැඩිනුත් කනවා කිව්වනේ. ඒ කාලේ. එතකොට රස්නෙන් කාලා කාලා එහෙම අදිවට ඒකට සීතලෙන් හොඳට මොකද කරන්නේ? අයිස්ක්‍රීම් කනවා. එතකොට මොකද වෙන්නේ? රත් වෙලා රත් වෙලා මැදියට සීතල වුණාම දැන් කර කියා ගන්න දෙයක් තියෙනවාද ඒක ඇතුළේ ඉන්න කෙනා. දැන් නම් තමයි රත් වෙනකොට සුලං ගහගන්න. ෆෑන් එකක් දාගන්න, ඒසී එක දාගන්න. ඒක ඉන්නකොට. එතකොට සීතල වෙනකොට කොළම් දෙන්නේ නැහැ. හැබැයි වා ඔක්කොම තේරෙන්නේ නැහැ. හැම වෙලේ තේරෙනවා. මොකද පණ තියෙනවනේ පණ තියෙනවා. පණ නැතුව නෙමෙයි පණ තියෙනවා ඒවට. හරිද? මොකද කය තියෙනවා. අනිත් ආයතන ඇහැ කන නාය හැදිලා නැතත් අනිත් ටික තියෙනවා. ඒතර ඒ ඇඟට දැනෙනවා. හරිද? එතකොට අම්මා ඔය කෑම කනකොට ආමාශය පිම්බෙනවා. ආමාශය පිම්බෙනකොට හැම වෙලේම මොකද වෙන්නේ? ගර්භාෂය. තද වෙනවා. අම්මා ඇඳුම් අදිනකොට ඒකට හිර වෙනවා. ඔය කෙන ආකාරයක අම්මා අඩියක් තියලා අවිදින්න පටන් ගන්නකොටම මොකද වෙන්නේ? ඒකත් එක්කම හෙල්ලෙනවා. එතකොට භූමි කම්පා වුණා වගේ මුළු ගර්භාෂයත් එක්කම හෙල්ලි හෙල්ලි තමයි ඉන්න වෙන්නේ. පැහැදිලිද? එතකොට ඔය හැම ක්‍රියාවක් තුලින්ම අම්මගේ පීඩාවකටපත් වෙන අන්නේ සියල්ල සබහා තමන් හිතාගන්න මොකද වෙන්නේ කියලා. එතකොට ඕම ඒ ටික ඔක්කොටම පොදුවේ කියනවා ගර්භ පරිහරණය කියලා. ඊළඟට තියෙනවා ගර්භාෂය තුල ඉදී මොකද වෙන්නේ? යම් ආකාරයකින් මවගේ ක්‍රියාකාරකම් නිසා අංග විකලතාවය සහ අපරිමයෙන් මරණය දක්වාම යන්න පුළුවන් කියලා. කියන්නේ ඒකට විපත්ති මූලකයි කියලා කියනවා. විපත් මුලක්. අම්මා ගන්න ආහාර වැරදුනොත් මැරෙනවා. සමහර විට අම්මගේලේ දරුවගේලේ ගැලපුණේ නැත්තම් මොකද වෙන්නේ? සමහරට මැරලා යනවා. මොකද ඒ අම්මා සමහර ලෙඩවලට බෙහෙත් ගන්නවා. ඒ බෙහෙත් ගත්තාම මොකද වෙන්නේ? බෙහෙත් ඉසෙලා මරනවා. එතකොට විපත් මූලකයි මොකද කරක් ගියා ගන්න යන්නේ. මොකද ඒකට අපි ෆයිට් කරන්නේ රණ්ඩු කරලා බේර ගන්න බුණා නේද? එහෙම බෑ මොනවා කරලා නම් කරන්න දෙයක් නෑ. මරනවා. ඒරොම් හොම විපත් සහිත තනක් කියලා කියනවා මෞකුසේ. ඊළඟට මෞකුසෙන් බිහි වෙන අවස්ථාව දක්වා නොමැරි කාලය ගත කළා නම් මැරෙන්නේ නැතුව හිටියා නම් මොකද වෙන්නේ? හ්ම් මැරෙන්නේ නැතුව මෞකුසේ ඇතුලේ ඔහොම හිටියොත් නව මාසයක් දක්වා ඊළඟට බිහි වෙන වෙලාවේ ඒත් නිරේ ඇතිවෙච්ච වේදනාවක් හා සමාන පීඩාවක් ওই දරුවා විඳිනවා. ඒක තමයි ඔය අඬාගෙන එළියට එනවා කියන්නේ. අර පීඩාවල් දරා ගන්න බැරි කම. ඒකවල කියනවා එක තැනක හරියට ඇතේ කාමරයක් තුල ඉඳලා මේ ඇතා කාමරේ දොරේ යතුරු සිදුරෙන් එළියට එනවා වගේ කියලා. පුළුවන් දැන් ඔය දොර වහන්න යතුරු දාන යතුරු සිදුරක් තියෙනවනේ. යතුරු සිදුර කියන්නේ මහ ලොකු එකක්ද? නෑ. ඒතර අලියෙක් හරි ඇතෙක් හරි පුළුවන් සාමාන්‍යයෙන් දොරෙන් ගන්නවත්. ඒතර ඕම් ඔය යතුරු සිදුරෙන් එළියට ගන්න පුළුවන් වේද ඇතෙක්. ආන් ඒ වගේ කියන. නාමාසයක් දහමාසයක් වැඩිණු දරුවා ඔය කියන ආකාරයෙන් බිහි වෙනකොට අම්මගේ යෝනි මාර්ගේ හරහා බිහි වෙන වෙලාවේ අම්මගේම කකුල්ලට උකුල්ලට වලට හිර වෙලා තෙරපිලා පොඩි වෙලා තමයි එළියට ආන් ඒ පීඩාවට තමයි කියන්නේ විජායන දුක්ඛය කියලා ඕකේ කියනවා. දැන් ඕන් ඔය විදිය පීඩාවන් ටිකක් ඒකාන්තේ විඳලාද නැද්ද මේ ලෝකයට ඇවිත් තියෙන්නේ. ඈ දැන් අතර කවදාවත් Taman ওই ටික හිතුවද හැබැයි වෙලා තියෙන දෙයක් ඕක. හරි. වෙච්ච දෙයක් Taman හිතුවද කවදාවත් ඔහොම වුණා කියලා Tamanට. ඈ හිතුවද? දැන් හැබැයි වෙලා නැද්ද? වෙලා. දැන් ඕක විද්‍යාව දියුණුවයි කියලා තාක්ෂණය දියුණුවයි කියලා ඕකෙන් කොහොමද අඩු කරන්න පුළුවන්? ඈ අඩු වෙලා හැටි. අඩු වෙනවද? ඒ තමයි බුදුහාමර දැක්වේ මේ දුක්ඛය සත්‍යයක්. වෙනස් කරන්න බෑ. වෙනස් වෙන්නෙත් නැහැ. හැබැයි තමන් උත්සාහ කරන්නේ ඕමක වෙනස් කරන්න පුළුවන් කියලා හිතාගෙන තමන් වෙහෙසෙන එක. ඒක තමයි නවත්තන්න කිව්වේ. ඔව්. එනවා. ඒක නිකන් නම් වෙන්නේ නැහැ. ඒකට හේතු කියා දෙන්න. මහා කුසල බලයක් සහිතව එහෙම කරොත් ඕපාති ගෝතින්න පුළුවන්. හරිද? එහෙම නැත්තම් බෑ. එහෙම සුලබ නැහැ. ඒක ඉතාල විරල ආනා. කම්බපාලි කියන කතා කරනවා එහෙම. තව කීප දෙනෙක් ඉන්නවා එහෙම ඕපාතික ප්‍රතිචය. ධර්මය තුල කියනවා. ඒ අය සම්පූර්ණ ශරීරය ඇතුළේ මෞකුෂය ඇතුළේ ඉන්නතු ඇවිල්ලා දෙනවා. හරි? ඒක නිකන් වෙන්නේ නැහැ විශේෂ හේතු සහිතව වෙන්නේ. හ්ම්. එතකොට දැන් Tamanට ඔය ටික වෙලාද නැද්ද? වෙලා. හ්ම්. දැන් එතකොට නැවතත් Taman ඔය ටික විඳින්න කැමතිද? ඈ? කැමතිද? එහෙනම් ආයත් දැන් මනුස්සාත්ම භාවයක් ලැබෙනවාට කැමතිද එතකොට? ආය ලැබුවද ඉතින් ඔය ටික හොම වෙයි. ඕකට දැන් ಜಾති ભેදයක් තියෙනවද? සිංහල දෙමළ බෞද්ධ කතෝලික හින්දු මුස්ලිම් කියලා. ඔයකොටම පොදුවේ ඒක විදියයි. හරිද? නිසා මේ ධර්මයට ආවේට මේ ධර්මතාවයට ಜಾති නැහැ. කුල ආගම් අයවා ભેද මොකුත් නැහැ. හරි සියල්ලන්ට පොදුවේ සිදුවේ. දැන් ඉපදිච්ච මොහොතේ ඉඳලා ඒකාන්ත වශයෙන් මරණකම්ම Tamanට ඇති වෙච්ච දුක් පීඩා ටිකක් තමයි ඊළඟට Taman ඔය කිවි. ලෙඩ වයසට යන මරණ කියලා. ඒකත් තේරුම් ගත යුතුම කොටස් ටිකක් තියෙනවා. කොටස් ටිකක් ඒක තේරුම් ගත යුතු වෙනවා. හරි? එද ඒ ටිකත් කෙටියෙන් පැහැදිලි කරනවා. දැන් එතකොට ඉපදිච්ච මොහොතේ ඉඳන් Taman ඒකාන්ත අසරණේද නැද්ද? ඈ? අසරණේ. Tamanට තනියෙන් කන්න පුළුවන්ද? ඇය දෙන්නේ? Tamanට ඕන දෙයක් ඉල්ල ගන්න? හ්ම්? දන්නවද? මේ ලෝකේ කල යුත්තේ මොකද්ද? නොකල යුත්තේ මොකද්ද? මොකක්ද දන්නේ නැහැ. අන්ත අසරණයි කියලා කියන්නේ. කියන්නේ අනුන්ගේ සරණක් නැති වුණොත් කවුරු හරි හෙව්වේ බැලුවේ නැත්නම් අනිවාර්යයෙන් මොකද වෙන්නේ? මැරෙනවා. ඒ තරම් පීඩා සහිතයි ඒ தත්ත්වය. හරිද? හරි. එතකොට එහෙම කාල වකවානුවකුත් ගත කරන්න උනාද නැද්ද? අවුරුදු දෙකක් තුනක් යනකම් අනිවාර්යයෙන් එහෙම තමයි. ඊට පස්සේ ටික ටික තේරෙනකොට ටික ටික Tamanට අනිත් ලෝක தත්ත්වයන් සමාජ தත්ත්වයන් තේරුම් ගන්නකොට ඒවත් එක්ක කටයුතු කරන්න පටන් ගත්තා. හරි? එතකොට පුංචි කාලයේ ඉඳන් මරණකම්ම ලෙඩ නැති කාලයක් කාට හරි තියෙනවා. ලෙඩ නැති කාලකේනේ. ඔව් ඒක කොහෙන්ද තියෙනවා? ඒක ඒක වෙන හේතුවක් ඉඳන් වෙන්නේ. ඒක මම කියා දෙන්න තාටිකි. <laughs> ඉක්කොලයන් වෙන්නේ ඇයි කියලා. හරිද? ලෙඩ නැති කාලෙ තිබ්බද කියලා අහන්නේ. ඉස්කෝලේ යන කාලේ ලෙඩ තිබ්බා. ඈ තරුණ කාලෙත් තිබ්බා. මහලු වෙනකොටත් තියෙනවා, දැනුත් තියෙනවා. නේ? දැන් ඒ වුණාට ඔය අය ව්‍යාධිපි දුක්ඛා කියලා එකක් ගැන කතා කරනවා. දැන් මම අහන්නේ ව්‍යාධිපි දුක්ඛා කියන එක කවද ඇති වෙන එකක්ද? ලෙඩ හැදීමේ දුක කියන එක කවද ඇති වෙන එකක්ද කියලා යන්නේ. ඉපදීමත් එක්ක. ඉපදීමත් එක්ක දෙවිත් තවන්ට තිබුණ ලෙඩක් කියන්නේ බලන්න. බඩගින්න ඒක වෙනම එකක් නේ. බඩගින්න කියන එක පොදුවේ හැම සතාටම තියෙන එකක්. හරි. ඒක අර ව්‍යාධියක් කියලා කියන්නේ ඒක දුකක් කියලා කියනවා. jigaccha pipasa බඩගින්න සහ පිපාසය කියලා දුක් දෙකක් තියෙන බව ඇත්ත. හැබැයි ඒක ලෙඩක්ද? එක්තරා જાතියක ලෙඩක් තමයි ඕක. හරි බඩගින්න කියන සහ පිපාස කියන ලෙඩ දෙක. ආ ඒ දෙකට මොකද කරන්න ඕනේ ආ? ඒ ලෙඩ මොකද කරන්නේ? ඈ කෑවනම් කොච්චර කන්න ඕනද? ඈ? බඩේ ප්‍රමාණය ගත්තා ඉවරද? ඈ? ආ කන්න. ඒක තමයි මම අහන්නේ කොච්චර කනවද කියලා මම අහන්නේ. ඉවරයක්? ඉවරයක් නැහැ. ඒ කියන්නේ ජීවිතාන්තය දක්වාම ඒ කියන බඩගිනි සහ පිපාස කියන දුක් දෙකට පීඩාවෙන් මිදින්න වෙනවද නැද්ද? ඒ සඳහා Tamanට වෙහෙසෙන්න යන අවස්ථාව තමයි අර කිවි. මොකද එන්නේ? ඔව් රස්සාවල් කරන්න ඕනේ. රස්සාවල් නිකන් හම්බෙන්නේ නැහැ. හොඳ රස්සාවල් හොයාගන්න ඉගෙන ගන්න ඕනේ. ඒතර ඉගෙන ගන්න ඕනේත් බඩගින්නේ හින්දා රස්සාව ගන්න වෙනේත් බඩගින්නේ හින්දා දැන් ඔය වැඩි හරියක් දෙන සමහර විට විවාහ වෙලා තියෙනෙත් බඩගින්නේ හින්දා. ඇයි? තනියෙන් උයා පියා ගන්න බැරි නම් අනුන් දෙනේවා කණ්ඩත් බැරි නම් Tamanට ඕන විදිහට උයා ගන්න මොකද කරන්නේ? ඔය වැඩට කෙනෙක් ගන්නවා එක්ක වැඩට කෙනෙක් ගන්නවා. ඒකෙන් බාරියාව කියලා. හරිද? කොහොම හරි කවන්නේ. ඒක කරන්නනේ ගත්තේ. එතකොට දැන් ඕන් ඔය කාර්යයට ගියාම Tamanට වෙච්ච දේ තමයි ඔය කිවි. දැන් Tamanම හිතනද Taman කොච්චර කාලයක්ද ඒ වෙනුවෙන් කොච්චර වියදම් කරලාද හැබැයි ඔය එකක්වත් ඉතුරු වෙනවද? දැන් සරලව ගත්තොත් Taman දවසකට අපි හිතමු දවසක් කරගෙන දවසකට සමන් අපි සාමාන්‍යයෙන් බත් කාලානේ පුරුදු. ආ බත් කෑවොත් අපි හිතමු Tamanට සුමානයක් විතර යන කන කණ්ඩ තනියෙන් ඈ Tamanට තනියෙන් සුමානයක් විතර කණ්ඩ බත් හදාගන්න හාල් කිලෝ එකක් විතර තිබ්බත් ඇද්ද? ඈ මදි? මදි වෙන්න පුළුවන්. <laughs> කන ප්‍රමාණය දෙන්නේ. ආ දලවතෙන් කෑවොත් හරි දලවතෙන් මං කිව්වොත් ප්‍රමාණය කෑවොත් හාල් කිලෝ එකක් තිබ්බොත් මාසයක් යනකොට හාල් කිලෝ 4ක් ඕන වෙනවා. දල වශයෙන් ඈ ඊට වඩා වැඩිත් වෙනවක. ඒකට තමන් අවුරුද්දක් ගත්තොත් හරිද? R කිලෝ 4 ගාන 12ක් R කිලෝ 48ක්. ඒ කියන්නේ සාමාන්‍ය වශයෙන් අපි කතා කරනවා හාල් මිටියක්. හාල් මිටි හාල් කිලෝ 45ක් තියෙන්නේ. හරිද? ආයෙත් අවුරුදු 50ක් කෑවනම් කොච්චර කෑවද? හාල් මිටි 50ක් කෑවා. දැන් හාල් මිටි 50 නිකන් හම්බුණාද? ඈ ඒකට සල්ලි හොයාගන්න ඕනේ. එහෙම නැත්නම් හාල් හදා ගන්න නම් කුඹුරු කොටා ගන්න වෙනවා. කුඹුරු කොටලා වීපාහලා ඔය කියන කුඹුල් රැකලා අරවා මේව වැඩ කොටයි. ඒවා ඔක්කොම කරලා මොකද කරේ? හාල් කදා ගන්නනේ. හාල් විතරක් කෑවද? නෑ ඒවා ගන්න තවත් තමයි ව්‍යංජන හොයා ගන්න ඕනේ. ඒවා උයා පියා ගන්න ඕනේ. ඔය කියන සියලුම ඒවා තමයි බුදුහාමර කිව්වේ උපායාසා. ඉන්න තැන් හදාගන්න, කණ්ඩ දේවල් හොයාගන්න, ඒවා සකස් කරගන්න, ඒ සියලුම දේවල් සිදු කරන්න වෙනවාමයි කවුරුත් කරලා දෙනවා. දැන් පුංචි කාලේ කරලා දුන්නා නැද්ද? කරලා දුන්නා. ආ ඊට පස්සේ මොකද කරේ? ආ ඊට පස්සේ tamunම කරන්ඩ tamanටම කරන්ඩ එයා ඉඩ සැලැස්සුවා. ඊට පස්සේ දැන් මොකද වෙන්නේ ආයත් වායතට ගියාම? ඈ? ආය? අනුන් කරා කියලා බලන් ඉන්න. අනුන් කරන්න කවුද ඉන්නේ? කවුද? ඈ? අනුන් කරන්න අනුන් හදාගත්ත දැන්. එවුන් හදාගත්තේ නැත්නම් හොරගන්න එකෙක් නැති වෙනවා. <laughs> ආන්න ඒක තමයි ඔය දරුවෝ කියන අය හදාගන්න කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒ කියන්නේ වයසට ගියාම කරගන්න බැරි වෙනවා කියලා දන්න නිසා ඒ தത്വෙදී උපකාරයන් කරගන්නට මොකද කියන්නේ? දරුවෝ සකස් කරගන්නවා. හරිද? දැන් ඔය තියෙන්නේ ඔය පරාභා සූත්‍රයේ, වතල සූත්‍රයේ, බුදුහාමර ඔය වියග්ග පජ සූත්‍රයේ ඒ වගේදී ඔය කියලා දෙන්නේ. දරුවන් විසින් කළ යුතු යුතුයකමක් ඒ කියලාත් ඒක. යුතුයකමක්. ඒ කියන්නේ දෙමාපියෝ බලාපොරොත්තු වෙන දෙයක් වෙයි. මොකද්ද? තමන් වයසට ගියාම රැක බලාගනි. හරිද? කුඹුරු කොටලා හදාගන්නවා නේද? කුඹුරු කොටලා හදාගන්න එක තමයිද? ඔය කුඹුරු කොට කොට අයින්නේ ඕක තමයි. ඒ වගේ මේක කරන්නේ ඒකට. ඇයි? තමන් බයක ඉන්නවා. තමන් වයසට ගියාම තමාට කරගන්න දෙයක් නැති වෙයි. ඕක කොයි ලෝකයේ මේ ලෝකෙත් මේ කොයි ලෝකයේ උපදිනත් මනුස්ස වෙලා ওই දිනේ தත්ත්වයේ තියෙනවා. දැන් රටක් ජාතියක් කියලා ඕක වෙනසක් තියෙනවා. නේ. හරිද? එතකොට මේ වගේ රටවල් වල ඕක වැඩි වෙනවා. ඇයි? ඇයි? මොකද අවුරුදු 15 16 20 වෙනකොට දරුවා අතාරිනවා. එතකොට උන් ආයේ අම්මා තාත්තා බලනවා කියලා එකක් නැහැ. එතකොට එහෙම යුතුයකම් කරන්න ඕනේ කියලා විනයක් නීතියක් එහෙම සංස්කෘතියක් හැදිලා නෑ. ඒතර ඒකාන්තයෙන් තමයි හම්බ කරගත්තේ නැත්නම් මොකෑ වෙන්නේ? බලන්නේද? බලන්නේ. රජෙන් ගියා ඉතින් ඔය කරන් දෙන්නේ කියලා. දෙන්න දෙකක් දෙයි දෙහිරේ රස්සේදී කරන් දෙන්නේ. හරිද? එතකොට තමන් ඒකාන්තයෙන් අනාගතය වෙනුවෙන් බියක ඉන්නවද නැද්ද? බියක ඉන්නවා. හරිද? එහෙනම් ඕන් ඔහම තමන්ට ජීවත් වීමේ වෙහසක් තමන්ට තියෙනවද නැද්ද? කැමැතිද අකමැති දෙයකට? වෙහෙදෙන්නේ. අකමැති. එතකොට තමන් ඔය කියන ටික විතරයි මම වැඩිපුර කාලා ගන්න යන්නේ. දැන් තමන් කෑම බීම හදා ගන්න ඕනි, ඒ වෙනුවෙන් වළම්පි ගම් ගන්න ඕනි, කඩේ යන්න ඕනි, හාල් පොල් ආදිය ගේන්න ඕනි, ඒවා සකස් කරන්න ඕනි, ඒවා හොදන්න ඕනි, ඔය කියන ආකාරයෙන් කවුද කැමති උනේ ඔය කියන විදිහට ආසාවෙන් වළම් පිඟම් හොදන්නට නෝනා කැමතිද කැමති වෙයි. <laughs> කැමති නම් මොකද ඔගේ පොද කාලේ වල හොදලා යන්න කියන්නේ? <laughs> ඈ? කැමති නම් හොදලා යන්න කියන්නේ? එතකොට කරලා තියන්නේම කැමැත්තෙන්ද අකමැත්තෙන්ද? අකමැත්තෙන්. දැන් තමන් අඳින්න ගත්ත රෙදි කවුද ආසාවෙන් හොදවුවේ? ආතයි රෙදි හොදන්නේ. ඔව් ලොන්ඩරි දාලා තියන්නේ තමයි. ඔය හොදන්න තියෙන්නේ හොඳයි. ඇයි ඒවා ඔය කියන තරම් ඔය කියන ආකාරයට මේ ලෝකේ ජනප්‍රිය වෙන්නේ. ඈ මිරිස් කොටනේවා, පොල් අඹරනේවා, ඔය කියන ආකාරයේදී හොදනේවා, ඔර හාල් ගරපු හාල් එනේවා. ඇයි ඒවා වැඩි වෙන්නේ? අර වැඩ කරන්න කැමති හින්දා නැකමැති හින්දා. අකමැති හින්දා ඒවා කරලා දෙනවනම් සල්ලි දීලා හරි කවන්නේ ඒවා අරගෙන යන්න ලෑස්ති. ඇයි? අර වට අකමැති. හරිද? ඒ කියන්නේ උපායාස දුක්ඛ කියලා වගේ. දැන් ඔක නවත්තන්න බලන්න. බෑනේ. Taman ජීවත් වෙනකන් අනිවාර්යයෙන් කරන්න ඕනේ. හරිද? එතකොට ඕන්නම් ඔවා අඩු කරගන්න තිබුණා ප්‍රඥාවන්ත උනා. හරිද? මොනා කරන්නද? අඩු කරගන්න. ආ. ඉස්පිතාලේ නතරන හරි. කොයි ඉස්පිතාලේ? මම කිව්වේ. ආ. එතකොට මොකද වෙන්නේ? එතකොට ඛණ්ඩ ප්‍රශ්නයක් නෑ කුඹුරු කොටන්න ඕනෙත් නෑ සල්ලි අම්බ කරන්න ඕනෙත් නෑ ඔය කියන ආකාරයෙන් ණය වෙන්න ඕනෙත් නෑ අනුන්ගෙන් බැනුම් අහන්න ඕනෙත් නෑ හාල් කරන්න ඕනෙත් නෑ පොල් ගහන්න ඕනෙත් නෑ මොකක්වත් නෑ ඇයි ඛණ්ඩ හම්බෙනවා ඇයි බඩ කියන්නේ ඈ එහෙම නීතියක් නෑ නීතියක් නෑ බාන නොකියවා ඛණ්ඩ හම්බෙනවා නිගණ්ඨනාථ පුත්තලා අදිත කේලගම්බේලා මක්කලි ගෝසාලා බිහි වුණේ බුදුහාමර පහළ වෙන්න කලින් හැබැයි ඒ අයත් ඔය කියන ආකාරයෙන් පින්ඩපාතය කරලා ආහාර ලබා ගත්තා. කන්න දෙනවා. ඒ කියන්නේ ගාගාලේ ඉන්නවා. එච්චරයි. ඒකනේ බුදුහාර කිව්වේ. ඒක බුදුහාරගේ පින්ඩු සිඟා වැඩි වීම. හිඟා එක කරන්නේ. අන ටිකක් දෙන්න කියලා ගන්නවා. එච්චරයි. හරිද? එතකොට ජීවත් වෙන්න නෙමෙයි ඕනේ. දැන් ජීවත් වෙන්න මොනවා හරි කන්න ටිකක් කරලා ආයකට අරම මෙව්වා ඕනේ කියලා නීතියක් නැහැ. ඒක කොහොම හරි ආන් ඒවා අවම කරගත්ත හැකි Tamanට ඕන ඕන නේ. එතකොට දැන් ඒත් නැති කරන්න පුළුවන්ද? අඩු කරෙත් හැකි. දැන් ඒ කිව්වේ ඔය එක පීඩා උපායස් දුක. මම ඇහුවේ ඒක නෙවෙයි. දැන් ඔයා උත්තරේ දුන්නේ එහෙනම් තමයි මම කිව්වේ. මම ඇහුවේ ලෙඩ හැදීම දුකයි කියන එකක් තියෙනවා. නේද? ව්‍යාධිපි දුක්ඛා කියලා. දැන් මං අහන්නේ Tamanට උපතේ ඉඳන් ඔය කිව්ව දෙක ඇර. ඒ කියන්නේ ආහාර ගැනීම සහ පිපාසයට Taman ඔය කියන පාණය ලබා ගැනීම. ඒ දෙක jigaccha pipasa. ඒ දෙක නවත්තන්න බෑ. ඒ හින්දා මහා දුක් ගොඩක් තියෙනවා. ඒවා උපායාස දුක්ඛ. ඇහුවේ ඒක නෙවෙයි. ව්‍යාධිපි දුක්ඛ කියන ඒවා Tamanට ඇති වුණා. ලෙඩ හැදීමේ දුක කියන එක. ඒක ඇති වුණේ කවද්ද? ඈ ඉපදෙනකන් උපදිච්ච වෙලාවේ ඉඳන් මැරෙනකන් ලෙඩ හැදෙන්න පුළුවන් කතාව ඇත්ත. කවද දුනි කියලා මං අහන්නේ. ලෙඩ හැදීමේ දුක කියන එක කවදා ඇති වෙච්ච එකක්ද? අන්තේ ඈ? ඉපදිච්ච. ලෙඩත් එක්ක උපදිනවා. ඔව් ලෙඩත් එක්කම උපදිනවා. ඒක සිහිය මේ තමන්ට දැනුණත් දවසේ. අන්තිමට දෙනවා. ඈ? කාද පළවෙනි ලේ ආවේ? වේදනාව දැනෙනකොට. හ්ම්. එතකොට ලෙඩ නැති අපි කියනවානේ නිරෝගී කියලා. ඒත් නිරෝගී කියන කෙනෙකුට ව්‍යාධිපි දුක්ඛය කියලා එකක් තියෙනවා. තියෙනවා. මොකද? මානසික. ඒ මානසිකව නෑ කායිකව නේ අපි කතා කරන්නේ මානසිකව ටිකම වෙනම කියනවා නා. ඇලක නිදාගත්තම දැන් පැත්ත පැත්තට පෙරලෙන්නේ. ඒ පැත්ත මේ පැත්ත පෙරලෙන්නේ ඇයි ඒ? මේ පැත්ත ගහලා හිටියොත් ඒ පැත්තෙන් දෙන්නේ. ඔව් ඉතින් ඒක ලෙඩක්ද? ඒකත් එක්තරා ලෙඩක්. එක්තරා ලෙඩක් තමයි ඒක හිතේ ලෙඩක්. <laughs> ඒ ඒක තෙන් දිහට ඉන්න බැරි ලෙඩක් ඉඳා. ආයෙ ලෙඩ කියන්නේ වෙනයි. හරි ලෙඩ කියලා තමන් කියනෝනේ ඔයම් බිතා උනේ කැත්ත දැන් ඔය කියන්නේ ප්‍රෙෂර් එක තීනිය අමාරුව බුදුආරතෝය නම් ලිස්ට් එකක්ම කියලා දෙන්නේ. හ්ම් ඒකෙන් බුදුහාර දේශනා කළා තියෙන්නේ මොනවාද? චක්කු රෝග, සෝත රෝග, ගාන රෝග, ජීවා රෝග, කාය රෝග, සීසෝ, සෝසෝ, අපමාරෝ, ගන්ටු කට්ටු, කත්තුරි, අක්ටරකසා කියලා ওই විදිහට බුදුහාර ලිස්ට් එකක් එනවා නං. <laughs> ඒ තියෙන ආකාරයේ. මගානේ ආන් ඒවා. ඒවා දැන් තමන්ට තමන් කියන විදිහට උපන්දා ඉඳන් තමන්ට ලෙඩ හැදීමක් තිබ්බද? දැන් ඔයා කියනවානේ මවකසේ ඉඳන් උපදිච්ච කාලේ ඉඳන් ඔබ තියෙනවා කියලා. බැරි එකක් කියමුකෝ අපි මොකක් හරි යන්න. Tamanට එහෙම ඒ කියන ආකාරයෙන් උපන්දා ඉඳන් රෝගී බව කියලා එකක් තිබ්බද කියලා අහන්න. නේ? උපතේ ඉඳන් රෝගීද? හැමතිස්සම නෙවෙයි. ඒ කියන්නේ එහෙනම් අර මට මට ඕකේ තේරුම් ගන්න ඕනේ ඒක තමයි. ඒ කියන්නේ ඒ කියන්නේ ව්‍යාධිපි දුක්ඛය කාලයකට විතරක්ද සිද්ධ වෙන්නේ කියන එකයි මම අහන්නේ. එහෙම සිද්ධ වෙනවා නේ මොකද්ද කියලා මම අහන්නේ. එහෙනම් ධර්මය අකාලික නැති වෙනවා. ඒ කියන්නේ ලෙඩ්ඩුන්ට එක බුද්ධ ආගමක්, නිරෝගියුන්ට එක බුද්ධ ආගමක්. ඈ? එහෙම. එහෙම නැත්නම් ඔය කියන විදිහට ඒක එහෙම වෙන්න බෑ. ලෙඩ හැදිච්චාම විතරක් නම් Tamanට ඔය ප්‍රශ්නේ තියෙන්නේ. ලෙඩ නැති කෙනාට නිරෝගී කෙනාට ඒක නැත්තම් ඔය කියන දුක්ඛ සත්‍ය සත්‍යක් වෙන්න බෑ යාට. දැන් අනිත් එකත් කතා කරමුකෝ. වයසට යනවානේ. මහලු වීමේ දුක කවද්ද? පටන් ගන්න. කවද්ද පටන් ගන්න? කවද්ද දැන්නේ? ඒක දන්නේ නැහැ පාර. උපන්දා දිනා, ඒ කියන්නේ උපන්දා දිනා මහලු. මහලු වෙනවද කියලා නෙමෙයි අහුවේ. මහලු වීමේ දුක කියලා එකක් තියෙනවා. මහලු වෙනවද කියලා නෙමෙයි අහුවේ. මැරෙයි කියලා තේරෙනවා. අය මැරෙයි කියලා? ජීවිතේ නැති වෙයි කියලා තේරුණාට පස්සේ නේද මේ වැදගත් වෙන්නේ. මොකද්ද? අහලෝ කියන එක ලෙඩ තියෙන එක. අහලෝ කියන එක ලෙඩ කියන එක මරන්න හිතුණා පස්සේ? ඒක වයස වෙනකොට වැටෙනවා. හා. ජීවිතේ නැති වෙන්නේ කියලා මේ හේතුව. හා. ඒකයි තින් තේරෙනවා. ඔය ඔය කියන ආකාරයෙන් මේ වලහෙක් පන්නන් ආවත් ණයක් පන්නන් ආවත් ඒ වෙලාවට ජීවිතේ නැති කියලා තේරෙනවා. ඕක ටයිමක්වත් ඕනේ නැහැ. ඔය වාහනේ කැප්පෙන්න ගියත් තේරෙනවා ඒ වෙලාවට. එහෙම කියන්න බෑ ඒක. එහෙනම් දැන් Taman තේරුම් ගත්ත එකේ ප්‍රශ්නයක් තියෙනව නැද්ද කියලා මම පැහැදිලි කරේ. මොකද දුක්ඛ සත්‍ය සත්‍යයක්. ඒක නම් අතීතයේත් ඒක එහෙමනම් වර්තමානයේ තනාගතයටත් සාධාරණම් එක ආකාරයක වෙන්න ඕන. දුක කාටත් පොදුවේ එක විදියට වෙන්න ඕනේ. හරි. එහෙනම් හැම වෙලෙම තේරෙන්නේ නැති වෙන්නේ ප්‍රශ්නයක් ඉදලා. ඒ කියන්නේ දුක කියන්නේ මොකක්ද කියලා තේරුම් අරගෙන නැහැ. තේරුණා? ඒ කියන්නේ ව්‍යාධිපි දුක්ඛ යනු කුමක්ද කියලා නවන්න තේරිලා නැති එකයි ප්‍රශ්නේ. ඒ හින්දා ලෙඩක් නැහැ කියලා හිතාගෙන ඉන්නවා. තමන් ජරාපි දුක්ඛා කියන එක කිම නැත්තම් මහලු වීම කියන එක දුකයි කියලා කිව්වට තමන්ට තේරිලා නැහැ මහලු වීමේ දුක කියන්නේ මොකක්ද කියලා. හරිද? මරණය දුකයි කියනවා. හා මරණය දුක අත්විඳලා කවුද ඉන්නේ? මරණය දුකයිද? කවුරු? මැරලා අය දැකලා තිනා ඉතින්. මම අහන්නේ ඒක දුකයිද දැන් තමයි? දැන් තමන් එහෙම විඳීද? ඒක කියන්න බැරි ඉතින් මරණේ වේදනාව කොහොමද කියන්නේ මරණේ දුකයි කියලා. ආලා තිනවා කියන්නේ. ආලා දෙන්නේ වෙන්නේ නැහැ. දැන් Taman දුක්ඛ සත්‍ය තේරුම් ගත්තේ කොහොමද කියලා මම මේ අහන්නේ. දැන් ඔයා කියවනේ දුක තේරිලා තමයි අපි මේ ආවේ කියලා. ඔය තේරිච්ච තමයි අපි ආවේ. දැන් ඔයා කිව්වා දුකින්ද තමයි මේ උප්පත්ති නවත්තන්න ඕනේ. දුකයි කියලා තේරිලා නම් උප්පත්ති අනිවාර්යෙන් නතර කරගන්න. ඔක තේරිලා නැහැ ඔය කිව්වට. ඒක තමයි මම කියන්නේ. මම නිකන් නෙවෙයි අහන්නේ. ඔය කියන ආකාරයට ඔයා කියන්නේ අනුන්ට වෙච්ච දේවල් නිසා සහ කොහේ හරි කියලා තියෙන නිසා තමන් කිව්වා මිස තමන් අත් ඉඳලා නම් නෙවෙයි. යන්නේ සර්වකාලීනව සාධාරණ දෙයක් තමයි බුදුහාමුදුරු කිව්වේ. නේද? එතකොට දැන් මහල්ලන්ට විතරක් සාධාරණ එකක්ද මහල් වීමේ දුක? ඒ හින්දා වෙන්න ඇති තරුණ අය බණ අහන්න එන්නේ නැත්තේ. ඒ මහල් වීම මහලුන්ට පත්තනේ ඒක දුක හැදෙන්නේ. නේද? එහෙම නම් එහෙම වෙන්න එපා නේ. එහෙමද? නෑ ඔය හැම තැනකදීම කායික වශයෙන් ඇතිවෙච්ච විපරිණාමයක් තියෙනවා වෙනස්කමක් ඒකත් එක්ක ඇතිවෙච්ච මානසික ප්‍රශ්නයක් තමයි හැම වෙලේම මේ දුකයි කියලා ඇති කරගත්තේ ඒක Tamanට හැම කාලයකම හැම මොහොතකම සිද්ධ වෙනවා තේරුණේ නෑ ඕකයි ප්‍රශ්නේ දුක පිටින් හොයන්න ගිය එකක් නිසා Tamanට ඔකුනේ හරිද? අනුන්ට ඇති වෙච්ච ඒවා හැම වෙලේම කෙනෙක් මැරුණා මැරිච්ච විදිහ යා දුකයි. එයා හරි අපහසුයෙන් ඉඳලා අර දුක් විඳලා දුක් විඳලා තමයි මැරුණේ කියලා කියනවා. හරිද? වයසට ගියාම දුකයි කියලා අනිත් අයට වෙච්ච දේවල් අනුව කියනවා. දැන් Tamanට Tamanට තාම තේරුනේ නැත්තේ ඒකේ ස්වභාවය අඳුරගත්තේ නැති නිසා. හරිද? දැන් ওই ලෙඩ හැදෙන වෙලාව වයසට යන වෙලාව මැරෙන වෙලාව අකමැති දේ ලං වෙන කැමති දේ නැති වෙන ওই හැම අවස්ථාවකදීම සිදු වෙන්නේ එක දෙයයි. මොකද්ද? දුක කියන්නේ මොකද්ද කියලා මාත්‍ය අහන. වෙනස් වීම අසතුට අකමැති ස්වභාවයට පත්වීම. මොකක්ද? තමන්ගේ ශරීරය තමා කැමති தত্ত্বයෙන් කය පවතින්නේ නැහැ කියන ධර්මතාවයයි සිද්ධ වෙන්නේ. ලෙඩ හැදෙනකොට එකක් ගමුකෝ අපි හිතමු Tamanට දැන් ඔය සාමාන්‍ය හැමතැනම තියෙන එකන්නේ. ඔය කියන සීනි අමාරුව කියන එක, sugar කියන එක නේද? නැත්නම් Tamanට pressure කියන එක. ඔය කියන විදිහට Tamanට එක එක රෙඩ තියෙනවනේ. එකක් අපි ගමුකෝ. දැන් අපි pressure එක ගමුකෝ. pressure එක හැදුනා කියන්නේ Tamanට මොකද වෙන්නේ? මොකද වෙන්නේ? කරමින් හිටපු කාර්යයන් ටික කරන්න පුළුවන් ද ඒ විදිහට? කයේ යම් තත්ත්වයක් වෙනස් වෙලාද නැද්ද? මොකක්ද උනේ? සාමාන්‍ය කයක රුධිර පීඩනය කියලා එකනේ කියන්නේ ඔය ප්‍රෙෂර් එක. ඒ රුධිර පීඩනයක් තියෙනවා. දැන් ඒක මොකද වුනේ? Tamanට දරන්න බැරි තත්වයට. Taman කරමින් ආපු කාර්යයන් ටික කරගන්න බැරි තත්වයකට මේ කයපත් වුණා. මොකද වෙන්නේ? කැරකිල්ල හැදෙනවා, කලන්තය හැදෙනවා, වැටෙනවා, Tamanට කරපු වැඩේ කරගෙන ඉන්න බෑ හිටගෙන ඉන්න බෑ Tamanට ওই විදිහට මේ කය Tamanට පාලනය කරගන්න බැරි බවකට එනවා ඕම් මොහොම හැදුනා මම එකක් විතරයි කියන්නේ හරිද හැම ලෙඩේකදී මොක තමයි වෙන්නේ මොකද්ද වෙන්නේ එතකොට Taman කරමින් ආපු කාර්ය කරගන්න බෑ නමුත් දැන් තමාගේ සිතේ තියෙනවා අවශ්‍යතාවයක් මොකක්ද අවශ්‍යතාවය කරගෙන ආපු වැඩ ටික ඒ විදිහට කරගන්න ඒක මොකද්ද ආසාවක්. දැන් ඒ ආසා කරපු කාර්ය කරගන්න බැරි වෙනවා මේ කයේ වෙනස්කම හින්දා. හරි. එතකොට ඇති වෙන්නේ මොකක්ද? දුක. ඈ? ආතතොටක්. ඒ කියන්නේ සාරලව කිව්වොත් තරහද නැද්ද? තරහක් නේ තියෙන්නේ. ඈ? ලෙඩක් හැදෙනකොට තමන් බලාපොරොත්තු වෙච්ච தත්වයෙන් තමාගේ කය නොපැවතීම තුල Tamanට ඇති වෙන්නේ තරහක්. හරිද? පිළිගන්නවද ඒක? ඈ? දැන් වයසට යනකොටත් මොකද වෙන්නේ? තරහ වැඩි වෙනවා තමයි. ඒ තරහ වැඩි උනේ. Taman බලාපොරොත්තු වෙච්ච දෙයක් තියෙනවා මේ විදිහට කය තියාගෙන ඉන්න. නමුත් තියාගන්න බෑ. ඒ කියන්නේ තරහ වෙනවා. දැන් එහෙනම් ওই தත්ත්වය උත්සන්න වෙලා නෙවෙයිද මැරෙන්නේ. ඈ දැන් මැරෙන්න කැමතිද? මැරෙන්න කැමතිද කියලා අහන්නේ. නෑ ඇයි? ජීවත් වෙන්න ආසයි හිතා. තව මොහොතක් හරි ජීවත් වෙන්න පුළුවන් කිව්වොත් බෙහෙතක් බීලා අනිවාර්යෙන් ඒ බෙහෙත බොනවද නැද්ද? ඇයි? තව ටිකක් ජීවත් වෙන්න ආසාව දෙන්නේ. එහෙනම් අකමැති දේ ලංවීම, කැමති දේ අහිමි වීම තමන් මේ ජීවිතයේදී තමන්ට මේ වෙනුවෙන් වෙහෙසෙන්න බීම යන හැම අවස්ථාවක් ගැනම සලකලා බැලුවාම මොකද්ද තියෙන தත්ත්වය? තරහක්ද නැද්ද? තමා බලාපොරොත්තු වෙන පරිදි මෙසේ ක්‍රියා කරන්න බැරි බවට පත්වීම කියන ස්වභාවයක් නෙවෙයි හැම වෙලෙම උනේ. ලෙඩ හැදෙන කොටත් බලාපොරොත්තු වෙච්ච දේ කරන්න බෑ. වයසට යන කොටත් බෑ. මැරෙන කොටත් බෑ. අකමැති දේ ළඟ එනකොට කැමති දේ නැහැ නේද? ඒක පැහැදිලිවම තේරෙනවානේ. අකමැති දේ ළඟට මොකක්ද වෙන්නේ? කැමැතිච්ච දෙයක් තිබ්බා නමුත් කැමතිච්ච දේ නැහැ. ඒ හින්දා තරහද නැද්ද? හ්ම්. ඒතර අකමැති දේ ළඟ එනකොට ඒතර කැමති දේ නැති වෙනකොට ඒත් එකද නැද්ද? තරහ. කැමති නැති වෙනකොට ඒත් තරහයි. මම හැම වෙලේම වෙලා තියෙන මොකද්ද? තරහෙන් ජීවත් වෙනවා. හරිද? ලෙඩ හැදෙනකොටත් තරහින්, වයසට යනකොටත් එහෙමයි. මරණකොටත් එහෙමයි. කැමති ඇති නැතිවීම, අකමැති දේ ලංවීම ආදී හැම අවස්ථාවකදී. ඒ කියන්නේ යන්න ඉස්සලා අනිවාර්යෙන් මරණකොට මරණ විදිය තමයි මේ කිව්වේ. ඒ කියන්නේ මැරෙන්නේ කොහොමද? තරහින්. ඇයි? මේක පවත්වන්න ආසාවක් වෙන එක. හරිද? කෙටියෙන් කිව්වොත් ඔගේ ස්වභාවය ඇස පිනවීමේ ආසාව. බලන්ඩ ආසද නැද්ද? අහන්ඩ ආසද නැද්ද? ගඳ සුවඳ අඳුර ගන්න, රස බලන්න, ස්පර්ශයට සහ ඒවා මතක් කර කර ඉන්න ආසද නැද්ද? ඈ ඕමක තමයි ජීවත් වීමේ ආසාව කියලා කියන්නේ. ජීවත් වීමේ ආසාව Taman වර්ධනය කරගන්නවා කියන එකයි ඔය කාලේ පුරාම सिद्ध කරලා තියෙන්නේ. ජීවත් වීමේ ආසාව වර්ධනය කරගන්න. හරි. එතකොට දැන් Taman මේක මේ විදිහට සලකවන්නේ. මං කියුවේ ඔය වෙනස් වීම හැම මොහොතකදීම සිදුවෙච්ච එකක්. නමුත් Taman තේරුම් ගත්තේ නැති එකයි ප්‍රශ්නේ. දැන් මං කියවන එකක් ප්‍රෙෂර් එක කියලා. ප්‍රෙෂර් එක කියන එක නැත්නම් රුධිර පීඩනය කියලා කියනවා. රුධිර පීඩනය කවදා ඉඳන් තිබිච්ච එකක්ද? ඈ ළඟදී ඉඳලා ළඟදී ඉඳලා තිබුණේ ඈ රුධිර පීඩනය හැමදාම තිබ්බා Tamanට ඒක පාලනය කරගන්න. දරන්න බැරි බවක කියන එකටපත් වෙච්චාම තමයි ලෙඩක් කියලා හිතාගත්තා. හරිද? ඒතර පීඩණය අඩු වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන්. රුධිර පීඩනය අඩු වුණාමත් ලෙඩද නැද්ද? වැඩි වෙච්චාම ඒකත් ලෙඩක්. නැත්නම් පීඩනය නැති වෙනවා කියන එක වෙන්න පුළුවන්ද කාදාවත්? බෑ. ඒ කියන්නේ තමයි උපන්දා ඉඳන් එනං ඔය ලෙඩෙත් එක්ක හිටියද නැද්ද? ඈ උපන්දා නම් Tamanට සීනි තිබ්බද නැද්ද? සීනි අඩු වුණත් ලෙඩක්ද නැද්ද? වැඩි වුණත් ලෙඩක් නැද්ද? එහෙනම් දැන් දැනුත් Tamanට ලෙඩේ නැද්ද? දැන් ලෙඩේ නැද්ද ගහන්නේ? තියෙනවා. දැන් කැමති විදියට ඔය කරගෙන වැඩේ යන හැටේ කරගෙන යන්න පුළුවන් හින්දා ගාණක් නෑ ඔක එච්චරයි. ඔච්චරයි වැඩේ. හරිද? දැන් තරලව ගත්තාම Tamanට හැම මොහොතකම ඇහි කබ තියෙනවද නැද්ද? තියෙනවා. කබයෙන් එක වැඩි වුණොත් මොකද කියන්නේ? ඇස් ලෙඩක් වෙනවා. කබයෙන් නැත්තම් ඒකත් ලෙඩක්. ඒ කබයෙන් නැත්නම් ඒකත් ලෙඩක්. හරිද? නහය හොටු නැද්ද? හොටු නැහැ. දැන් හොටු වෙන එක වැඩි වුණොත් මොකද වෙන්නේ? හැම්බිස්තාව කියනවා. හොටු වෙන එක නතර වුණොත් ඒකත් ලෙඩක්. එහෙනම් දැන් හැම කාලෙම Tamanට ඔය ලෙඩේ ටික ටික තිබිලාද නැද්ද? එහෙනම් දැන් තමන් හිතුවද කාදාකවත් තමන් උපන්දා ඉඳලා ලෙඩෙක් කියලා. අද වටේ තිබුණේ නැද්ද? තිබුණා. අඩු වැඩි වෙන වෙලාවේ තමන් රෝගී කියලා කිව්වා. එතකොට ඒක දරාගෙන ඉන්න පුළුවන් කාලේ නිරෝගී කිව්වට ඒ නිරෝගී කියන වචනය තුළ ලෙඩ අඩු බව මිස ලෙඩ නැති බවද තියෙන්නේ. ලෙඩ අඩු බව. එහෙනම් ලෙඩ අඩු මිස ලෙඩ නැති කිසි සත්වයක් මේ ලෝකේ නැහැ. එහෙනම් දැන් නිරෝගී කියලා කිව්වේ මොකද්ද එතකොට? අඩු රෝගී. ආ ලෙඩ අඩු. ලෙඩ අඩු මිස ලෙඩ නැති නෙවෙයි. හරිද? එහෙනම් තමන්ට නොතේරීම තමන් ඔය ලෙඩත් එක්ක වාසය කරලාද නැද්ද? උපන්දා ඉදම්ම ඔය ලෙඩ ටික තිබ්බා. බඩගිනි පිපාස තියෙනවා කියලා එයා එම් කිව්වනේ. තමන්ට ඇස්කේ කබ හැදෙන එක, නහය ඔට්ටු හැදෙන එක, තමන්ට සීනි හැදෙන එක, තමන්ට රුධිර පීඩනය හැදෙන එක හැමදාම සිද්ධ වුණා. හැබැයි ඒ වෙලේට වෙලේට ඒකත් දරාගෙන තමයි ඉන්න පුළුවන්කම තිබෙච්චින්ද ගාණක් නෑ. හරිද? දැන් වායසට යනකොටත් මොකද උනේ? ඕකද නැද්ද? වායසට යනකොට දැන් ඔය ලෙඩේ හැදුනහම නම් තමන් බාහිරෙන් යම් කිසි දෙයක් යොදලා ආපහු ඒක තිබිච්ච තත්ත්වයට අරගෙන ආපහු අර කාර්යයන් ටික කරගන්නවා. දැන් වයසට ගියා. ආයෙ කරන්න බෑ ඒක. ඒ කියන්නේ අපි හිතමු දත් වැටෙනවා දැන්. කයකට ගියා. දත් වැටිච්චා මොකද වෙන්නේ? පුංචි කාලේ නම් දත් ආවා. අවුරුදු 40 50 ගියාට පස්සේ දත් වැටිච්චාම ආයෙනවා. ආයෙ අලුතෙන් දානවා. ඔව් අලුතෙන් දානවා අර කරගන්න ඕනේ හින්දා. ඒ කියන්නේ කන්න ඕන හින්දා ඒ විදිහට ආපහු දාගන්න. මේ කෙස් වැටෙනවා. ඒක ආයෙ එනවද? නෑ. ආයෙනවා. නාකලයට චම්බද? ඔව් එන්න පුළුවන් ඉතින් කවුද දන්නේ කියන්නේ. එන්න පුළුවන් මම නැහැ කියන්නේ. එතකොට තමන්ගේ ශක්තිය අඩු වෙනවා. ආයෙ වැඩි වෙනවද එතකොට? නෑ. එතකොට තමන්ට ඔය කියන ආකාරයෙන් වයසට යන්න යන්න තමන්ගේ හැකියාවන් අඩු වෙනවද වැඩි වෙනවද? අඩු වෙනවා. ශක්තිය අඩු වෙනවා, ඇස් පෙනීම දුර්වල වෙනවා, කය තමන් කුදු වෙනවා, නම රැලි වැටෙනවා, ඔය විදිහට දත් වැටෙනවා, ඔය විදිහට තමන්ගේ ශක්තිය අඩු වෙලා යනවා. එහෙනම් උපන්දා ඉඳන්මත් තමන් මහලු වෙනවා කියලා කිව්වට මහලු වීමේ දුක කියන එකකුත් තිබිලාද නැද්ද? ඒ මොකක්ද? ඔව් නාකි කියන්නේ නැහැ. ඉත පුංචි කාලේ මොනක් නැහැ මොනක් නැහැ? කන්න බඩ ආ පුංචි කාලේ මේ ඇවිද ගන්න බෑ නැගිට ගන්න බෑ. ඔය අර නාකියෙන් වෙච්චාම වගේ තමයි. අවතාවනේ වයසටම ගියාමත් එමේ නැගිට ගන්න බෑ ආයුධ ගන්න බෑ කවුරු හරි ඇවිල්ලා කවන්න ඕනි පොවන්න ඕනි ඇඳේම මූත්‍රා වෙනවා අසුච වෙනවා ගිහිල්ලා හොදන්න ඕනි ඔය විදිහට තත්ත්වයක් එනවනේ අන්තිමට වයසට ගිහිල්ලා නැගිටම ගන්න බැරි කාලේ අපුච්චි කාලෙත් එහෙමනම් වුණා ඊට පස්සේ ඊට පස්සේ අවුරුදු 10 15 20 30 40 වෙනකොට එතරම් බැරිද එතරම් නාකි එතකොට මහලු වීමේ දුක දැන් තියෙනවද කියලා දැන් ආන්නේ දැන් නාකිද කියලා අහන්නේ ඈ අඩු මොකක්ද අඩු ඒක තමයි මාත් දැන් දැන් මරේ දන්නේ නැහනේ. ඒක හරි මාත් තාන්න එක තමයි. මහලු වීමේ දුක කියන එක කවදා ඇති වෙච්ච එකක්ද කියන තමයි මම මේ අහන්නේ. ඔව්. ඒකත් දැනගන්න අද කියන්නේ. කාද නොහැකි වුණේ කියලා මම අහන්නේ. එක එක දෙයක් කියලා කියන්නේ. වයස වෙනවා කියලා තේරුන්නේ නැහැ. තේරුණ නැත්නම් දැන් කිව්වේ 5000 තමයි හතර වෙනවා කියලා. ඔව් සලකුණේ නෝ ඔව් කේස් සුදු වෙනවා දත් යට වෙනවා හැම රැලි වෙනවා. දැන් තාම වෙලා නැහැනේ. දැන් අහන්නේ දැන් ආ දැන් ටිකක් වෙලා. ඒක තමයි මම අහන්නේ වයසට යෑමේ දුක කවදා එන එකක්ද? දැනෙච්ච දවසේ ඉඳලා. කවදාද දැනුනේ? වෙනස් වෙනස් වීම පටන් ගන්නවා. ඉතින් දැන් පුංචි කාලේ Tamanට මහලු වීමේ දුක තිබ්බද? ඉතින් වෙන්න බෑනේ. මේ දවස්වල වෙන වැඩ එක මම කරනවා. වෙන වැඩ කරනවා නේද? මොන වැඩ එකක් මට කවන්නේ නැහැ. දුක තිබුණාට ඒක තේරෙන්නේ නැහැ. ඇයි තේරෙන්නේ? අවබෝධයක් නැති කාරණේ තමයි මම මේ කිව්වේ. ලෙඩ හැදෙන එකත් එහෙමයි, වයස යන එකත් ඔහොමයි. තමන් උපන්දා ඉඳන් මහලු වුණා. නමුත් Tamanට තේරුණේ නෑ ඔකේ தත්ත්වය. දැන් මම කිව්වා ලෙඩ හැදෙනකොට තමන් කැමති දේ කරන්න බැරිකම කියන එකක් ඇති වුණා. නමුත් බෙහෙත් අරගෙන නැවත ඒ කාර්යය સિદ્ધ කළා. හරි? වයසට යනකොටත් මොකද වුනේ? තමන්ට කලින් කර කර හිටපු කාර්ය කරන්න බැරි බවක් නැති වෙනවා. නමුත් කරගන්න උවමනාව කෙනෙක් තියෙනවා. දැන් එකක් කියමුකෝ. ආවන්ට ඇස්පේන් නැතුව යනවා. නමුත් දැන් උවමනාව තියෙනවා මොකක් කරන්නද? බලන්ට. හරිද? නමුත් බලා ගන්න බෑ. ඈ? කනට දානවා තමයි. ඒක නැයි. කලින් වැඩේ ආ පරණ වැඩේ කරගන්න දෙන ආගාවට. හරිද? එතකොට පෙර දේ කරගන්න නොහැකියාව කියන එකයි ඔය කය විපරිණාමයටපත් වෙනකොට සිදුවෙන දේ. දැන් අපි ඔක අනිත් විදියට ගලමුකෝ. දැන් Taman අවුරුදු 60ක් 70ක් 80ක් විතර ගියාම අර කියන ආකාරයෙන් විවාහ වෙන්න Taman දරුවෝ හදන්න කියන හැකියාව Tamanට තියෙනවද? නැහැ. ආරුදු 30ක් 40ක් වෙනකොට Tamanට අර පුංචි කාලයේ කරපු වැඩ කරන්න හැකියාව තියෙනවා. ඈ. ඒ කියන්නේ අවුරුදු 30 40 වෙනකොට Tamanට මොන්ටිසෝරි යන්න ඒ වගේ සූප් එකෙන් කිරි ටිකක් බොන්න අම්මගේ ඔඩොක්කේ ගිහිල්ලා ටිකක් නිදා ගන්නට එහෙම පුළුවන්. ඒවා තියෙනවා? අවශ්‍යතාවය. අවශ්‍යතාවය නෑ නෙවෙයි. ඒවා කරගන්න ඕනකම තියෙනවා කරගන්න බෑ. හරිද? පොන්ච කාලේ ඉඳන්ම ওই ටික සිද්ධ වුණා. පෙර කරපු දෙයක් කරන්න වමනාව තිබ්බා. නමුත් කය විපරිණාමයට වෙනකොට ඒවා කරගන්න බැරි හින්දා වෙනත් දෙයක් කරමින් තමන් අර දේ මගහැර අර හිටියට හිතේ ඔය ආසාව තිබා. දැන් මම සරල උදාහරණයක් කියනවා. දැන් පුංචි ළමයි ඉන්නවනේ. අපි හිතමු ගෙදර ඔන්න අම්මට ළමයි දෙන්නෙක් ඉන්නවා කියලා. අපි හිතමු ඔන්න පළවෙනි ළමයා හම්බෙලා අවුරුදු දෙකකින් ඉඳලා දෙවෙනි ළමයේ කඹුණා. හරිද? දැන් දෙවෙනි ළමයා බිහි වෙනකොට එතකොට පළවෙනි ළමයාට වයස කීයද? අවුරුදු දෙකක්. දැන් එයා අවුරුදු දෙකක් මහලුද නැද්ද? හ්ම්. එතකොට එයාට මහලු වීමේ දුක කියලා එකක් එතන තේරෙනවද? නෑ. නෑ නෙවෙයි එයාට තේරිලා එයා ඒ තරහින්මයි ජීවත් වෙන්නේ. ඈ දැන් ওই අවුරුදු දෙකේ ළමයා හරිද ටික දවසක් යනකොට කියනවාද නැද්ද අම්මා මංට වගේ නෙවෙයි දැන් කියලා. ආන්න එක තමයි මේක. ඒ තියාවන්නේ මේ තරහක් එන්නේ. ඇයි ඒ? තමන්ට පරණ විදියට ඉන්න ආසාවක් තියෙනවා. එයාම කියනවා අම්මා දැන් මල්ලිට තමයි ආදරේ මල්ලිට තමයි කණ්ඩ දෙන්න බලන්නේ අරක කරන්නේ මට දැන් එහෙම කරන්නේ කියලා. ඇයි දැන් මහලු වීමේ දුකද නැද්ද? ඈ? මහලු වීමේ දුක. දැන් තා ටික දවසක් යනකොට අර කිව්වේ ඉස්කෝලේ යන්නත් වෙනවා කියලා. ඒතර කැමැත්තෙන්ද ගියේ? ඈ? ඈ? මල්ලත් ඉන්නවා. අයියලත් ඉන්නවා. ඈ? ඈ එහෙම වෙලාද නැද්ද? දැන් ඉස්කෝලේ යනකොට අර චූටි එක අම්මා උඩුප්පේ තියාගෙන අම්මා මමන් එක ගිහලා ඉස්කෝලේ දාලා එනකොට ඇඬුවද නැද්ද? ඈ මොකද ඇඬුවේ? අම්මා මාව දාලා යනවා කියලා ඇඬුවද නැද්ද? කැමැත්තෙන්ද ඉස්කෝලේ ගියේ අකමැත්තෙන්ද ගියේ මුල් දාපේ. අකමැත්තෙන්මයි. ඇයි ඒ? මහලු වීමේ දුකද නැද්ද? මහලු දුක නෙවෙයි. මහලු වීමේ දුක. තේරෙන්නේ? ආ? බාධාදරය? ඒත් ඔච්චර තමයි. බාධාදරය නොහිටියත් අර විදියට අම්මාගෙන්ම කිරි බීලා අම්මා නලවන නලව අම්මත් එක්ක ඉඳ තියෙනවා නම් කැමතිද නැද්ද? හැබැයි බලහත්කාරයෙන් හරි එයාව ගිහින් ඉස්කෝලේ දානවත් නැද්ද? Tamanට තියෙන කරදරේ හින්දා. ඈ දානවා හා ඇයි අර මහල් වෙනකොට තමයි ඔය දුක් විඳින්නේ දැන් පුංචි කාලේ හිටියන ඔක් කරනවද ඒ தත්ත්වයේ හිටියන ඔක වෙනවද වෙන්නේ අර මහල් වෙනකොට කරන්නේ දැන් ඔය තව ටික දවසක් යනකොට මොකද වෙන්නේ අර පුංචි කාලේ වගේ ආයන්න ආයන්න කිය කියා දෙල්ලම් කර කර නට නටා ඉන්න පුළුවන් දික්කොල යනකොට දැන් පුංචි කාලේ නම් බයින්නේ හාතුටි පුතා වොම් තමයි බබා කියලා කියනවා ඊට පස්සේ ආ ඊට පස්සේ අරක පාඩම් කරපන් මේක විභාග ලියපන් අරේ ඵලයන් මෙහි ඵලයන් දැන් තා ටිකක් ලොකු වෙනකොට මොකද කරන්නේ ආ ගිහලා කඩේ ගිහලා අරක අරන් වරේ මේක අරන් වරෙන් කියලා දැන් කියනවන්නේ නැද්ද දැන් කැමති නැද්ද තනි පෙර ගෙදරට එලා ඉන්න ඈ කැමති ඒත් ඉතින් අර කියනව කරන්න වෙනවද නැද්ද දැන් එහෙම නෙයි මාළ වීමේ දුක තමන්ට තේරිලා නැතුණාට පුංචි කාලේ ඉඳන් වෙලාද නැද්ද ඈ ඈ ඒ වගේ තේරෙනවා මේ විදිහට කියා දුන්නා. ඒකනේ වෙලා තියෙන්නේ. හැමදාම නාකේවි තමයි හිතේ. හැමදාම මහල්ලෝ කියලා බුදුහාමුදුරුවෝ කියෝක තමයි තේරෙන්නේ. තේරුම් කරලා දුන්නේ නැත්නම් තේරෙන්නේ නැහැ. තේරෙනවද? නැති වෙන්නේ. අඬන්නේ තරහින් ඉඳා. නැති වෙන්න කොරන්ටයක් නැතිද එහෙම ඉන්නවා. මොනවා කඩ? ඇඬුව කියලා නැති වෙන්නේ. ඒ ඒ එන එන தත්ත්වෙට මුහුණ දෙදී ඉන්නවා කියන එක තමයි ලෝක සාධාරණ ස්වභාවය. ඒක තමයි බුදුහාරු මේක තේරුම් අරන් ඉඳ කිව්වේ. අඬල වැඩක් නැහැ, වැළපිලා වැඩක් නැහැ, ශෝක වෙලා වැඩක් නැහැ. තමන් ඒ தත්ත්වෙට මුහුණ දීලා වාසය කරමින් මේකෙන් ගැලවෙන්න ක්‍රමවේද හදාගන්න. මේ කියා දෙන්නේ ඒ හින්දා තමයි මේක. මේ දුක කියන එකෙන් ගැලවෙන්න බෑ කියන එක තමයි මේ ඔප්පු කරලා දෙන්නේ තමයි. හේතු සහිතව. ගැලවෙන්න බෑ. ඇඬුවා කියලා වැඩක් නැහැ. ගැලපුණා කියලා වැඩක් නැහැ. ඒක කරන්න වෙනවා. මොකද නැත්තම් පස්සේ ආයෙත් එනවා. දුක තුනියනවා කියන්නේ පස්සට. ඈ උනිපන් දරා ගන්න පුළුවන් ඒ වෙනුවෙන් තමන් අර පීඩාවට යන්නේ නැතුව මොකද මම දැන් එක ගියා දෙන්නම්කො දෙකක් ගැන මම කිව්වා කායික පීඩාවන් සහ චිත්ත පීඩාවන් කෙනෙක්ට කායික පීඩා ඇති වෙන එක ස්වභාව ධර්මයයි හැබැයි ඒ අනුව චිත්ත පීඩා ඇති නොකර ගැනීම තමයි දුක තුනී කර ගැනීම ඒකෙන් නිදහස් වීම සඳහා දක්ෂයෙක් බවට පත් වීම බුදුහාමුදුරන්ටත් ලෙඩ තිබ්බා. රහතන් වහන්සේලාට ලෙඩ තිබ්බා. වයසට ගියා. ඒ අයටත් ඔය කියන මරණය කියන தත්වයට එන්න සිද්ධ වුණා. හැබැයි ඒ අය අර සිතෙන් ගන්න ටික ගත්තේ නැහැ. ඔච්චරයි වෙනස. දැන් ඔය අයට මොකද වෙන්නේ? හිතනොත් ගන්නවා, කයින් ගන්නවා. දෙකයි. තුනි කරගන්න ඕන නම් ධර්මය දැනගන්න කිව්ව එක තමයි. මේක උප්පත්ති නිසා සිදුවෙච්ච ස්වභාවයක් කියලා අවබෝධ කරගන්නකොට Taman දුක් වෙන්නේ නැහැ, අඬන්න වැළපෙන්න ශෝක වෙන්න යන්නේ නැහැ. දන්නේ නැති කෙනා අඬනවා වැළපෙනවා ශෝක වෙනවා. ඒකනේ බුදුහාමර කිව්වේ. අර කිසాగෞතමී Tamanගේ දරුවා මරනවා කියලා අඬ වඩා වැළප වැළපි දුව දුව බුදුහාමර මොකද කරේ? ඕක Taman විතරක් කරන එක නෙමෙයි අනුන්ටත් ඒක තියෙන එකක් කියලා තේරුම් කරගන්න මොකද්ද කිව්ව දුන්න උපදේශය. මැරිච්ච නැති ගෙදරකින් ආව ටිකක් අරන් එන්න කිව්වා. ඉතින් අර මැරිච්ච දරුවත් කරේ තියාගෙන හබ හොය හොයා ගියා හම්බුනේ නැහැ අන්තිමට. අන්තිමට මොකද්ද ගත තීරණේ? ඒ ඔක්කොම මැරෙන අය කියලා ඉතින් මම මේකට දුක් වෙන්නේ මොකටද කියලා ආවද නැහැ. අපා බුදු ආරම්භය. ආ තේරුම් ගන්න. ආන් එක තේරුම් ගන්න තමයි මේ කියන්නේ. දුක තුනී කරනවා කියෝ මොකට අවබෝධයෙන් Taman තේරුම් ගත්තාට පස්සේ ඒ වෙනුවෙන් Tamanට අඬන්න වෙලපෙන්නේ ශෝක වෙන්න දෙයක් නෑ. හරි? ඔය හා සමානවමයි මරණයට පත්වීම කියන එකත්. දැන් මරණය කියන්නේ මොකද්ද? ඈ? පණ යනවා කියන්නේ. මන ගියාම මොකද වෙන්නේ? ඔව් කතා කිරීම ක්‍රියා කිරීම නතර වෙනවා. නමුත් වෙන දේ මෙතෙක් භාවිතා කරපු කය භාවිතා කරන්න බැරි වෙනවා. ඔච්චර නෙවෙයි. එතරම්. එද මේ තාක්කල් මේකයි පාවිච්චි කර කර හිටියා. නමුත් පාවිච්චි කිරීමේ ආසාව අතෑරියාද? ආසාව අතෑරිනේ. ආසාව අතෑරිලා මරුණා නම් එයා ආයෙ උපදින්නේ නැහැ. හරි? රාසාවක් එක්ක මරුණා. එතකොට මේකය අත්හරින්න බැරි කමක් තිබුණේ. එතකොට ඒ නිසා මැරෙන වෙලාවේ Taman ඉන්නේ අර කියන ආකාරයෙන් කය විනාශ වෙවි යනවා නැවත පාවිච්චි කරන්න බැරි වෙනවා කියලා දන්නේ නැතිකම. දැන් මට කියන්න උපදිනකොට තමන්ගේ ශරීරයේ තිබිච්ච වගේ මොනවද දැන් තියෙන්නේ? මොකුත් නැහැ. එහෙනම් ඒවා මැරිලාද නැද්ද? උපදිනකොට තිබිච්ච අපි හිතමුකෝ තමන්ගේ නියපොතු කියලා. ඉපදෙනකොට තිබිච්ච නියපොතු දැන් තියෙනවද? කොහේ? කපලා මැරිලා. දැන් තියෙන්නේ මොනවා? අලුතෙන් ආපු ටිකක්ද නැද්ද? එහෙනම් දැන් ওই විදිහට තමන්ගේ දත්, හම, මස්, නහර, ලේ ඔය ඔක්කොම විනාශ වෙවි විනාශ වෙවි යනකොට අලුතින් හැදිලාද නැද්ද? හ්ම් එහෙනම් තමන්ගාව නිරන්තරයෙන්ම තියෙන්නේ මැරිලා ආයෙත් ඇති වෙච්ච ටිකක්ද නැද්ද? එහෙනම් දැන් මැරිච්ච ඒවා ආපහු ගන්න පුළුවන්ද? ඒ කියන්නේ Tamanට පෙර තිබිච්ච ශරීරය නැවත ගන්න හැකියාවක් නැහැ. ඒ කියන්නේ මැරිලා අයින් වෙලාද නැද්ද? එහෙනම් දැන් හැම මොහොතේම Taman මැරි මැරි යනවද නැද්ද? ඈ එහෙනම් කවද්ද මැරෙන්නේ එතකොට? පණ ගිය වෙලාවේ හැම වෙලෙම පණ යනවා තමයි. හැම වෙලෙම පණ යනවා ඒක තමන්ට හිත අනිද්දාට තමන්ට හරියට හැදිරි කරලා දෙන්න හැම වෙලෙම මේක වෙනවද නැද්ද කියලා. කය ගැන විතරයි දැනට කියන්න පුළුවන්. තාම මේක ප්‍රකට නැති ඉඳා. ශනික මරණයක් කියලා බුදුහාමුදුරුවෝ කියනවා හැම සත්වයාම නොතේරි සියලු කොටස් මරිමරි පවතින ස්වභාවයක් තියෙනවා. මරිමරි නැවත ඇති මැරෙනවා ඇති මැරෙනවා ඇති නමුත් තේරිලා නැහැ. හරි. එහෙනම් තමන්ට තිබුණු ස්වභාවය පාවිච්චි කරන්න බැරි වෙනවා කියන එකට කැමැතිද අකමැතිද? අකමැති. ඒ කියන්නේ මැරෙනවාට අකමැති. නමුත් දැන් උපදයේ ඉදම්ම ලෙඩ හැදීමෙන් වයසට යෑම කියන தත්වයෙන් මරණය කියන ආකාරයෙන් තමන්ගේ ශරීරය විපරිණාමයටපත් වෙලාද නැද්ද? ඒක කවදාද සිද්ධ වුනේ? උපන්දා ඉඳන්ම සිද්ධ වුණා. ඒ කියන්නේ උපන්දා ඉඳන් තමන් ලෙඩෙද්ද නැද්ද? උපන්දා ඉඳන් මහලු වෙලාද නැද්ද? උපන්දා ඉඳන්ම තමන්ගේ ශාරීරියේ ස්වභාවයන් මැරිලාද නැද්ද? හ්ම්. හ්ම්. එතකොට දැන් ඒ කියන්නේ ලෙඩවීම, වයසට යාම, මරණය කියන ඒ වගේ කෝවර්ද කැමති තමයි. හ්ම්. ඒ කියන්නේ අකමැති දේ දැන් මේ දැන් දැන් දැන් දැන් මේ මොහොතේම වෙනවද නැද්ද? හ්ම්. එතකොට කැමති දේ නැතිවීමත් වෙලාද නැද්ද? කියන්නේ නිරෝගී කාමයට කැමතිද නැද්ද? නැති වෙනවද නැද්ද ඒක? තරුණ කාමයට කැමතිද නැද්ද? කැමති. නැති වෙනවද නැද්ද? එහෙනම් හැම වෙලේම Taman ජීවත් වෙනවා කියන එකට කැමතිද නැද්ද? හැම වෙලේම දැන් මෙරි මෙරි යනවද නැද්ද? එහෙනම් දැන් අකමැති දේ ලංවීමත් වෙලාද නැද්ද? කැමති දේ නැතිවීමයි අකමැති දේ ලංවීමයි කියන සියල්ල එක මොහොතේ වෙලාද නැද්ද? දැන් ඕක වෙනුවෙන් වෙහෙතනවද නැද්ද? පරණ විදිහට තියාගන්න. ඈ ඇස් පේනීම අඩු වෙනකොට කණ්ණාඩි දානවා කන් ඇහෙන්නේ නැති වෙනකොට කංගරි ඉයර්ෆෝන් දා ගන්නවා කෙස් ඇටනකොට කෙස් එන්න දේවල් බහෙත් දා ගන්නවා දත් ඇටනකොට දත් දා ගන්නවා ඔය ලෙඩ හැදිච්චාම බෙහෙත් අර ගන්නවා ආයත් පරණ වැඩ ටික කරගන්න වේතෙනවා තමන් පරණ විදිහට වෙනවද නැද්ද එනවා ඒ කියන්නේ ආසාව වෙනුවෙන් හැසිරෙන එක නෙවෙයිද ওই ජීවිත කාලේ වෙලා තියෙන්නේ දැන් මොනවා කරලා හරි ඔය ක්‍රියාකාරකම් වලින් ලෙඩ ඇදීම වයසට යාම මරණය Tamanට නවත්තන්න පුළුවන් වෙලා තියෙනවද මේ ලෝකේ? බෑ. එහෙනම් දැන් තමන් මහන්සි වෙන්නේ මොකටද? අනිත් ආරවට්ටන්න. ඒ කියන්නේ බොරු කරන්න. වෙන වෙන කතන්දරයක් පෙන්වන්න හදනවා. වෙන කතන්දරයක් පෙන්වන්න හදනවා තමයි ඔය. ඈ ඒක තමන් තමන්ම රැවටෙන අනුන්ටත් එක රැවටි රැවටි දෙන්නම රැවටි රැවටි ජීවත් වෙනවා ඈ කොහොමද තමන් තමා රැවටෙන්නේ දැන් ඒක තමයි බුදුහාමුදුරු දහන්නේ එහෙනම් තමන් ලෙඩ හැදෙන බව වයසට යන බව මැරෙන බව ඉක්මවා ගිය කෙනෙක් නෙවෙයි කියලා තමන්ට තේරෙනවා නම් තමන් අකමැති නම් ලෙඩ වයසට යෑම මරණයට තමන් ඥානවන්තයෙක්ද එසේ ඒ වගේ ස්වභාවයක් ලං කරගන්න ඒ කියන්නේ ලෙඩු ලං කරගන්න කැමතිද? නෑ. ලෙඩුත් එක්ක ඉන්න කැමතිද? මහල්ල ලං කරගන්න කැමතිද? මහලුවත් එක්ක ඉන්න කැමතිද? ඈ? කැමති නෑ. ඇයි? ඔව් කරදරයි. මලමිනි එක්ක ඉන්න කැමතිද? කිසිසේත්ම නෑ. මොකද කරන්නේ මලමිනි? එක්මන්ට වල්ලා දානවා. ඒ කරදර වැඩි වෙන හින්දා. හරිද? එහෙනම් තමයි ලෙඩු මහල්ලෝ මලමිනී කියන අය ස්වභාවයෙන්ම ඈත් කරනවද ලං කරගන්නවද? ඈත් කරනවා අත්හරිනවා. එහෙනම් Tamanට ওই ටික තේරුණා නම් දැන් Taman මහල්ලෙක් ලෙඩෙක් මලමිනියක් වෙන්නේ කවද්ද එතකොට? මේ මොහොතේ මෙන්න උපන් මොහොතේ ඉඳන් උපන් දාය ඉඳන් මහල්ලු වීම ලෙඩ මරණය කියන එක මෞකතේ ධම්ම තිබිලාද නැද්ද? තිබිලා. එහෙනම් ওই ටික තේරුණා නම් සාධාරණ වශයෙන් Tamanට Taman තවත් ඒ જાතියේම ලෙඩෙක් මහල්ලෙක් මල්මිනියක් එක්ක වාසය කරනවාද වාසය කරමින් ඉන්න ඕනේ ඕල්රෙඩි උනේ ඒකයි තමයි අහන්නේ ආයෙ මම පැටව ගහ ගන්න. ඒක හරියෝ. ඒ කියන්නේ තව ලෙඩ්ඩු ටිකක්, මහලෝ ටිකක්, මලමිණි ටිකක් හදා ගන්නවා. දැන් ඒ කියන්නේ කරදර වැඩි කරගත්තද අඩු කරගත්තද? දුක වැඩි කරගත්තද අඩු කරගත්තද? දැන් දුක වැඩි කරගන්න පාරද අඩු කරගන්න පාරද ඔය ඇගින් තියෙන්නේ දැන් ඔය හැම මොහොතකදීම Tamanට නොතේරීම මං කිව්වා ඔය කායික తত্ত্বය ස්වභාවික తত্ত্বයක් ඒකත් එක්ක Tamanට මානසික తত্ত্বයක් එහෙම නැත්නම් චිත්ත පීඩාවක් ඇති වුණා පළවෙනි කාරණය ඕවා ඔහොම නොවි තියාගන්න ඕන කෙන මතයක් Tamanට තිබුණා ඒ කියන්නේ ආසාවක් ඒතර ඒ ආසාව ඉෂ්ට වෙන්නේ නැති හැම වෙලාවකම මොකද උනේ තරහක් ආසාව තරහ කියන්නේ හිතේ තිබෙන අකුසල වූ ධර්මතා එහෙම නැත්නම් චිත්ත පීඩාවන්. කාදාවත් ඉෂ්ට කරගන්න ඉස්සර කරලා නිමා කරන්න බෑ කියලා බුදුහාමර අදාරනවා. මේ හිතට ආසා කරන දේවල් දීලා කාදාවත් ඉවර කරන්න බෑ. හරිද? රත්තරන් වැස්සක් වැස්සත් මොකද කියන්නේ? මාදි කියනවා. ඇයි ආසා කරන ඒවා දීලා ඉවර කරන්න බෑ. එහෙනම් ආන් ඒ වගේ මෙන් මේ කයට කොච්චර තමන් ආසා කළත් ඒ කියන ආසා කරන ස්වභාවයෙන් කය පවත්වන්න බෑ. හරිද? එහෙනම් තමන් උපන්දාන ඉඳලාම නොතේරි ඉඳලා තියෙන්නේ චිත්ත පීඩාව කියන ආසාවකින්ද නැද්ද? ඒත් ඒ ආසාවල් ඉෂ්ට කරගන්න බැරි වෙච්ච හැම වෙලාවකම තරහද නැද්ද? හරිද? එතකොට ඒ වෙනුවෙන් තමන් ඒකාන්තයෙන් මේ ආසා කරන දේවල් පවතින්න පවතින්න සැකයෙන් හිටියද නැද්ද? ආසා කරන දේවල් නැති වෙයි, ඒව හොරකම් කරයි, ඒව විනාශ වෙයි කියලා සැකයක් තිබුණාද නැද්ද? බයක්. ඒතර ඒවා හානි වෙච්චාම ශෝකයක්. ඒතකොට ඒ වෙනුවෙන් තමන් පරිදේවයක් තමන්ට කවුරු හරි ඒවා හානි කරනවා දැක්කොත් එහෙම ඒ ඇත් එක්ක රණ්ඩු කරපු එකක් ඒ ආයත බැනපු එකක් නැද්ද? හ්ම්. ඒතර දැන් ඒවා ඔක්කොම ඇති වුණේ මොකක් හින්දාද? ආසාව නිසා එනම් ආසාව නිසා තරහ බය සැක ශෝකය පරිදේවය ඔය කියන ආකාරයෙන් සියලු ස්වභාවයන් Taman තුළ ගොඩ නැගුණා දැන් Taman පුරුදු කරේ ලෝකයේ ආසා කරන ස්වභාවයන් අඩු කරන්න අත්හරින්නද ආසා කරන දේවල් රැස් කරන්නටද එතකොට දුක අඩු වෙනවා එහෙනම් දැන් මොකක් කරන්නද ඔය දඟලන්නේ? කතා කරනේවා අඩු කරන්න. කතා කරන්නේ වැඩි කරන්න මෙහි ආවේ. නෑ. එහෙමද නැද්ද? අදාවේ අදාවේ නායකට නෙවෙයි තමයි. අඩු කරගත්තා කි අද ඔහම දිගටම හිටියානම් ආයෙ ගෙදර යන්නත් ඕනේ නැතුව. දැන් ආපහු ගෙදර යන්නේ මොකටද? ආ ඒක තමයි මම කිව්වා. ඒක හොදලම මගේ ගාන තමයි ආපහු යන්නේ. දැන් මං අහන්නේ තමන් ඒකාන්තයෙන් තමන්ට කිසිසේත්ම කියන්න බෑ තමන් ආසාව අඩු කරන්න යාවේ කියලා ඒකාන්තයෙන් තමන් ලංකාව අතහැරලා මෙහි ආවේ ඇයි? ආසා කරන ඒවා අඩුවෙන් බලන්නද වැඩි කරන්නද? ඒ කියන්නේ ඒකාන්තේ තමයි ආසා වැඩි කරන්න උවමනා හිටපු වෙන්නේ නැහැ. ඒ කාලේ ඒ කාලේ දෙක මේ කාලේ දෙක ඒ කාලේ ඩිපිච් එක තමයි දැනුත් තියෙන්නේ. අය නැත්නම් අය. ඕන්න ඉතින් කරගන්න පුළුවන් ඒක හරි. නමුත් දැන් ගුණේ මොකක්ද? ආසා වැඩි කරන එක. තමන් ඔය කියන ආකාරයෙන් තමන්ට ලැබෙන ධනය වැඩි කරගන්න උවමනාවක්ද නැද්ද තමන්ට තිබුණේ? තමන්ට ලැබෙන වස්තුව වැඩි කර ගන්න නෙවෙයි දුමනා කරේ. තමන්ට තියෙන විඩං කඩං යාන වාහන ගේදොර ඥාති සම්බන්තා මිත්‍රයෝ ඔය ඔක්කොමල වැඩි කර ගන්න නෙවෙයි දුමනාව තිබුණේ. ඒතර ඒවා වැඩි කර ගන්න උමනාව කියන්නේ ආසාවක්ද නැද්ද? ඒ කියන්නේ තමන් පුරුදු වෙලා තිබුණේ ආසා කරන දේවල් අඩු කරන්නද වැඩි කරන්නද? වැඩි කරන්නට. එතකොට හරිද? එහෙනම් ආසාගෙන දේවල් වැඩි කරනකොට ඊට සමානුපාතිකව බය, ශෝකය, දුක, තරහ වැඩි වෙනවද නැද්ද? එහෙනම් දැන් ධනය වැඩියෙන් තියෙන කෙනෙක් වැඩියෙන් බයෙන් සැකෙන් වාසය කරනවාද නැද්ද? එහෙනම් ධනෙ වැඩි කෙනා තමයි ඔය කියන ඒවා ඔක්කොම දාගන්නේ. මොනවාද? දුක් වැඩි කරගන්නවා. තාප්ප බඳින්නේ, ගේට්ටු දාන්නේ, CCTV කැමරාව හයි කරන්නේ, ඔය කියන ආකාරයෙන් ඔය විදිහට යුද සෙබළු තියාගන්නේ, ආරක්ෂක බටේ තියාගන්නේ කවුද? වැඩියෙන් බය, වැඩියෙන් සැක, වැඩියෙන් ආසාව තියෙන අයද නැද්ද? දැන් ඔය මොනවා තියාගෙන හිටියත් මැරෙන්නේ නැතුව ඉන්නේ කවුද? ඈ කවුරුත් නැහැ. එහෙනම් මට කියන්න. එතකොට ඔය කියන ආකාරයට ඒකාන්ත වශයෙන්ම මරණ වේලාවට ඔය ආසාවෙන් රැස් කරගත් ඒවා දාලා යන්න පුරුදු කළාද? ඈ කරනවා? උත්සාහ කරන එක හරි. ආසා කරන ඒවා ඔක්කොම අතාරින්න තමන් පුරුදු කරලා නැත්තම් ආසා කරන ඒවා අත්හරින්න වෙනවමද නැද්ද? දැන් Tamanට කියන්න පුළුවන් ද ආසා කරන ඒවා ඔක්කොම මං අතහැරලා ඉන්නේ කියලා. මොකක්ද උඩට? මොනවද මොකක්ද උඩට කියන්නේ? ඔක්කොම වෙලා නැහැ. මොනවද හුඟක් දුර කරලා තින්නේ? ඒක තමයි දැන් කියන්නේ කොහොමද ගැලවෙන්නේ කියලා දන්නේ නැහැ. ආසාම කරන්නේ මොකද්ද කියලා මට කියන්න. ආසාවක් නෙමෙයි ස්වයංවාසයතන වැරදිට යුතුයකම් කියන එක බාරවන්නේ. හරි හරි මම කියන්නේ ආසාම කරන්නේ මොනවාද කියලා. ඔය ඔක්කොටම වඩා ආතයි තමන්ගේ පනට. ඔය කයි ආරු ගැහුවට. අරයට ආතයි මෙයාට ආතයි කියලා කිව්වට ශක්තියයි. නෑ ගොඩක් දුරට ආත්මාර්ථකාමී තමයි හැමෝම අම්මා කෙනෙක් වුණා හලුකුට ළමයිට ආදරේ ඉස්සර තමයි ආසා කරන්නේ මත ඇල්ල. ඒක තමන්ට ආස. ඉතින් ඒක තමයි ඒක ආතල්ලාද කියලා මම අහන්නේ. මේක සරසනනම් මොමනක් නෑ. සරසන්නේ මොඩ කමට. ආසාවට නෙමෙයි කොහොම කරන්නේ මොඩ කමට කරන්නේ. ඒක තමයි දෙමහට කහ හිටියම් මොකද අර හිඟන්නේ වගේ ඉන්නේ ඒකෙන් දෙන්නේ පාර්ට් බැලුවා ඉන්නවා අර හෝම්ලස් අය ඉන්නේ ඔය පාර්ට් බැලුවා ඔය දෙන දෙයක් කාලා ඔය ඔය හරි ඉතලි ගහයි ගහ ඉන්නේ වෙන්නේ මේ මින්නගෙන තියෙන්නේ එහෙම ඉන්න බැරි ඈ ඒක තමයි මං කිව්වේ ඒ විදිහට ඉන්න කියලා කියන්නේ Tamanට කොරන්න දෙන්නේ ඒක කොරන්න කියලා කියන්නේ කොරන්න දෙයක් නැහැ නේ කරන්න කියලා කියන්නේ ඔයා ගෙදර ආතෑල ගිහලා කැලේ කරි ඔය ආරන්නේ කරි අපි වගේ ඔන්න ඔය දෙන්දයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න කියලා කියන්නේ. ආන් එහෙම නම් ජීවිත ආසාව ආතෑරලා. ඒක නේ ආසා කරනවා දීලාද කියලා මම අහන්නේ. ජීවිත ආසාව කියලා යුතුයකම් කියන ප්‍රශ්න. ආයෙ මොකද යුතුයකම්? ආයෙ කාටද යුතුයකම්? මොකද යුතුයකම්? ධර්ම පිළිබඳව මාත්‍ය කියන්නේ. ආයෙත් ඒක යුතුයකම් කර කර ඉන්නවා තමයි. ඒ අනිත්‍යයට කරන්නේ ඒකත් තමන්ගේ ආතාවෙන්දා. දැන් තමන්ගේ ආසාව හින්දානේ ඒක ලං කරගත්තේ. එහෙ නැත්තම් මොකද? යුතුයකම වගකීම රාජකාරිය ඕනකම ඔය වචන ඔක්කොම ආසාවට දාගත්තේ. එතකොට ස්වාමීන් වහන්සේ වයසදී දෙමෝපියන්ට සලකන්නේ. සලකන්න කිව්වා. සලකන්න එපා කිව්වේ. ඈ යුතුය කමක්. කොහාට තලකණ්ඩ කියලාද කිව්වේ? ඔව්. කොහාටද සලකණ්ඩ කියලා බුදුහාමුදුරුව කිව්වේ? ඔය කියන කයට සලකණ්ඩද කිව්වේ හිත සලකණ්ඩද කිව්වේ? ඔය කායට කොච්චර සැලකුවත් වැඩක් නැහැ කියලා බුදුහාමර එක තැනකදී කියනවා. සලකන්න එපා කියලා නෙවෙයි බුදුහාමර කිව්වේ. හැබැයි ඒ සැලකීම තමන් කළ පමණින් ඒක සැලකීම නෙවෙයි. කාය කොමත් මැරලා විනාශන එකක්ද නැද්ද? සලකන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. හරිද? බුදුහාමුදුර එක තැනකදී කියනවා අම්මා තාත්තා දෙන්න කරේ තියාගෙන කරෙන් බස්සන් නැතුව අවුරුදු 100ක් තිස්සේ ඒ දෙන්නාට කණ්ඩ බොණ්ඩ දීලා නාවලා අසුචි ඇදලා නවෝදලා ඔය විදිහට ඔක්කොම කරලා කරෙන් බස්සන් නැතුව මොකේ තියාගෙන ඉඳලා සැලකුවත් ඒ සැලකීම අමතා අතර කරන සැලකීමක් නෙවෙයි. ඇයි ඒ? මරණයෙන් පස්සේ කොහොමත් ඔය කය විනාශ වෙන එකක්ද නැද්ද? දැන් තමන් ඒ අයට ආසාව ඇති කරන්න නම් සලකලා තියෙන්නේ. ඒ කියන ආකාරයෙන් ඒ අයට සංසාරේ ගැලවෙන්න පුළුවන් වෙයිද? බෑ. එහෙනම් තමන් කරන්න ඕනේ මොකක්ද? දේ නම් එයාට කරන්න ඕන යුතුයකම කරලාද? ඈ? කරලාද? සමහරවිට කරන්න වෙන්නේ නැහැ. මගේ අම්මා මෑණි මිනිහ මාසිනාවා. ඒක සුමාන දෙයක් කරලා නැත්තේ. ඒද? ඒක අම්මා කරපු වැඩේවක් කරලා නැත්තම් දුව කොහොමද ඉතින් අම්මගේ දුවෙක් නෙවෙයි. එතරයි. හරිද? නෑ ස්වාමීන් වහන්සේ ලොකු දෙමාපියෝ එහෙම අයින් පස්සේ අපි නමෝ දීලා අපි ළමයිවත් නම ගෑවන්නේ. ඔය විදිහකට. ඒතන ලොකු ගිල්ට් එකක් තියෙනවා. ඒගොල්ලෝ නම ගෑවා. ඒකෙදින් නම ගෑරිය නෙමෙයි. ඒක තමයි බුදුහාමර කිව්වේ කර්ම විපාක ගෙවන්න වෙනවා කියලා. හරිද? අවිද්‍යාවෙන් කරපු කර්ම වලට විපාක ගෙවන්න වෙනවා. මේ විපාකේ තමයි ගෙවන්නේ. ඒක තමයි වෙලා දෙන්නේ. ඒ කියන්නේ ආයත් උපදින්න වෙනවා. කර්ම විපාකයට අනුව තමන්ට ගැලවෙන්න තමයි බුදුහාමරගේ මෙහෙමවත් දැනගෙන තමන් අවබෝධයෙන් වාසය කිරීමේ තැනකට එන්න. එහෙම නැත්නම් ගැලවෙන්න බෑ තමයි. කවදාද හරි ඒ තීරණේ ගන්න වෙයි. තමන් අතහැරලා දාලා යන්නේ නැහැ කියලා තීරණය කළා මම මෙහෙම කරන්නම් කිය කියා හිරියට කවුද දන්නේ කොයි වෙලේ මැරෙයිද කියලා. හ්ම්. එතකොට එතන අර යුතුයගම වගකීම රාජකාරිය කාර්යයන්කෝ නම් හිතේ ඉන්න ඒක තමයි බුදුහාමුදුරු අහන්නේ. අපි දැන් හොඳට නිවන් මාර්ගයට යමුද? ඔව්. නිවන් මාර්ගයට යන්න තමයි මේ කියන්නේ. නිවන් මාර්ගයට යන්න නම් ආහාර කිව්ව තැනට එන්න ඕනේ තමයි. ඒක තමයි මම මේ එතනට හදලා ගන්න ඕනේ. ඒ කියන්නේ ජීවත් වීමේ ආසාව අතාරින්න සුදුසු ගමන් තමන් එහෙම ඒ தത്വයට සුදුසු මානසිකත්වය ගොඩනගා ගන්න. එහෙම නැත්නම් අරයට යුතුයම් කර කර මෙයාට යුතුයම් කර කර මේ මාර්ගේ යන්න බෑ. ඒක මේ තමයි කියා දෙන්නේ. එහෙම නැතුව තමන් හිතාගෙන ඉන්නවා නම් නිවන් දකින්න අරයත් එක මෙයත් එක කාදාවත් මේ මාර්ගය තමන්ට වැඩෙන්නේ නැහැ. ඒක මේ කියා දෙන්න. උප්පත්තිය නතර කරනවා කියන්නේ තමන්ට නැවත මේ ලෝකේ ජීවත් වෙන්න ඕන කෙනෙක් කියලාද කියන්නේ ඕනේ නැහැ කියලා. ඕනේ. එහෙනම් නැවත උප්පත්තිය නතර වෙන්නේ මේ ජීවිතය තුලත් තමන්ට ජීවත් වීමේ උවමනාව අත්හැර ගත්තා කියන ප්‍රායෝගිකත්වයට ආපු කෙනෙක් පමණයි. මේ ජීවිතය තුළ ජීවත් වීමේ උවමනාව අතහැරගන්න එච්චරයි ඒ ප්‍රායෝගික අවබෝධයට යමක් වෙනවද? එයා උපදින්නේ. දැන් හම්බ කරන්නේ, ගෙවල් හදාගන්නේ, ළමන් ඔය කියන ආකාරයෙන් බෙහෙත් ගන්න, අරව කරන්නේ, මෙව කරන්නේ, ඔක්කොම කරන්නේ මොකටද? ජීවත් වීමේ ආසාව ඇතිකරනවත් තවත් කෙනෙක් ජීවත් කරවනවා කියන වැඩේ කරන්නද නැද්ද? ඒතර තමන් ඔය කියන ආකාරයෙන් Taman ජීවත් වෙමින් අනුන්ටත් ඒ ජීවත් වීමේ ආසාව ඇති කරනවා කියන්නේ ආසාව තව කෙනෙකුට ඇති කිරීම කුසල කර්මයක්ද අකුසල කර්මයක්ද? එහෙනම් එහෙම අකුසල කර්ම කර කර ආයින්ද කර කර ආයින්ද තමන්ට නැවත භවයක් සකස් වෙනවද නැද්ද? හ්ම්. එයාදී නිවන් දකින්න පුළුවන්ද? නිවන් දකින්න මාර්ගයට එනවා ආන් එක නතර කරගන්න. ඒක තමයි මේ කියන්නේ. එහෙනම් හරියට තේරුම් කරගන්න ඕනේ. මේක තේරෙන්නේ නැත්නම් තමන් ඔය කර කර ආින්න ඒවා කර කර ආහිටියට සෙල්ලම් වෙන්නේ නැහැ වැඩේ. හරිද? එහෙනම් කෙටියෙන් තමන්ට පැහැදිලි කිරීම තව එකක් කියන්න. ඒතකොට තමන්ට තේරෙයි තමන් වෙලා තියෙන හැටි. බුදුහාමුදුරුව ඇයි විනය නීතියක් පැනෙව්වේ භික්ෂූන් වහන්සේලාට උපසම්පදා වෙච්ච අයට මහාන වෙලා උපසම්පදා වෙච්ච අයට ගිහි අයට වෙදකම් කරන්න එපා කියලා. එහෙම නීතියක් තියෙනවා. හරිද? භික්ෂුන් වහන්සේලාට වැඩගම් කිරීම දාන. හ්ම්. කියන්නේ ජීවත් කරවීමේ ආසාව වර්ධනය කිරීම අපිට තහනම්. ඇයි? යමෙක් උපදම්පදා වෙනු යනු ජීවත් වීමේ ආසාව අත්හරින්න මම සූදානම් කෙනෙක් මම ඒ සඳහා වෙහෙසෙනවා කියලා පොරොන්දු දෙන කෙනෙක්. හරිද? ඒතර එයා තව කෙනෙක්ට ජීවත් වීමේ ආසාව ඇති කරනවා නම් හරිද? එහෙනම් ওই මාර්ගයේ ලේසි එකක් නෙවෙයි අර දෙයයි ඔයාට කියා දෙන්නේ. එහෙනම් අපිට විනය තියෙනවා විවාහ වෙච්ච යුවලක්. හරිද? අනුසම්භිය විදියට. ඒ දෙදෙනා වෙන් වුණාට පස්සේ තරහ වෙලා මොනාරි වෙලා හරි ගුණා කියමුකෝ. හරිද? යම් ආකාරයෙන් ඒ දෙන්නා එකතු කරලා ඒ අයට එසේ නැවත පෞල් ජීවිතය ගත කරන්න අපි උපදෙස් දීලා ඒ අය එසේ ඒකාරියේ යෙදුනොත් ඒක උපසම්පදා වූ භික්ෂුවට ඇවතක්. වැරදි. හරි. එහෙනම් අපිට ඒව අදාළ නැහැ. එතකොට බුදුහාමුදුරුව පෙන්නපු මාර්ගය මොකක්ද කියලා යමක් තමයි තේරුම් ගන්නයි මට ඕනේ. ඒ හින්දා ඔයා හිතාගෙන නිවන් මාර්ගය කියලා වෙන මොකක් දෙකක් කියලා මම දන්නවා. ඒකයි මේ කියාද. ඒ පින් කියලා හිතාගෙන ඇති. එහෙම හිතාගෙන තමයි ඔය අය කරේ. ඒ පින් කියලා හිතාගෙන නෑ. පින් හිතේකින් දා නෙවෙයි. Tamanට මල කරදරේ හින්දා එයා එකහුව කළා දින නිකා හිටියා. දැන් Taman දරුවෝ විවාහ කරලා දුන්නේ අය. Tamanට ওই ටික තේරලා තිබ්බා. ඒක විවාහ කළ දෙන්න මේට කියා දෙන්න බෑ දරුවන්ට. ආයි කියන්නේ නැද උන්ගේ වෙලා ඉවරයි. ආයි කියන්නේ නැහැ. ඒ ප්‍රමෝල් කරා වඩා හරියන්නේ නැති තමන්ගේ කොල්ල වෙන්නද? ඒක තමයි. හදන කාලේ මම හොඩයන් දැන් නුවණ එනකොට ළමයි කිහිප විතරයි වැඩි පාස්. ආංග තමයි වැඩේ තියෙන්නේ. ඒක තමයි බුදුහාම කිව්වේ. සපදා භික්ෂුවකට වෙදකම් කිව්වොත් වෙදකම් කරපු වෙනාට අක්ෂරෙන් සිදු වෙනවද? ඔව්. කරපු වෙනාට ඈ මොකද බලන්න? උපසම්පදා භික්ෂුවකට වෙදෙක් වෙදකම් වේද එහෙම නෑ. එහෙම එකක් නෑ. හැබැයි උපසම්පදා වෙච්ච භික්ෂුව දක්ෂ වෙන්න ඕනේ මෙන්න මෙහෙම කාරණයකට කියලා බුදුහාමර කියනවා. බෙහෙත් ගත යුත්තේ හරිද? ඔහු ජීවත් වීමේ ආසාව අතාරින්නයි දක්ෂ වෙන්නේ. හරිද? එතකොට ඔහු බෙහෙත් ගන්නවා නම් ගන්න ඕනි මේ කියන වැඩේ නතර කරන්න. ඒ කියන්නේ උප්පත්ති නතර කර ගැනීම සඳහා වීරිය කිරීමේ අපහසුතාවයක් එනවා නම් ඒ සඳහා බෙහෙත් ගන්න ඕනි. ඒකත් උපරිමේ දින හතක් පමණයි. මොකද බුදුහාර කියන දින හතෙන් මේක ඉවර කරන්න පුළුවන් කියලා. ඒ යන්නේ ඒ දින හත ඇතුළතදී ඔහු උපරිම වශයෙන් මොකද කරන්න ඕන? වීර්ය කරන්න ඕනි මේ කාර්ය නිමා කරන්න. එහෙම නැත්නම් ආපහුගින් බෙහෙත් ගන්න කියනවා. එහෙම නැත්නම් බෙහෙත් තරම් ඔය නිකන් ඒව කර කර ආයින්ද කියලා නෑ බුදුහාම. හරිද? එහෙමයි තියෙන්නේ. එහෙම කියනවා. ඒ දුන්න කියලා Tamanට අපි වෙලන්නේ නෑ ඉතින්. තමන්නේදී අරදලයක් දෙන්නේ ඉතින් ආසාව වර්ධනය කරන්න නම් දෙන්නේ ඉතින් අනිවාර්යයෙන් ඒක වෙනවා. ඇයි එහෙම කියන්නේ? ඔය කර්මයේ ස්වභාවයක් තමන්ට කියා දෙන්න ඕනේ නම් මම ওই කාරණේ ගත්තේ. මොකද්ද? තමන් කරන කර්ම ස්වභාවයක් තුළ තමන් කරන කියන්නේ තමන් හිතලානේ දැන් මම කියවනේ කර්මය කියන්නේ මොනවද? චිත්ත කර්ම තියෙනවා, වචී කර්ම, කාය කර්ම. මේවා කරන්නේ කවුද? තමන්. හිතන්න නැතුව කරන්න පුළුවන්ද? බෑ හිතලාමයි කරන්නේ. එතකොට මෙන්න මේ යමන් හිතලා කරන කර්මයකදී තව කෙනෙකුට හරිද? ලෝභය, දේශය, මෝහය කියන අකුසල ධර්මතා මතු වෙනවා නම්, වර්ධනය වෙනවා නම් ඒ හේතු කරගෙන Tamanට අකුසල ධර්මතාවයක් ගොඩනගෙනවා. හරිද? අනුන් කරන දෙයක් නිසා Tamanට ඒවා ඇති වෙනවා නම් එයත් අකුසලයි. හරිද? දැන් තේරෙනවද? එහෙනම් අනුන්ට ආසාව ඇතිකරනද තමන් ඕන තරම් වැඩ කරලා තිනවද නැද්ද? තමන් අමාරු වෙట్లా තනි මිනිස්සු උනන්දු කරනානේ. ඒක ඒක වරන්නේ කියලා ඒක තමයි මාත් නියහන්. අනන්ත සිනානි තමයි අන්ති ලෝකේ දැන් මිනිස්සු ආසයි කියන්නේ නැහැ තමන් මේක වැట్లా අමාරු වෙట్లా ඉන්නේ නේ අනිත් එකත් කරන්න කියලා ඒක තමනොත් මුලාවේ ඉඳගෙන අනිත් අයත් මුලාවට තල්ලු කරනවා. ඒ මුලාවම තමයි මූලික වෙන්නේ. ඒක ඒක තමයි. මොකද ස්වාමීන් වහන්සේලා වැඩි රසක කියලා හදලාගෙන දාන්න මේක. ඈ? අපි රතර හදලා දාන්න ඉන්නේ කියලා අපි කොහොමද කියන්නේ? ඒක ඒකත් මුලාවින් ඈ? ඒ අය ඉල්ලන දෙයක් හදලා දෙනවා නම් ඒකත් වැරදි. ඒකෙන් තමන් ආසා කරන දෙයක් දීමෙන් කරන්නේ ඔහුගේ ආසාව වර්ධනය කිරීමද නැද්ද? ඉල්ලීමත් වැරදි, ඉල්ලන දේ දීමත් වැරදි. අපිට ඉල්ලන්නේ කියලා නෑ මොකක්වත්. ඒක අපිට අදාළනේ. අනුන්ගේ පව් කරගහන්න අපි මාන වෙලා නැහැ. ඒක එයාගේ කර්මය. මොකද පව්? අනාගතයක් තියෙනවා. එයාත් ওই කෙන ආකාරයෙන් ඕනනම් ඇවිල්ලා පන්සලට බාර දෙනවා. ඒ ඉඳා ඒ ආයට මොලේ තිබ්බනම් එනුත් තේරුම් ගනි අම්මා තාත්තත් මෙහෙම වෙලා ගියා මාත් ඒ හින්දා මහාන විවාහ වෙන්න ඕනේ නැහැ කියලා හිතුවනම් ඒ ආයට තේරෙයි. ඒ ළඟ මාස 10ක් ආවයිද පන්සලට ඈ මාස 10ක් ගානේ පන්සලට බාර දෙන්නවත් බලාවේ. අපි ගා තියෙන ක්‍රමය. මාස 10 ආයේ නෙමෙයි බුදුහාමුදුරුවෝ ඔය කියන ආකාරයෙන් ආරාමය තුල බිහි වෙච්ච අයත් බුදුහාමුදුරුවෝ බාරගත්තා. හරිද? කුමාරකාශ්‍යප ආමරුව බිහි වුණේ මෙහෙණි ආරාමයක. අම්මා දන්නේ නැහැ විවාහ වෙලා හිටියේ ගැබ් අරගෙන හිටියා කියලා. නමුත් ස්වාමියා ආතර දුන්නා හින්දා මහාන වුණා. මහාන වෙලා දරුවා බිහි කරේ. හැබැයි සිවුරාදේ ඇරියේ නැහැ. දරුවා හදාගන්න බැරි ඉන්න බුදුආරෝ කිව්වා රජුරවන්ට හදාගන්න හදාගෙන අපිට බාර දෙන්න සුදුසු තත්ත්වයට. අපි බලාගන්නයි. අපිට බලුවන් එහෙම කරන්න. හරිද? එයා ලොග් කරලා දෙන්න කියන අවශ්‍ය පදමට අවශ්‍ය තත්මයට ඊට පස්සේ අපි බාර ගන්නවා. හරි. එතන දෙමාපිය ඔව් දෙමාපිය යන ආසාවක් දරුවෝ ඉෂ්ට කරන්නේ නැතිකොට ඒ තුළ දෙමාපියන් තුළ ඇතිවන යම්කිසි තරහ හ්ම් එතකොට එතකොට ඒ දෙකෙන් කෝකද දැන් දෙමාපියෝ දෙමාපියෝ සතුට කරන්න කියලා අත්දැක කරනවා ලෞකික ජීවිතේ දෙයක්. දෙයක් ආ. එතකොට අපි දන්නවා ඒක වැරදි දෙයක් කියලා. හ්ම්. ඒක නොකරොත් ඒගොල්ලෝ තරහ ඇති කරගෙන අපිත් එක්ක තරහින් ඉන්නවා. ඒක තමයි ප්‍රඥාව ඇති කරවීමයි කල යුත්තේ කියලා මේ බුදුහාමුදුරුවෝ කියන්නේ. එනිසා ඒ අයටත් තමන් ඒ අය තරහ වෙයි කියලා ඒ අය තමනුත් අකුසලයක් කරමින් යනවා නම් තමන්ටත් අකුසලයි ඒ අයටත් ඒකෙන් අකුසලයක් සිද්ධ වෙනවා. එයා බලාපොරොත්තු වෙන්නේ තමන් අතින් ඒ කියන ආකාරයෙන් ආසාවේ හැසිරෙන ක්‍රියාකාරකමක්, මෝහයේ හැසිරෙන ක්‍රියාකාරකමක් නම් තමන් දන්නවනම් ඒක ඒ විදිහ එකක් කියලා තමන් දක්ෂ වෙන්න ඕනි ඒ අයට ඒක කියා දෙන්න. එසේ නොකිරීම තමයි ඇත්තටම මේ ධර්ම ප්‍රචාර වෙන්නේ නැහැ කියන්නේ හේතුව. එහෙනම් ධර්මය හරි. දේශින වැඩි ඒක ගණන් නොගෙන ඉන්න එක තේම වැරදින්නේ. එහෙම හරි යන්නේ ගණන් නොගෙන නිකන් යනවා. එහෙම බෑ. ඒක තමයි දැන් වෙලා තියෙන්නේ. ගිරෙන් ඉස්සලා කියලා දෙන්න ඕනේ. මේකයි එන්නේ කියලා දෙන්න. අනකට කරන්නේ අර බුදුහාමුදුරුවෝ මල්ලම දන්නවා කියලා කිව්වොත් ගණන් මේකයි ඉන්න වෙනවා. අහන්නේ කියන්න බෑ. අහන විදියට කියලා දීලානේ. ඒ ලේසි වැඩක් නෙවෙයි තමයි අපි දන්නවා ලේසි වැඩක් නෙවෙයි කියලා. එහෙම ලේසියෙන් නිවන් දකින්න පුළුවන් නම් මේ ඔක්කොම නිවන් දකි එහෙම ලේසියෙන්. හරිද? එහෙම ලේසියෙන් මේක කියා දෙන්න බැරි ප්‍රශ්නේ හින්දා තමයි ඔය කියන ආකාරයෙන් මහාන වෙච්ච ආත්මයේ එක එක දේවල් කියා දෙන්නේ නැත්නම් ඔය ටික යන්තම් ටිකක් ඔය මොන හරි කියලා නිකන් ඉන්නේ. ඇයි? මේක ලේසි නෑ. මොදාර දන්නවා ඒක. යමෙක් මේ අවිද්‍යාවෙන් ගලවන එක තරම් අපහසු කාර්යයක් මේ ලෝකේ තවත් නෑ කියලා කියන්නේ. ඒක තමයි මේ අවිද්‍යාව. මේ දුක තේරෙන්නේ නෑ. Taman සත්‍ය කියලා දැන මේ ඇත්තක්. බුදුහාමුදුරුවෝ ඇත්ත දැනගන්න කියලා. යථා භූතම් පවතින සත්‍ය දැනගන්න. නමුත් දැන් වෙලා තින්නේ ඇත්ත තේරි තේරි තමන් මොකද කරන්නේ? බොරුවට ගියාද නේද? ඇත්ත තේරි තේරි බොරු තැනකට ගියා. එහෙනම් තමන් තේරුම් ගන්න ඕනි කාරණාවක් ඒක. පැහැදිලි? දැන් අපි සිතාගෙන ඉන්නවා සම්මුති ලෝකයේ ආසාවන් මේ ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම ඒක හරි දෙයක් කියලා. නමුත් ඒක හරි වෙන්නේ සම්මුති ලෝකයට. හරි සම්මුති ලෝකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි තමන්ට මේ සංසාර ගමන නතර කරන්න බෑ. තේරුණා? තමන් ආසාව ඇති කරන වැඩ කරන අය තමයි වැඩි හරියක්. නලු නිලියෝ. හරිද? එතකොට ඔය විලාසිතා නිර්මාණ කරුවෝ. එතකොට නාට්‍ය කරුවෝ, චිත්‍රපට කරුවෝ ඔය කියන ආකාරයේ වැඩි හරියක් ඒ අය කරන්නේ මොකද්ද? අනිත් අයට ආසාව උපද්දවනවා. ඒ අයගේ ඉරණම් මොකද්ද? අපාය. කෙලින්ම අපාය. ඒක ඔක්කොම తాවකාලික නියම ඉතින් එහෙම කරාම Tamanට වෙන දේ යැවෙමක්. ඒක තමයි බුදුහාමර කියන්නේ. ඒ අය කරන්නේ తాවකාලිකව හරි අනින්ට ආසාව ඇති කරවීමක්. ඒතර ඒ හේතු කරගෙන එයාට වෙන අකුසල කර්මයේ බරපතලකම එයා නිරේ උපදීමකටපත් වෙනවා. ඒ ශාරුඛ් ખાન කෙලින්ම ඔක්කොම හේතමයි. ශාරුඛ් ખાන්ලත් එකයි, ඔයදින් බෙක්ලත් එකයි, ඔය කෙනායි ඔක්කොම එකයි. ඔක්කොට මෙහෙම තමයි. ඇයි අර බුදුහාමුදුරු කාලේ හිටියා කියන්නේ? නටගාමිනී කියලා කෙනෙක්. ওই නටගාමිනී ගාවත් ඕම් ඔය මතවාදය තමයි තිබුණා කියන්නේ. මොකද්ද? අපි අන් අය සතුටු කරනවා. Tamange ගෝලයන්ට එහෙමයි කිව්වා කියන්නේ. අපි අනිත් අය නැටුම් පෙන්ලා සතුටු කරලා අපිට පිං සිද්ධ වෙනවා. ඒ හින්දා අපි දිව්‍ය ලෝකයේ උපදිනවා කියලා ඔහු මතයක් හදාගෙන හිටියා. ඉතින් ඔහු ඔහොම කරලා මැරෙනවා. මරණට පස්සේ ඔහු ළඟ හිටපු ශිෂ්‍යයෙකුට ඇත්තටම හිතෙනවා සැකයක් ඇත්තටම දිව්‍ය ලෝකේ ගියාද. දැන් අහන්න කෙනෙක් නැහැ නේද? මොකද කරන්නේ? ඔව් බුදුහාමුදුරු හම්බෙන්න ආවා. බුදුහාමුදුරු හම්බුනාම බුදුහාමුදුරු වදාරනවා ඔහු කොහෙද බුදුනේ? ඔහු පහත කියලා නිරයක් තියෙනවා. ඔවුන් ඔය නිරේ ඉපදිලා ඉන්නවා. හරිද? එතකොට තේරෙනවද වැඩිද? දැන් එතකොට තමන් ඔය ආසා කරන දේවල් වර්ධනය කරගන්න ඒ වෙනුවෙන් බොරු කියලා තියෙනවා, ඒ වෙලෙන් සත්තු මරලා තියෙනවා, තමන්ගේ ජීවිත ආසාව වෙනුවෙන් තමන් ඔය ඕනතරම් තමන් සිල් කඩලා තියෙනවද නැද්ද? තමන්ගේ ජීවිත ආසාව වෙනුවෙන් කඩලා තියෙනවා. දැන් ඒ වගේම තමන්ගේ හිත ස්වභාවයෙන් පැතිලා තින්නේ තරහෙන්, ශෝකයෙන්, දුකක, බයක, සැකයක. තමන් දන්නේ නැතුණාට ඉන්නේ එහෙම. සැකයෙන් බයයි. හැම වෙලේම. දැන් ඔහොම ඉඳලා තමන්ට හදිසියෙ මැරිත් මැරෙන්න වුණොත් එහෙම මොකද වෙන්නේ? දුක, ශෝකය, තරහ, බය කියන ස්වභාවයන් බලවත් වෙලා මැරිලා කොයිද උපදින්නේ? තිරිසන් වෙන්න පුළුවන්, නිරයම යනවා කියලා කියන්න බෑ. പ്രേතයෙක් වෙන්න පුළුවන් අසුර ලෝකේ නැත්තම් නිරේ. හරිද? දැන් වැඩියෙන් තියන්නේ තමාගේ සිතේ තුල අකුසල ධර්මතා බලවත් වෙච්ච බවද්ද කුසල ධර්මතා බලවත් වෙච්ච බවද්ද? අකුසල ධර්ම. ආසාව තරහ ලෝභය දේශය කිව්වේ ඒ දෙක. ඒතර සැකය, බය, ශෝකය, ඊර්ෂ්‍යා, වෛරය, මානය ඕවා. තමංගා තියෙනවා. වැඩිපුරම තියෙන ඉන්නනේ ස්වාමීන් වහන්සේ. ඈ? ඒක හැම පිළියෙම අපේ ගාව තියෙන නිසානේ. සංසාරේ සත්‍යයගේ පුරුද්ද ඒක. පෙරභවයේ සිටම පුරුදු කළේ ඒක. ත්‍රිසං සතාගාවත් ඕක. දැන් අපි සාමාන්‍ය පේඩෙන සතුනි බල්ලෝ බලල්ලෝ එළුව හරක් ඔය කියන සතු. ඒ සතු තින්නේ සකේ බයේ තරහේ හැඹලේ. නේද? බයයිනේ නිතරම සතු. දැන් බාල බුරන්නේ උන් බයයි දහසකයින්ද? මොකද සගයි මොකටද දෙන්නේ කියලා. ඒ තමන්ත කැම ටිකක් දාලා වෙනසත් එක්ක ළඟට આવත් එහෙම මොකද කරන්නේ? වරනවා හපනවා. හරි තවත් බල්ලෙක් ළඟට આવත් එහෙම මොකද කරන්නේ? හපනවා. අයියේ. සකයි එතතාවට බයයි තරහයි තමන්ගේ ස්වභාවය නැති වෙයි. ওই ස්වභාවයෙන් ලෝකේ හැම සත්‍යයක්ම. දැන් අහලා නැද්ද? දිව්‍ය ලෝකේ යුද්ධ තිබ්බා කියලා. දෙවියන් අසුරයන් යුද්ධ කරා. මොකටින්ද? බලයට ආසා කරන දේවල් නැති වෙනවට. එතකොට අහලා නැද්ද ඒකෙම තියෙනවා. ඔය දදක සූත්‍රයේ තියෙන්නේ. බයං වා ජම්මිතත්තං වා ලෝමහංසෝ ආංශති. බය ඇති වුණා, දැති ගැනීම ඇති වුණා, ලොමු දැහ ගැනීම වුණා. ඒ මොකක්ින්දද? ආසාව තිබුණා. බය ඇතිනේ ඉන්න. බය වුණා, තැති ගත්තා, ලොමු දැහ ගත්තා කියලා දෙවියෝ තියෙනවා. බයං වා ජම්මිතත්තං ලෝමහංසෝ ඒ කියන්නේ මොකද වෙලාදී? එහෙනම් දිව්‍ය ලෝකයේ ගියපාටත් ඕක නැති වෙලා තිනවා. ආසාව තිබිලා දෙනවා. ආසාව තිබිලා දෙනවා. එහෙනම් තරහ, බය, ශෝකය, සැක ඔය ඔක්කොම පවතිනවා. ඈ? කොහෙන්ද? ඉගෙන ගත්තේ? ඉගෙන ගත්තේ තමා තුලින්. දැන් බණ පොත්වලවා තිබ්බද මෙච්චර කාලයක්? ඈ දැන් අපිට වඩා ඩබල් විතර වයසක් තියෙනවනේ. ඈ එහෙනම් මං අහන්නේ. දැන් අපිට වඩා මංගව මට වඩා වයසින් දෙගුණ විතර ඇති පා මහත්තයා. දැන් මේ කියුව ටික Taman මේ ජීවිත කාලය තුළ පොතනකාරී බණකින් හරි අහලා හරි කියවලා හරි තියෙනවද කියලා ඇහුවා. නෑ. ඒක තමයි බුදුහාමුදුරුව තමා තුළින් මේ සත්‍ය දකින්න කිව්වේ. ඔය කිව්වේ දුක්ඛ සත්‍ය තමන් තුළින් දකින්න හැටි. මේ දැන් කියා දීගෙන යන්නේ දුකට හේතුව තමන් තුළින් දකින්න හැටි. තමන්ට තේරෙන්නේ නැතුණා තමන් නිකාම ඕන මාර්ගයට මං අරන් යනවා. හරිද? ඇවිලි. ඒකයි වෙලා තියෙන්නේ. මේක තමාට තේරෙන විදිහට Taman තුලින් දකින්න හැටි කියා දුන්නාම ප්‍රශ්න නැහැ. වෙලා තියෙන්නේ මේක අපි මේක වෙනම කුට්ටියක් අරගෙන පිටින් දාන්න හදනවා. ප්‍රශ්න වෙලා තියෙන්නේ. පිටින් දාන්න යන්නේ මේක Taman ගාව තියෙන්නේ. Taman ගාව තියෙන දේ තේරුම් කරගත්තාම ওই ප්‍රශ්න නැහැ. වෙලා තියෙන්නේ අපි හැම වෙලේම මේක අමුතුවෙන් උඩින් ගෙනත් දාන්න හදනවා. ඒකයි වෙලා තියෙන්නේ. ඒ තමන් තුළ තියෙන දේ කියා දෙන්න තමන් ප්‍රශ්නයක් නැහැ. මොකද බුදුහාමුදුරුවෝ අමුතෙන් බණව ගන්නවෝ කියලා ගන්නෑ. තමන් තුළ තියෙන ස්වභාවය පැහැදිලි කරලා දුන්නාම ඒ ගැන කිය කියා රහතන් වහන්සේලා වාසය කරා මිස වෙන මොකක් කරා කියලා දෙනවද බුදුහාමුදුරුවෝ කාලේ. එහෙමනේ. තේරෙනවද? එහෙනම් මේ මුල තේරුණාම තමන්ටත් ඕක කරන්න පුළුවන්. හරියට තමන් ගැන තමන් ගැන තේරුම් අරගෙන තමන් ගැන කිය කියයි. එච්චරයි. තමන්ට වෙච්ච දේ ඔය. ඔච්චරයි වෙලා තියෙන්නේ. එහෙමද නැද්ද? ඒක ඇත්තට වෙන කතා නෑ. ඔය ටික ලොකු හාමුදුරුවෝ කියලා දුන්නාට පස්සේ කියලා දුන්න හින්දා තේරිච්ච හින්දා ඒ විදිහට ඕක වෙනවා කියලා දැක්ක හින්දාත්ම තමයි මන්නම් ගෙදර ඇතැල්ල ගියේ. එච්චරයි. ආයෙත් මම තනියෙන් ජීවත් වෙනවා. තනියෙන් ජීවත් වෙ උයාගෙන කාලා ඔක්කොම කරා ඕක මල කරදරයයි කියලා එදා ඉඳන් මට තේරිලා තිබ්බා. ආයි බොරුද කියන්නේ? ඇත්තටම යයි. ඉතින් ඕක තේරෙනවා. ඔය ටික මම දැන් ගිහි ගෙදර ඇතැල්ලෙන්න. එතරම් ඒක තේරෙනවා. හැබැයි ඉතින් වැඩේ තියෙන්නේ ඕකට ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ දන්නවද? අර tamam පෙර කරගෙන ආපු කර්ම ස්වභාවයන් සැකදීලා තියෙනුනේ කොහෙන් හරි ඕක ඒ වෙලාවට අහන්න. එහෙම නැතුනවා නම් කරන්න දෙයක් නැහැ. ඒක තමයි වෙලා තියෙන ප්‍රශ්නේ. නැත්තම් බෑ. කොහෙ කවදාවත් මේක ඇහුවේ නැත්තම් ඔහොම තේරෙන්නේ නැහැ. ඒකේ ප්‍රශ්නයක් තියෙනවා. කවදාවත් Taman දුකයි කියලා කිව්වට Tamanට මේක වුණා. සැබෑ වශයෙන් වෙච්ච දේ මම මේ කියා දුන්නේ. ඒ වෙච්ච දේ වුණාට තනියෙන් ඕක හිතන්න බෑ කාට. ඔබයි දෙන්න ප්‍රශ්නේ. තනියෙන් හිතන්න බෑ. තේරෙනවද? තම මේ ජීවිතය කාලය තුලම දුකට පත්වීම සඳහා Taman වෙහෙසුනා මිස දුකෙන් අත මිදෙන්න වෙහෙසිලා නැහැ. Taman සැප විඳින්න සැප විඳින්න කියලා තව තවත් තව තවත් මොකද කරේ? ආසා කරන දේවල් හොය හොයා හොය හොයා හොය හොයා වෙහෙසුනා මිස කවදාවත් Tamanට ඔය සැප කියන එක හම්බෙලා තියෙනවා. දැන් ඔය සැප විඳින්න කරේ පොඩි කාලේ අම්මලා තාත්තලා කියනවා අම්බට සැප විඳින්න ඕන නම් පුතේ ඉගෙන ගනින් හොඳට රස්තාවක් කරපන් අපි වගේ නම් මේවා කරන්න එපා අරම කරගම මේක කරන් කියලා කිව්වා දැන් ඉතින් මොකද වෙලා තින්නේ ආ ඒක ළමන්ට කියන්න දැන් ඒ අය Tamanටත් ඔක තේරෙන්නේ නැති ඉඳා හරි ඒක තමයි වෙලා තියෙන්නේ. අනිත් පැත්තට යන්නේ නැහැ. ඒකේ පීඩාකාරී වැඩිනේ. අත්කලමතාන යෝගයට යන්නේ නැහැ. කායට දැඩිසේ දුක් දෙනවා කියන තැනට ගියා. ඔය බුදුහාරෝ කාලේ හිටපු ජටිලයෝ බ්‍රාහ්මණයෝ වගේ තවත් පිරිසක් හිමිටියා. හරිද? කයෙන් කයත් දැඩි දුක් දීලා මහා සීතලයේ ගිහිල්ලා අර ගංගානාංගගේ වැහැලා හිටියා කියන්නේ කට්ටිය. පවුසෝදන්නේ. මේ මහා ගිනි කාස්තක අවුවේ හතර පැත්තෙම ගිනි ගොඩවල් ගහලා ගිනි ගොඩ මැද හිටගෙන ඉන්නවලු. මොකටද? කෙලස් තවන්න කියලා. ඒවට එන්නේ අපි දන්නවා ඒවා ඔක්කොමත් ඔයා ඒවා කරන්නේ නැහැ මොකද ඒවට යන්නේ නැහැ මොකද ඒවා හරියන්නේ නැහැ කියලා ඔය දන්නවා. ඔව් සැප කියලා එකක් හොයාගෙන ඉන්නවානේ. ඒකට ආසාවෙන්ද අරවට යන්නේ නැහැ. මොකද ඒ අය වැරදි දෘෂ්ටියක් ගත්තා සැප හින්දා Tamanට මේ කියන ආකාරය සැප විඳලා මේක නැති කරන්න බෑ හින්දා දුක් දීලා කායට දුක් දීලා මේකෙන් ගැලවෙන්න ඕන කියලා. තේරෙනවද? ඒකත් හරියන්නේ නැහැ කියලා. ඔය අය කොහොමද ඒක දන්නේ? හැබැයි අරගෙන සැපයක් තියෙනවා කියලා හිතේ දාලා මං ගියාට කවදාවත් දැන් සැප හම්බෙලාද? ඔය ස්ටයිල් අන්න හරියට නියම වචනේ වාගේ. ස්ටයිල් එකට දුක් විඳිනවා ඒක හරි. ස්ටයිල් එකට දුක් විඳිනවා ඒක. iPhone එක තියෙනවා Tamanට ආසාව වැඩි කරගන්නට. එයින්ද මේ ලෝකේ නිවැරදි නිර්මාණකරුවෝ යනු Taman හිතාගන්න. නිවැරදි නිර්මාණකරුවෝ යනු සත්‍යයගේ ආසාව වර්ධනය කරනයි. කලින් ආව ෆෝන් එක සද්ද විතරයි. හඬ අහන්න පුළුවන්, රූප බලන්න බෑ. දැන් iPhone එක ප්‍රසිද්ධ වුණේ මොකක් ඉඳලාද? හඬ විතරක් නෙවෙයි රූපේ බලන්නත් පුළුවන්. ඇහක් පිනවනවා, කනක් පිනවනවා. ඩබල් වෙලා තියෙනවා. හැම අවුරුද්දේම අලුතෙන් තව මොකක් හරි කැලක් දාලා ආසා කරපු කැලක් වැඩි කරලා දෙනවා. ආසා වැඩි කරා මිස යන්නේ අපායේ මිස වෙන කොහෙවත් නෙවෙයි. ඔය අය කරගන්නේ ආසා වැඩි කරගත්තා මිස අඩු කරගත්තේ නෙවෙයි. ඔව්. ඈ? මැරෙච්ච අයම ආපහු මනුස්ස වෙනවද කියලා කවුද දන්නේ? වැඩි වෙනවා. මැරෙනකොට අනිවාර්යයෙන්ම තමන්ට කුසල සිතක් වේද අකුසල සිතක් වේද කියලා කාටද තීරණය කරන්න පුළුවන්. දැන් මම කිව්වේ නෑ කොතනකවත් බුදුහාර කොතනකවත් කියලාත් නෑ. ඔය වැරදි විදියට ජීවත් වුණා කියලා මැරෙන වෙලාවේ එයා කරපු හොඳ සිතක් මතුවෙන්න ඉඩ කඩ නැහැ කියලා. පව් මහා ගොඩක් කරපු කෙනෙක්ට එක පිනක් මතක් වුණොත් ආයේ දිව්‍ය ලෝකයට යන්න පුළුවන්. දැන් ඒ තීරණය දෙන්නේ කවුද? මං කිව්වේ නෑනේ පව් ගොඩක් කරලා දෙනවා කියලා අනිවාර්යෙන් ඔක්කොම අපාය යනවා කියලා. හැබැයි අවදානම ඒක තමයි. වැඩි හරියක් කරලා තියන්නේ ඒක නම් Tamanට මතුවෙන්න තියෙන්නේ මොනවාද? පවක් විතරයි. මතුවෙන්න තියෙන ස්වභාවය සම්භාවිතාව කියලා කතා කරනවා සම්භාවිතාව බහුල වෙන්නේ ඒක. හරිද? ඒතකොට පෙර ආත්මයක කුසලයක් මතුවෙන්න බැරි සන්නාස. පෙර ආත්මයක කරපු කුසලයක් මේ ආත්මේ මම එහෙම මතුවෙන්න එහෙම මතුවෙනවා යම් විදියකදී Taman මේ ආත්ම භාවයේදී එහෙම හිතාගන්න බැරි කෙනෙක් නෑ එහෙම වෙන්නේ තිරිසන්, പ്രേත, අසුර, නිරය වගේ ඉන්න අයට. දැන් අපි හිතාමතා වෙනස් කර ගන්නවා මේක. එතකොට අපිට ඒ තියෙන හැකියාව ගොඩක් අඩුයි. දැන් තිරිසන් සත්තුන්ට ගැලවෙන්න තියෙන ක්‍රමය එච්චරයි. ඒ සතා තිරිසන් අපායේ වුණාට පස්සේ දන්නේ නැහැ කරන්න මේ මොකක්වත් වෙනස් කර ගන්න ඕනේ ක්‍රමවේදයක් එයාට නැහැ. එතකොට එයාට ඒ කර්මය ගෙවිලා ඉවර වෙනකොට ආම් පෙරකට පිනක් මතුවෙනවාමයි. දැන් අපායින් සතෙක් ගැලවෙන්නේ ඒ විදිහටමයි. වෙන ක්‍රමයක් යැත්තේ නැහැ. දැන් එහෙම නැත්තම් මව් කුසේදී මැරලා යන අය. මකුලදී මරනවානේ. උපදින්න කලින් එයාට දැන් මේවා අහන්න, දකින්න මේ පව් මොනවාද, පින් මොනවාද මොකක්වත් අඳුරන්න ඉඩ දෙන්නේ නැහැ. එතකොට එයාට එක්ක පවක් හරි පිනක් හරි අර පෙර කරපු එකට අනුව තමයි යන්නේ. හරිද? ඊළඟට බ්‍රහ්ම ලෝකයේ ඉන්න අය චුත වෙනකොට. එතෙන්දී දැන් බ්‍රහ්ම ලෝකයේ ඉන්නේ පුණ්‍ය කර්මය විපාක දෙදී. හරිද? ඒ කර්ම විපාක දෙල ඉවර වෙනකොට ඊළඟට තියෙන එක තමයි මොකක් හරි පෙර කරපු කුසලයේ හෝ අකුසලයේ හරි මොකක් හරි විපාක දෙන්න තියෙන එක විපාක දෙනවා. එහෙමයි. පැහැදිලිද? ඒ නිසා දැන් ඕන්න ඕක තමයි අපිට වෙනස් කරගන්න තියෙන தත්ත්වය කියලා බුදුහාමුදුරුවෝ ඒක තමයි භයානක තැනකයි Taman ජීවත් වෙන්නේ. මොකද මේ කරන කාම කර්මයක් නිසාම Tamanට භවයක් සකස් වෙන්න සුදුසු විදිහට මේක සකස් වෙනවා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ Taman තුල තියෙන්නේ අකුසල ධර්මතා බලවත් වෙච්ච එකක් නිසා වැඩි හැකියාවක් තියෙන්නේ දුගතිය උපදී. හරි. තේරෙනවද? ඒකින් දවෙන්න බැරිද මේ ජනගහණය වෙන්නේ? ඔව් එහෙම වෙනවා දිව්‍ය ලෝකේ ඉඳන් මනුස්ස ලෝකෙට එන්නත් තිරිසන් ලෝකේ ඉඳලා මේ ලෝකෙට එන්නත් පුළුවන් ජනගහණය වැඩි වෙන කාරණේ. එහෙමයි. එතකොට ඒ වුණාට ඒ කියන ආකාරයෙන් කර්ම විපාක දෙන්න ඒ විදිහට උපදින අයයි වැඩි. අද කාලේ උපදින අයට ලෙඩ වැඩි වෙන්නේ, ආයුෂ අඩු වෙන්නේ, ඔය කරදර පීඩාවන් වැඩි වෙන්නේ මොකක් නිසාද? පෙර කරපු කර්ම විපාක දෙන්න සුදුසු තත්ත්වයේ විදියට තමයි උපදින්නේ. තේරෙනවද? ඒක එහෙමයි සිද්ධ වෙන්නේ. අපිට තියෙන්නේ කණපැදිවිය ලෝකේ ඉඳන් ආවද, මනුස්ස ලෝකේ ඉඳන් මායාවද, වෙන සත්ව මිහි ලෝකේ තිරසන් වෙලා, പ്രേත වෙලා හිටපය ආවද? හොයන්න බෑනේ අපිට. ඒකයි තියෙන ප්‍රශ්නේ. හරි. දිව්‍ය ලෝකේ හිටියත් දක්වනවා බුදුහාමර එක තැනකදී. දිව්‍ය ලෝකයේ ඉන්න අයත් බහුතරයක් ආයේ තිරසන්, പ്രേත, අසුර ආදී தත්ත්වයට යන්නේ කියලා. හේතුව දැන් මනුස්සයන්ට වඩා ආසාව Tamanට කාම ස්වභාවයන් වැඩි අය තමයි දිව්‍ය ලෝකේ ඉන්නේ. මොකද ඒක කාම ලෝකයක්. එයාත් ඇහ පිනවීම, කන පිනවීම, දිව පිනවීම කරනවා. හරිද? ඒතර ඒ පිනවීම පිනවා ඉන්න දිව්‍ය ලෝකේ ඉන්න සත්වයා ආසාවෙන් වාසය කරලා ඒව අතහැරගත්තේ නැත්නම් එයත් චුත වෙනවා කියන්නේ මේ මරණ අවස්ථාවේ මොකක්ද ඇති කරගන්න හිතේ? ආසාවෙන් දා තරහ, බයක්, ශෝකයක්, සැකයක්. දැන් ඔය අහලා නැද්ද? ඔය කියන ආකාරයෙන් දෙවියෝ මරණාසන්න වෙනකොට තමන්ගේම ශාරීරියේ දුගඳ පිට වෙනවා. තමන්ට මේ තමන්ගේ තිබිච්ච විමානයේ ඉන්න කැමැත්ත නැති වෙනවා. තමන්ට ඊළඟට ඒ රස්මාලාවන් අඩු වෙලා යනවා. එතකොට මේ පීඩාවකින් වාසය කරනවා කියලා. කුණු ගෑනවා, ගඳ ගහනවා, දාඩිය දානවා, දාඩිය ගඳ එනවා. එතකොට ඉන්න හිතෙන්නේ අනිත් අයත් එක්ක. ඒතකොට තමන්ට තරහින් ඉන්න වෙන්නේ අනිත් අය කැමති නෑ ලං වෙන්න. එතකොට මරණාසන්නයේදීත් ඉන්නේ අය කොහොමද? ඔය තරහයි. කරනවා තමයි ස්වභාවය. පැහැදිලිද? ඒ හින්දා අවධානමේකයි අපිට මේවා අහලා තේරුම් අරගෙන වෙනස් කරගන්න පුළුවන්. ඒක වෙනස් කරගත්තේ නැත්නම් ස්වභාවයෙන් සත්‍යාගේ தত্ত্বය කැමති වුණත් අකමැති වුණත් කොහේ හරි අනිවාර්යෙන් උපදින්න වෙනවද නැද්ද? ඒක. ඕනෝකයි තේරුම් ගන්න ඕනේ. පැහැදිලිද? එහෙනම් Taman දැනගන්න ඕනේ මේ දුක කියලා සත්‍යයක් තියෙනවා ඒක වෙනස්කරන කිසිම ක්‍රමවේදයක් අපිට නැහැ. එහෙනම් අපි දක්ෂ වෙන්න ඕනි මොකක්ද? ඒකෙන් ගැලවෙන්න. එහෙනම් දැන් අපි මෙතෙක් සසරේ කරගත්තේ ඒවට විපාක යම් ප්‍රමාණයක් දෙන්න දෙනවා නම් අනිවාර්යෙන් ඒ විපාක අපිට විඳින්න සිද්ධ වෙනවා. තේරෙනවද? යම් එකක් තියෙනවා. එතකොට අපිට පුළුවන්කම තියෙනවා එසේ යම් ආකාරයකින් විපාක නොදෙන தത്വයට මේ සිතපත් කරන්න මොකක් කරලාද? උප්පත්තිය නතර කරලා. ඒ ක්‍රමයෙන් හැර වෙන ක්‍රමයක් නැහැ. ඒ කියන්නේ ඉපදුනොත් තමයි මේවට ඔක්කොම මොකද වෙන්නේ? විපාකයක් තියෙන්නේ. ඒතර ඉප්පත්තිය නැති වුණොත් විපාක දෙන්න විදියක් නැහැ. එතරම්. ඒක තමයි ක්‍රමවේදය. බුදුහාරෝ තමයි ඒක අවබෝධ කරේ. වෙන ක්‍රමයක් නැහැ. එහෙනම් දැන් Tamanට ඔය පැහැදිලි කරේ ජීවත් වෙන කාලය පුරාවටම Taman කරගෙන තියෙන්නේ මොකක්ද? ආසාව තරහා ඊර්ෂ්‍යා, වෛර, ක්‍රෝධ, මාන ආදී ස්වභාවයන්ගෙන් අකුසල වූ කර්ම ස්වභාවයන් රැස් කිරීමද නැත. හරි. කුසල කර්ම තමන් කළා නෑ කියලා නෙමෙයි මම කියන්නේ. කරලා තියෙනවා. දන් දීලා තියෙනවා, සිල්ලාලන් තියෙනවා තමන්ම නෙමෙයි හරි. ඔය කියන ආකාරයෙන් භාවනාවල යෙදලා තියෙනවා. ඔහොම කරලා තියෙනවා. ඒවා කුසල විදියට අපි සැලකමු. ඒතර ඒවත් නෑ නෙවෙයි. නමුත් දැන් ප්‍රශ්නයක් තියෙනවා මැරෙනකොට එන්නේ මොන සිතක්ද? කුසල එකක්ද අකුසල එකක්ද? අවස්ථාවනු කියන්නේ මරණ අවස්ථාවේ මොන තත්ත්වයක සිට පාදුනවද? ඒක තමයි මාතන්නේ කියන්න බෑ අපිට. තරහෙන් ඉදීද? ආසාවකින් ඉදීද? ම් තමන් ඔය කියන ආකාරයෙන් පිංසිතක ඉදීද? තමන්ට පිනක් මතක් වෙයිද තරහක් මතක් වෙයිද ඔහොම කියන්න බෑ. හරිද? ඒ වගේ අවස්ථාවකදී කෝමායක ඇති වෙන්න අවසානයේදී කෝමායක ඇති වෙන්න පෙර ඇති වෙච්ච දැනීමක් තියෙනවනේ. සිතක් ඒකට අනුව සිත හදනවා. ඒකට කියන්නේ භවාංගය කියලා. කොහොමද ඒක හැදෙන්නේ කියලා පස්සේ මම පැහැදිලි කරලා දෙන්නම්. භවාංග සිත කියලා එකක් අහලා ඇදිනේ. ආන් ඒකට අනුව ප්‍රතිසන්දේ පහළ වෙනවා. ඒතර මැරෙන්න ඒ කියන්නේ කොමායක ඇති වෙන්නේ. එහෙම නැත්නම් සිහි නැති වෙන්න. පෙර ආතෝ එයාට ඇති වෙච්ච දැනීමක් තියෙනවනේ. ඒකට අදාළව ඒක හැදෙන. ඒකට අනුව බල. ඒ කියන්නේ ඒ අවස්ථාව ඒ අවස්ථාවේ ඉතිරිලා දැන් කොමෙන් දැන් කලින් කියන්නේ කාලයක් තියනවාද කොමෙන් කොච්චර කලින් ඉන්නවද කියලා දන්නේ නැහැ. ඉන්න කාලේ ප්‍රශ්නේ නැහැ. ඒ කාලේ හරියට අර මව්කුසේ හිටියා වගේ. මව්කුසේ ඉන්න කාලේ එයා කොමායක හිටියා වගේ තමයි. හරිද මොකක්වත් පිටින් සංඥා ගන්න පුළුවන්ද? බෑ. හැබැයි මව්කුසේ ඉඳලා කෙනෙක් මැරුණාම ආයෙ උපදිනවද නැද්ද? උපදිනවා. ඒ ඇයි? මව්කුසට ඇතුළු වෙනකොට පිට කර්ම ස්වභාවයට අනුව තමයි ඒක සකස් වෙන්නේ. ඒ වගේ තමයි මව්කුසට එකතු වෙනවා වගේ තමයි කොමායකට ඇතුළු වෙන්න. කොමායක පටන් ගන්න කලින් ඇති වෙච්ච தත්ත්වයට අනුව සිත් හැදමින් හැදමින් තියෙනවා. ඒක ඇතුලේ හැදී හැදී තියෙන්නේ. ඒකට අනුව යනකොට යනවා. සමහර අය නැගිටිනවා කොහොමයි? ඈ? සමහර අය නැගිටිනවා කොහොමයි? ඒ නැගිටිනවා කියන්නේ එතකොට ආය සාමාන්‍ය තත්ත්වෙට එනවා අච්චරයි. එතකොට ආයත් ඉතින් කර්ම කරන්න බණ ගන්නවා. <laughs> එච්චරයි. කොහොමත් එකයි. කොහොමවත් වෙන්නේ එකද? හරි. හ්ම්. ඒ හින්දා ඔයකින් තමන්ට තේරුම් කරගන්න තියෙන කාරණේ මෙච්චරයි. ඒක තමන්ට උපන්දා ඉඳන් මේ වෙනකන් කර්ම රැස් කිරීමක් වුණා. ඒතර ඔය කර්ම ස්වභාවයන් දෙකයි බුදුහාමුදුරුවෝ තක්කලා තියෙන්නේ. උප්පත්තිය ලබන්නට හේතු වෙන ඒවා. ආන් ඒ දෙක තමන් හරියට තේරුම් කරගන්න ඕනි. එව්වා නතර කරගන්න ඕනි. ඒ මොනවාද? කෙටියෙන් තමන්ට කියලා දෙන්නේ ඈ. පින් පව් කියලා කර්ම දෙකක් තමන් කළා. හරි? පාව් කර්ම කියන ඒවා Taman දන්න. පාප කර්ම කියන්නේ සත්තු මරනවා, වරගම් කරනවා, බොරු කියනවා, ආසාව හැදෙනවා, තරහ හැදෙනවා, ඔක්කොම පවුද නැද? පාව් පාප කර්ම. කොහෙන්ද කලේ? සිතින්, කයින්, වචනේ. පුණ්‍ය කර්ම කියලා එකක් Taman කරලා තියෙනවා. මොනවද පුණ්‍ය කර්ම කියන්නේ? දන් දෙනවා, දෙල්ලා කරනවා, භාවනා කරනවා, ওই විදිහට හරි කාරණා කියලා කියමු. හරි. ඒවා කොහෙන්ද කරේ? ඒවා සිතින්, කයින්, වචනෙන් කරා. දැන් මට කියන්න. පුණ්‍ය කර්මයක් බලවත් වුණොත් මරණ වෙලාවේ මොකද වෙන්නේ? සුගතියේ උපදිනවා. පාප කර්මයක් බලවත් වුණොත් මරණ වෙලාවේ දුගතියේ උපදිනවා. ඒතර දැන් තමන් පිං පව් කියන ධාර්ති දෙකක් කරලා තිනවා. ඒ දෙකෙන් එකක් තමන්ට මරණයේදී මතුවෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් එක්ක සුගතියේ නැත්නම් දුගතියේ. හරිද? ඉදනන්දති පෙච්චනන්දති කත පුඤ්ඤෝ උභයත් නන්දති බිහියෝ නන්දති සුග්ගතින් ගතෝ සුගතිය යන. ඉද තප්පති පෙච්ච තප්පති පාපකාරී උභයත තප්පති බිහිය තප්පති දුග්ගතින් ගතෝ. පින්කල කෙනා දුගතිය යනවා පව්කල කෙනා දුගතිය යනවා කියලා කවුද කිව්වේ? බුදුහාමුදුරු කිව්වා. හරි. එහෙනම් දැන් තමන් ගාව ওই දෙකම තියෙනවා. එහෙනම් තමන්ටත් ওই දෙකෙන් එක යන්න වෙනවද නැද්ද? ඒකට අපි උදේ කතා කරා 31ක් තලයන් තියෙනවා. ওই 31ක් තලෙෙම තියෙන්නේ තත්වයන් එක්ක දුගති නැත්නම් දුගති. හරිද? සතර අපාය ගත්තාම සුගති දුගතිද? දුගති. මනුස්ස ලෝක දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ගත්තාම ඒවම නාද? එහෙනම් ওই තැන් දෙකෙන් එක්ක උපදින්න වෙනවද නැද්ද? දැන් Tamanට ඕනේ ඒකද උපත නතර ගන්න. එහෙනම් ඒකට මොකද කරන්න ඕනේ? උත්සාහ කරනවා කියන්නේ සිදුවීම් ක්‍රියා කිරීම කතා කිරීම නතර වෙන්නයි ඕනේ. කොහොමද නතර වෙන්නේ? නතර කරන්න කියවට කරන්න බෑනේ. ඈ? භාවනා තමයි කරන්නේ. ඇයි Tamanට මෙතෙක් ඔය කරපු කර්ම නතර කරන්න බැරි වුනේ? ඈ? අවිද්‍යාවේ ඉන්න නිසා. මොකක්ද අවිද්‍යාව? සැපයක් තියෙනවා ඒක සුබයි සුබ ආකාරයෙන් පවත්වන්න කෙනෙක් ඉන්නවා කියලා තමන් හිතුවා. ඔය මොකයි ප්‍රශ්නේ? දැන් සැප විඳින්න ඕන කමෙන් ඔය කරේ. මං කිව්වේ අර දුක් විඳින්න යන්නේ නැහැ. ඒක දුක විඳින්නේ කාටද? දුක මට කියලා හිතනවානේ. ඒ වගේම ඕකේ අනිත් පැත්ත හිතපින තමයි ඕක උනේ. නේද? සැපයක් තියෙනවා ඒ සැප මට මට ඕන විදිහට සැප පාත්‍ර ගන්න පුළුවන්. සැප විඳින්න මම මෙව්වා කරනවා කියලා කරාද නේද? දැන් ඕම් ඕකේ තමන්ට යමක් හරියට තේරුම් ගන්න ඕනේ. මොකද ඔය වචනේ නෙවෙයි තමන්ගේ ක්‍රියාවේ ස්වභාවය තේරුම් කරගන්න. මොකද නැත්තම් ලොකු ගැටීමක් තමන් ඇති කරගන්නවා. පින කියන වචනේ පාවිච්චි කරාම වැරදි ආකාරයෙන් මේක පාවිච්චි කරනවා. එතකොට පින කියන එක බුදුහාමුදුරුවෝ දක්වනවා පුඤ්ඤානි පරලෝකස්ස හොන්තු සබ්බේපි පානින. පිනගෙන එක පරිලව යන්න හේතුවක් වෙනවා ප්‍රාණීන්ට. එතකොට එහෙනම් පින් කරන්න ඕනිද නොකරන්න ඕනිද? පින් කරන්න ඕනේ. දැන් තමයි උපතේ නවත්තන්න ඕන නම් පින් කරන්න ඕනේ. දෙක එකක් කරන්න ඕනේ කියන්නේ. දැන් මම ඒක තමයි ප්‍රශ්නේ අහුවේ. ඈ. දැන් Tamanට ඕනි උප්පත්තිය නතර කරන්න නම් පින් කරන්න ඕනද කියලා මං අහන්නේ. බලන්න දෙකම ඕනේ මොකද දෙකම ඕනේ අවිද්‍යාව නැතුව පින් කරන්නේ පාසෙන් හරි අපාදෙන් හරි යන්න පුළුවන් ඉවරයිනේ වැඩි. කොහොම පහසෙන් ওই ගමන යන්න හම්බෙන්නේ නැහැ. ඒක නා කරේ පහසෙන් යන එක නෙවෙයි ඔක. අමාරුවෙන්ම යන්නේ බුදුහාර කියන්නේ වීරියේ න දුක්ඛ අච්චේති. වීරියෙන් තමයි මේක මහා වීරියකින් මේක නැති කරන්න ඕනේ. මම ඒක තමයි ඔය වචනේ කිව්වේ. එතකොට මේකේ ක්‍රියාවේ ස්වභාවය Taman තේරුම් ගන්න ඕනේ. යම් තැනක පින කියලා බුදුහාමුදුරුවෝ කියනවා මෙන්න මේ ආකාරයෙන් යම් කිසි ලෞකික බලාපොරොත්තුවක් ඉෂ්ට කර ගැනීමක් වෙනුවෙන් නම් Taman එසේ ඒ ක්‍රියාකාරකම කරන්නේ අනුන්ට හානියක් නොවන පරිදි. කියන අනුන්ට හානියක් නෑ. හැබැයි ලෞකික බලාපොරොත්තුවක් ඇතුව තමන් ඒක කරනවා නම් ඒක පිනක් විතරයි. හරි. දැන් පව් ගැනදී ඕක සම්පූර්ණ අනිත් පැත්ත. තමන්ට ලෞකික බලාපොරොත්තුවක් තියෙනවා. හැබැයි අනුන්ට හානියක් තියෙනවා. ඒකෙන් සම්පූර්ණයෙන් පව්. හරි. දැන් අපි හිතමු හොරකම් කරනවා. හොරකම් කරන්නේ තමන්ට ලාභයක්. තමන්ට ලාභයක් ලබන්න ඒකෙන් මොනවා හරි එකක් අනුංග දෙයක් අරගෙන තමන්ට ඒකෙන් ආසා කරන දේ විදිහට තමන් ජීවත් වෙන්න හරි මොනවා හරි කරගන්න හරි බලාපොරොත්තු වෙන්නේ නේද? හරි. එතකොට ඒක පවුද නැද්ද? අයි පවු උනේ ඒක? අනුන්ට හානියක් එකෙන් තියෙනවා. දැන් පින් කරනකොට තමන් දානයක් දෙනවා. දානයක් දීලා ප්‍රාර්ථනා කරනවා මට මේකෙන් දිව්‍ය ලෝකේ යන්න ලැබේවා. මට අරක ලැබේවා. මට මේක වේවා. එතකොට මොකද වෙන්නේ? ලෞකික දෙයක් තමන් එතනත් බලාපොරොත්තු වෙනවා. හැබැයි අනුන්ට හානියක් නෑ. එතකොට මොකද වෙන්නේ? පිං තියෙනවා. තේරෙනවද කියන්නේ? ඕම් ඔය සංකල්පයේ සරලව තමයි තේරුම් ගන්න. ගැඹුරට යනකොට මම ඔතන පැහැදිලි කරලා දෙනවා. හරිද? ඒ කියන්නේ තමාන් කරන ක්‍රියාවෙන් අනුන්ට හානියක් නෑ. හැබැයි තමන්ට යම් කිසි ආසාව බලාපොරොත්තුවක් ඉෂ්ට කරගන්නවා කියන චේතනාව තිබේ නම් මොකද වෙන්නේ? පිං සිද්ධ වෙනවා. තමන්ට ලෞකික බලාපොරොත්තුවක් තිබෙනවා අනුන්ට හානියක් සිදු වෙනවා එකෙන් එසේ එම චේතනාවෙන් එම කාර්ය સિદ્ધ කරනවාද ඒකාන්තයෙන් පව් સિદ્ધ වෙනවා දැන් හරිද දැනනවද කියන්නේ එතන ওই දෙකම නවත්තන්න ඕනේ බුදුහාමර වදාරනවා පුණ්‍ය පාප පහි නස්ස පින් පව් දෙකම ප්‍රහාණය කරන්නට තමන් සංසාර ගමන නවත්තන්නට නැත්තම් බෑ. පින්පාව ප්‍රහාණය කරන්න. ධර්මනාද කරන්නේ අපි. කුසල කියන්නේ. ඈ? එහෙනම් මට එහෙනම් හරියට තේරෙනවා නම් කියන්න බලන්න පිනයි කුසලයේ වෙනස හා පින පින සමහරට ලෝභයත් එක්ක කරන්නේ පින. ඔව්. මොකද්ද මොහේ? පින එතකොට ලෝභ, ද්වේෂ, මෝහ තුනම තියෙනකොට එකපාරක් පින පින කරනකොට ලෝභ නැතුව, ද්වේෂය නැතුව හැබැයි මෝහය තියෙනවා. මොහය? තියෙනවා. ලෝභයකුත් ඇති කරගන්න පුළුවන් ඈ. තමන්ට එහෙම වෙන්න පුළුවන්. හරි. ඔය කියන අකුසල මූලගෙන ඒවා ටිකක් ධර්මයේ තුල අපි කියනවා. ලෝභ, දේශ ඔය තුනම නැති වෙච්ච වෙලාවක තමයි මොකද වෙන්නේ? තමන්ට නිවන් දකින්න සුදුසු ශක්තිය ඇති වෙන්නේ. එහෙම නැති වෙන අවස්ථාවන් වල අර මං කලින් කිව්ව සාධකය මත අනුන්ට හානියක් පේනවා නම් පව් වෙනවා. තමන්ට හානියක් නැත් තමන්ට ඒ කියන්නේ ආසාව ආදී දේවල් තමන්ට මත වෙනවා. අනුන්ට හානියක් නැත්තම් පින් වෙනවා. හැබැයි සාධකය මොකද්ද? ලෝභය, දේශය මොහය. හරිද? ඒකයි මම කිව්වේ දාන දෙනකොට සිල් කෙනෙක් සිල් රකින්න පුළුවන් දිව්‍ය ලෝක යන්න බලන්න. මට මේකෙන් සැප සම්පත් ලැබෙනවා අනුන්ගේ කීර්තිය මට හම්බ වෙනවා කියලා සිල් රකින්න නැද්ද කට්ටිය? හකිනවා. එහෙම කට්ටිය බුදුහාන කාලේ හිටියා. මහාන වුණා අපිට ලාභ සත්කාර ලැබෙනවා කියලා මහාන වෙච්චා හිටියේ නැද්ද බුදුහාන කාලේ? හිටියා ආදත් ඉන්නවා. හෙටත් පහළ වෙන්න පුළුවන්. ඒක වලක්වන්න බෑ. හැබැයි එතකොට එහේ ඔහුගේ සීලය මොකටද? ලාභ සත්කාර බලාපොරොත්තු. එතකොට එයාට වල සීලයක් තියෙනවා. හැබැයි ලාභ සත්කාර බලාපොරොත්තුවක් තියෙනවා. එතකොට ඒකෙන් මොකද වෙන්නේ? ඔහු තුල ලෝභය කියන එකක් වැඩෙනවා. හැබැයි ඔහු තුල අනුන්ට හානි කිරීමක් නැති නිසා පින් සිද්ධ වෙනවා. නිවන් දකින්න බෑ. ඇයි නිවන් දකින්න බැරි? ඔහු තුල මෝහයක් තියෙනවා. මොකද්ද මෝහය? එතන යමක් තියෙනවා පවත්වන්න පුළුවන් පවතිනවා කියලා ගත්ත මෝහයක්. තේරුණා? ඉතින් දැන් කෙටියෙන් තමන්න මේක මෙහෙම පැහැදිලි කරගන්න. මම ගාම් කරුණු ටිකක් ඔය අන්තම් කිව්වේ තමන්ට යමක් පැහැදිලි කරන්න ඕන නිසා. දැන් අපිට තේරුම් ඕනි දේ තමයි ඒකාන්තයෙන් දුකෙන් නිදහස් වෙන්න නම් මොකක් කරන්න ඕනිද? උප්පත්තිය නැති කරන්න ඕනේ. නැවත කොයිතැන ඉපදුනත් අනිවාර්යෙන් දුක් විඳින්න වෙනවද නැද්ද? වෙනවා. එක්ක කායික මානසික. එහෙනම් ඒකෙන් නිදහස් වෙන්න නම් තමන් උපත නතර කරන්න ඕනේ. නමුත් ඉපදිච්ච හැම සත්වයාටම අලුතෙන් කර්ම කරන්න වෙනවද නැද්ද? ජීවත් වෙනවා කියන්නේ කර්ම කරනවා. ඒ කර්ම කිරීම තුළ නැවතත් උපදින්න කර්ම රැස් වෙනවද නැද්ද? රැස් වෙනවා. එහෙනම් අපි දක්ෂ වෙන්න ඕනි මොකක් කරගන්නද? උප්පත්තියට හේතු වෙන කර්ම නොකරනවත් උප්පත්තිය නතර කරන්න හේතු වෙන කර්ම කරන්න. ඒ කියන්නේ උප්පත්තියට හේතු වෙන කර්ම නොකරන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ඒ වගේම උප්පත්ති නතර කරන්න හේතු වෙන කර්ම කළ යුතුයි. එහෙනම් පින් පව් කරන එක අපි මොකද කරන්න ඕනේ? නතර කරන්න ඕනේ. ඒතර ඔය පින් කියලා සමහර තැන්වලදී ගොඩක් හාමුදුරුවෝ පින කියලා වචනේ පාවිච්චි කරනවා. නමුත් ඒ අය කියනවා පැහැදිලිව ලෝභ දේශ මෝහය තොරයි කියලා. ඒතර ඒක ඇත්තටම අර පින කියන වචනේ කිව්වට මොකක්ද ඒක? කුසලයක්. Taman තේරුම් ගන්න. මේකයි මම මේ කියන්නේ. මේ වචනේ නෙවෙයි මෙතන වැදගත් දේ Tamanගේ හිතේ ස්වභාවය. තේරුණාද? එහෙනම් ඔතන අර ස්වභාවික සාමාන්‍යයෙන් චාරිත්‍රානුකූලව රටාව සම්ප්‍රදායකට ඕක කී කියා එනකොට කියන්නේ ඕක තමයි. නමුත් ඒක උනාට Taman දැන හැබැයි Taman ගාව ප්‍රාර්ථනයක් තිබ්බොත් එහෙම නම් අනිවාර්යෙන් ඒක පිනක්මයි. හරි? එහෙනම් Taman හිතුවත් එහෙම අනිවාර්යයෙන්ම මට දිව්‍ය ලෝකේ යන්න අරයා වගේ වෙන්න මෙයා වගේ වෙලා මෙහෙම මුන්ඩ කියලා හිතුවත් එහෙම මොකද වෙන්නේ? පිනක් බාටපත් වෙන්නේ. ඒක Tamanගේ දක්ෂතාවය. කවුරුත් නිසා නෙවෙයි ඒක වෙන්නේ කාගේ හින්දාද? Tamanගේ ක්‍රියාකාරීත්වය මත. තේරෙනවද? එහෙම නැත්නම් වැඩේ වර්ධිනවා. ඒ නිසා Taman දක්ෂ වෙන්න ඕනි ඒ தත්ත්වය හදාගන්න. එහෙනම් ඔන්න දැන් අපි දැනගන්න ඕනේ එතකොට මෙන්න මේ උපත නතර කරන්න නම් පිං පව් ප්‍රහාණය කරන්න ඕනේ. නමුත් පිං පව් කියන එක අපිට නතර කරන්න බෑ මොකක් තියෙන කන්ද? මෝහය තියෙනකම්. ඒතර මෝහය තියෙනකම් ආශාව තරහ ඇති වෙන එක නවත්තන්න බෑ. දැන් ආශාව තරහ ඇති වුණේ මොකක් හින්දාද? මෝහය. ඒතර මෝහය නැති කරන්න ඕනි අපේ ගමන යන්නේ. එහෙනම් මෝහය කියන එක මොකක්ද කියලා Taman දැනගන්න ඕනේ. මොකක්ද ඔය මෝහය කියන්නේ? අවිද්‍යාව, මෝහය, නොදන්නාකම ඔය විදිහට එක එක වචන කියනවනේ. මොකද්ද මෝහය කියන්නේ? චතුරාර්ය සත්‍ය තමයි දැන් මේ කතා කරන්න ආවේ. දුක මොකක්ද කියලා, දුකට හේතුව මොකක්ද කියලා තමයි දැන් මේ හොයාගෙන යන්නේ තාම. කෙනෙක් ඉන්නවා දෙයක් තියෙනවා කියලා. ඔව් කෙනෙක් ඉන්නවා දෙයක් තියෙනවා. දෙයක් තියෙනවා. හ්ම්. හරි. ඇත්ත ඇත්ත සැටින් දකින්නේ නැහැ. තමන් යමෙක් සලගනවා නම් යම් ස්වභාවයකින් සැපයක් තිබෙනවා. හරිද? සැපක් තියෙනවා. දැන් ඕක හොයන්නේ නැහැ. ඔක්කොම කරන්නේ. සැප හොයන්නේ නැද්ද? සැප හොයනවා. ඒ කියන්නේ සැප විඳින කෙනෙක් ඉන්නවා. හරිද? හ්ම්. එතකොට ඒ සැප විඳින්න තියෙන දේවල් ස්ථීරව පවතිනවා. කියන්නේ සැපේ කියලා එහෙම ස්ථීරව පවතින භෞතික ස්වභාවයක් තිබෙනවා. හරිද? ඒක Tamanට ඒ ආකාරයෙන් පවත්වන්න පුළුවන් කියන මේන්න මේ ස්වභාවයන් ටිකක් තියෙනවා. හරිද? ඔක කෙටියෙන් කිව්වම තමන්ට තේරෙනවා. නිට්ටයයි කියලා තමන් ලෝකේ යම් ස්වභාවයන් සලකනවා. ඒකෙන් සැපයක් තියෙනවා කියලා සලකනවා. ඒ කියන්නේ භෞතික தත්ත්වයක්. ඒක නිසා තමන්ට ඒකෙන් මේ සැපය පවත්වන්න සුබ බවක් ඇති කරගන්න පුළුවන්. ඒක මම මගේ කියලා මට අවශ්‍ය විදිහට පවත්වා ගත හැකියි. ඒ කිව්වා නিত্য සැප ආත්ම සුබ ලෙස සැලකීම ඕනවට කියනවා මොකද්ද? අවිද්‍යාව, මුලාව. දැන් ඔය විදිහට නෙවෙයිද ජීවත් උනේ. දැන් ඔය ජීවත් වෙනවා ගැන මේකෙන් නිත්‍ය බවක්, සැප බවක්, සුබ බවක් මගේ කියන සංකල්පයක් තියෙනව නේද? දැන් ඒවා තියෙනවා කියන්නේ ඉන්නේ කොහෙද? සම්මුති ලෝකේ. ඉන්නේ මුලාවේ. මෝඩකමේ. දැන් නම් නැති කරගන්න ඕනේ මොකක්ද? ආන්ගේ මුල ආව. තේරෙනවද? දැන් ඒකට මොකද කරන්නේ? ඒක පුරුදු කරන්නේ. මොනවාට පුරුදු කරන්නේ? ඒක හදන්න ඕනේ. කොහොමද හදන්නේ? ඒකට ඉතින් මොකද කරන්නේ කියලා අහන්නේ. දකින්න පුරුදු කරන්නේ. ඈ භාවනා කරන්නේ. මොකද කරන්නේ? මොකද විදර්ශනා කරන්නේ? අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න පුළුවන්. ත්‍රිලක්ෂණය. මොකද අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්නවා කියන්නේ? කියලා මාත් අහන්න. සත්‍ය දකින්න. සත්‍ය දකින්න පටන් ගන්න කොහෙද කියලා මං අහන්න. ඒක ඇති කරගන්නේ කොහමද? කල්පනා කරන්න. මොනවාද කල්පනා කරන්නේ? ඒ නිකන් කල්පනා කරලා ඉන්නවද? ඒ කියන්නේ ඔය පැත්තට වෙලා වාඩි වෙලා මොන හරි කමන්නේ කල්පනා කරලා හිටියම මම්මදි තියෙනවද? ඈ කල්පනා කරන්න ඕනේ නැත්නම් කල්පනා කරන්නේ කොහොමද කියලා මම දැන් මෙතන ඔයාලා කල්පනා කරේ නැද්ද? සිතක් එනකොට ඒක ලෝභය, ද්වේෂය, මෝහය කොහොමද තමයි තියෙන එක ලෝභය දෙයක් මොකක් වෙනවද? ඒ තමන් අර සතර සතිපට්ඨානෙ මේ හිතලා බලන මේක මොන විදිහේ හිතක්ද ඇති? එහෙම හිතලා බලන්න කොහොමද මම හිතලා බලන්න දන්නේ? ඈ එහෙම හිතලා බලන්න කවුරු හරි කියා දුන්න පුළුවන් නැත්නම් කොරයි තමයි. නැත්තම් කොරයි තමයි. එහෙම නැත්තම් වෙච්ච දාලා කිතා හිතා ඉන්න පුළුවන් නෑ. මෙහෙ එන්න ඕනේ. ඕක හිතන්න. ඒක තමයි පළවෙනිට කරන්න තියෙන දේ. මම කිව්වේ ඒකයි. ඒක කරන්නේ කොහොමද කියලා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා වචන ටික කිව්වට ඔගේ රහත් වෙන්නේ නෑ. උප්පත්ති නතර වෙන්නේ නෑ. තමන් ඒක සඳහා අනුගමනය කළ යුතු මාර්ගය අහලා දැනගන්න ඕනේ. හරිද? මම උදෙත් ඔක කිව්වා. ප්‍රඥාවට එන්න කරන්න තියෙන වැඩේ මොකද්ද? ධර්මාශ්‍රවණයෙන් පළවෙනියට සුතමය ප්‍රඥාව අහලා දැනගන්න. ඊට පස්සේ ඒ විදියට හිතන්න. ආ මේ විදියට කල්පනා කර කරන්නේ. දැන් මෙච්චර කාලේ කල්පනා කර කර හිටියේ අරක කොහමද අදාගන්නේ? මම ගේ හදාගන්නේ කොහොමද? අර ණය ගෙවා ගන්නේ කොහොමද? ඒකට මම කොච්චර කරන්න ඕනේ? අරකට මම මොකද කරන්නේ? ඔක කරන්න හිතේ. කල්පනා කර කර හිටියේ. රේ නාකේච්චා මට කොහොමද වෙන්නේ? ඉන්සුරන්ස් එකක් දාගන්නවද? මට කණ්ඩ ළමයි තයිද? අරක මේක දෙයි කියලා හිතේද හිතේ. දැන් එහෙමනේ කල්පනා කරේ මෙච්චර කාලේ. දැන් ඒව හරියන්නේ නැහැ. දැන් තමන් හිතන්න ඕනා මොකක් විදියටද අනිත්‍ය දකින ආකාරය මොකද්ද? දුක්ඛ කියන එක. අනාත්මය, අසුභය කියන එක දකින ආකාරය. ඒවට තමයි විද්‍යාව කියන්නේ. විද්‍යාව කියන්නේ මොකද්ද? අනිත්‍ය අනිත්‍ය සංඥා. අනිත්‍ය දේ අනිත්‍ය ලෙස දකීම. දුක්ඛේ දුක්ඛ සංඥා. අසුභේ අසුභ සංඥා, අනත්තේ අනත්ත් සංඥාව කියලා ඒ බුදුහාරෝ කියනවා. හරිද? අර වැඩ කියනවා විපල්ලාසය කියලා. අනිත්‍ය නිත්‍ය සංඥා. දුක්ඛේ සුඛ සංඥා. අනත්තේ අත්ත් සංඥා. අසුභේ සුභ සංඥා. හරිද? ආන් ඒවට කිව්වා විපල්්‍යාසය කියලා. සතර විපල්්‍යාසය කියනවා විරුද්ධ පැත්තේ ඉන්නේ. කියන්නේ ලෝකයේ ස්වභාවය අනිත්‍ය කියන එක. නමුත් තමන් ගන්නෙ නිත්‍යයි කියලා. ලෝකයේ තියෙන අසුභය තමන් ගන්නෙ සුභයි කියලා. ලෝකයේ තියෙන දුක්ඛය තමන් ගන්නවා ඒක සුභයි කියලා. සපයි කියලා. ලෝකයේ තියෙන අනාත්මය තමන්ට ගිය තියාගන්න බැරි බව තමන් ගන්නවා ඒක තමන්ගේ කියලා තියාගන්න පුළුවන් කියලා. ඒකනේ යුනේ එහෙනම් ඒව නැති කරන්න මම ඒ පිළිබඳව සත්‍ය අසාධන ගන්න. තේරුණාද? ඒක තමයි ධර්ම ශ්‍රවණය කරන්නේ. එහෙනම් ඕම් කරන්න තියෙන වැඩේ දැන් පැහැදිලිද? උපත නතර කරන්න ඕනේ. උපත නතර කරන්න නම් Tamanට කර්ම නතර වෙන්න ඕනේ. කර්ම නතර වෙන්න ඕනේ. මොන කර්මද නතර වෙන්න ඕනේ? පුණ්‍ය කර්ම, පාප කර්ම කියන ස්වභාවය. ඒ පුණ්‍ය කර්ම, පාප කර්ම කලේ මොකක් නිසාද? අවිද්‍යාව මුල් කරගෙන. එහෙනම් අපිට අවිද්‍යාව කියන එකයි නතර කරන්න ඕනේ. ඒතර අවිද්‍යාව නැති වෙනකොට ඕන තරම් කර්ම කරාට ප්‍රශ්නයක් නෑ. දැන් අර උදේ යහුවනේ ප්‍රශ්නයක්. ඒතර රාතන් වහන්සේලා බුදුහාමුදුර කතා කරන්නේ නැද්ද, ගියා ගන්න නැද්ද? කරනවා. හැබැයි කොහොමද කරන්නේ? අවිද්‍යාවෙන් තොරව. ඒතර අවිද්‍යාවෙන් තොරව කොච්චර කතා කරත් ක්‍රියා කරත් ඒ අයට භවයක් හැදෙන්න කර්ම රැස් වෙන්නේ නෑ. භව නිරෝධයටයි වෙන්නේ. එහෙනම් මේ අවිද්‍යාව දුරු කරන මට්ටම අනුව තමයි තමන්ට මම උදේ කිව්වා අර මාර්ගඵල හතරක් ලැබෙනවා රහත් වෙන්න පෙර ආතුව සෝවාන් සකදාගාමි අනාගාමි කියලා අවස්ථා තුනකට එනවා. ඒ වෙන්නේ මොකක් හින්දාද? ඕම් ඔය නিত্য සප ආත්ම සුභ වශයෙන් ගත්ත අවිද්‍යා ස්වභාවයන් දුර වෙන මට්ටම් ටිකක් තියෙනවා. එකපාරටම තමයි මේ ටික නිවර වෙන්නේ නෑ. හරිද? එතකොට අවිද්‍යාව යම් මට්ටමකට දුර වෙනවාද? එතකොට ඔහු සෝවාන් වෙනවා. ඒ වීම නිසා ඇති වෙන ප්‍රතිඵලය තමයි මම කිව්වා අර සංඛාර නිරෝධය ඇතිවීම විසංකාරතාවය. හැබැයි විසංකාර වුණා කියලා ඔහුට මේක නතර කරගන්න දක්ෂතාවය නැහැ. හරිද? මරණ වේලාව නවත්තන්න බෑ. ඒතර ඔහු තවදුරටත් අවිද්‍යාව දුරු කරන්න ඕනේ. ඒක කර කර යනකොට මොකද වෙන්නේ? ආන් එතකොට ආයිත් සෝවාන් වෙච්ච කෙනෙක් ආයි සෝවාන් වෙන්න එයා සකදාගාම වෙනවා. එතකොට ඔහු යම් මට්ටමකට අවිද්‍යාව දුරු වෙලා ඒ හින්දා වෙනවා. ඇයි එහෙම වෙන්නේ? ඒක බුදුහාමුදුරුවෝ අදාරන්නේ. මොකද්ද ක්‍රමයේදී? අවිද්‍යා පත්‍ය සංඛාරා අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන මේ සංකාරයන් ගොඩනැගිලා Tamanට මේ සසරේ යන්න සිද්ධ වුණා කියලා පටිච්චසම්පාදේ කියන. ඉතින් ඒ වගේ බුදුහාර දානවා අවිද්‍යාවත් වේව අශේෂ විරාග නිරෝධ. අවිද්‍යාව ඉතුරු නැති වෙන නිරෝධ කරොත් සංකාර නිරෝධා. සංකාර නැති වෙනවා. හරිද? දැන් අවිද්‍යාව දුරු කරනකොට මොකද වෙන්නේ සංකාරය නම් ඉබේම නැති වෙන්න පටන් ගන්නවා. පැහැදිලිද? ඒක තමන්ගේ නම මොකද කරන්න ඕනේ? අවිද්‍යාව දුරු කරගෙන කර කර කර කර යනකොට කොයි වෙලේ හරි සංකාර නිසි. ඒක කර කර යන්න ඕනේ rahat වෙන කම්ම කරන්න වෙනවා. හරිද? හරි. දැන් එහෙනම් ඔන්න ඒකත් දන්න. අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා දන්න. දැන් ආන්නේ මොනවා ගැනද අවිද්‍යාව තියෙන්නේ? මොනවා ගැනද අවිද්‍යාව? දැන් ඔය ලෝභයේ දේශය මොහේ ඇති කරගත්තේ මොනවා ගැනද? මම වගේ කිව්වේ මොනා ගැනද කියලා මාත් අනේ මම කිව්වේ කොහොමද? තියෙනවා කියලා ඉන්නවා කියලා ගත්තේ මොනා වෙනුවෙන්ද? තමන් ගැන? ඈ වටපිටා? තමන් ගැන සහ ලෝකය ගැන ආහාරි. තමන් මේ නিত্য සැප ආත්ම සංඥා අදාගත්තේ මොනවාද? තමන් දැක්ක දේවල් වලටද නැද්ද? දැක්ක දේවල් වල සුබ බවක් තියෙනවා. අනිත් අය කරන වැඩේ එයා ලස්සන එකක් හදන ඉතින් මාත් ඒ જાතිකක් හදාගන්න ඕනි කියලා හිතුවද නැද්ද? ඈ හිතුවේ නැහැ. දැන් දැක්ක හින්දා නෙවෙයිද ඔයගොල්ලෝ? දැන් ඒ හින්දා නෙවෙයිද ඔය කඩවල වල බඩු ටික ඔක්කොම එළියේ එලලා තියෙන්නේ. ඈ මොකක් හින්දාද? නැත්තම් ඔක අස්තු දාලා වහල් තිබුණා යයිද ගාමරයක් අස්තු බලන්න ඔක. ඇයි? දැක්කම ආතාවයක් තියෙනවා කියලා එවුන් දන්නවා. කඩේ අයිති කාරේ වෙන්න ඕක නැත්තා. උදේ පාන්දරම අමාරුවෙන් ගිහලා ඔක එල්ලන්න ඕනේ ආර එළිය. ආපහු රැට ගිහින් දාන. මොකද මේක ආතන් එළිය දෙල්ලද්දි බතුට නැති වෙනවනේ ඔක එළිය උදේ වෙනකොට. ඇයි? ඒකත් දන්නවා. එයාත් ඉන්නේ ආතාවේ. මේක නැතුනොත් මට මොකක් කරගන්න බෑ කියලා. එයාත් දන්නවා. එහෙනම් ලස්සනට පේන්න එළලා තියෙනවා. ඒකල හවතර ගිහලා ආයෙ ඇතුළටත් දානමයි සැකයි බයයි. දෙක නම් එකයි ඉතින්. කොහොම හරි කවන්නේ. හරිද? ඒ හින්දා දැක්ක දේවල් වෙනුවෙන් Tamanට ඕක ආවද නැද්ද? ඊළඟට අහන දේවල් වලට තමන්ට ඇහිච්ච දේවල් අනුවත් ඔය කියන ආසාව ආවද නැද? ආවා. ඒවා නිට්ටයයි, සපයි. ඒ අහන එකෙන් මට සැපයක් ලැබෙනවා කියලා හිතුවා. ආ මේකදී. ඊළඟට තමන්ට දැනෙච්ච ආග්‍රහණයන් ගඳ සුවඳ නිසා. ඔක ආවද නැද? රස සහ ස්පර්ශ සිතුවිලි කියලා ඔය ආස්ථා හයේ මේ කියන්නේ ආයතන හයට ලැබිච්ච අරමුණු සියල්ල වෙනුවෙන් ඔය ප්‍රශ්නේ තියෙනවා. දැන් මම කියවන උදේ Tamanට මේ ආසාව තරහ කියන එක මූලික වශයෙන් ඇති වුණේ මොන වෙලාවේද? කර්ම රැස් තුනේ කොයි වෙලේද? ඈ මම දැන් උදේ කිව්වා පස්සේ වා ඕන වෙනවා දිගටම කියලා. මම කොහේ ඉන්න වෙලාවෙ ඉඳන් කර්ම රැස් වෙනවා තමයි. කොයි වෙලාවේද කර්ම නවත්තන්න ඕනි කියලා මම කියනකොට කිව්වේ? ඈ කොහේ ඉන්න වෙලාවෙ? වෙනස් වීම දැනෙනවා. ආ සිහියෙන් සිහියෙන් ඉන්න වෙලාවේ නිින්ද ගිය වෙලාවේ ඌව සිද්ධ වෙන්නේ නැහැ. නිින්ද ගිය වෙලාවට ආතාව වෙන්නෙත් නැහැ, තරහ වෙන්නෙත් නැහැ. ඔය මොකක්වත් වෙන්නේ නැහැ. එතකොට සිහියෙන් ඉන්න වෙලාව. සිහියෙන් ඉන්න වෙලාව කිව්වේ මොකද්ද? ඔය ආයතන හයෙන් කොහේ හරි එකකට අරමුණක් දැනෙනවා කියන එක. මම කිව්වේ දැනෙන වෙලාවටයි ඔක්කොම වෙන්නේ කියලා. තේරෙනවද? එහෙනම් දැනෙන වෙලාවට තමයි ඔක නවත්තන්න ඕනේ කියලාත් මම කිව්වේ උදේ. තමන්ට උපත නවත්තන්න නම් නවත්තන්න ඕනි දැනෙන වෙලාවේ ඒ වෙනුවෙන් කර්ම කරන්න එපා. කරන්න එපා කියවට ඒක කරන්න එපා කියලා නතර කරන්න බෑ ඒක. එතකොට මොකද කරන්න ඕනි? ඒ අරමුණ එන වෙලාවේ දැන් කුසල් වඩන්න ඕන. එතකොට ඉබේ මේක නතර වෙනවා. තමන්ට හිත අනිත් දෙනුන මම ඔප්පු කළා ගෙන්නනකෝ නතර වෙනවා හැටි. හරිද? නතර වෙනවා ඒක ඉබේම තමන් ඒ පිළිබඳව සත්‍ය දකින්නකොට. පැහැදිලි? එතකොට දැන් එහෙනම් අපිට ඕම් ආයතන වලට අරමුණු දැනෙනවා. ඒ දැනෙන අවස්ථාවේ තමයි මොකද කරන්න ඕනේ? ඒ පිළිබඳව සත්‍ය හිතන්න ඕනේ. මොකද්ද සත්‍ය? අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව, අසුභ බව. ඔක තමයි ඇත්ත. දැන් මෙතෙක් කල් කරේ මොකද්ද? ඒකේ අනිත් පැත්ත හිතුවා. ඒකේ අනිත් පැත්ත හිතන්න හිතන්න මොකද වෙන්නේ? කුසල්ද රැස් වෙන්නේ අකුසල්ද? අකුසල්. හරිද? අනුන්ට හානියක් නැති වුණාට තමන්ට හානියක් දෙන ඈ. දැන් පින් විදියට තමන් කරන්න පුළුවන්. අනිත් කෙනා සතුටු කරන්න, අනිත් කෙනා එහෙම කරන්න තමන් ඔය කියන ආකාරයෙන් කළා තමන් යම් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? තමන් අපාය යන්නේ නැහැ, දුකටපත් වෙන්නේ නැහැ. නැවයි තමන් ආයෙ උපදී. මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේ හරි කොහේ හරි උපදී. ආයෙ උපදිනවා කියන ආයත් මොකද වෙන්නේ? ආයෙ දුකටපත් වෙනවා. හරිද? හ්ම්. එතකොට ඒ ක්‍රමයේදී. දැන් තමන්ට තේරිලා තියෙනවනේ නම් අපි කල යුත්තේ මොනවාද? ආයතන වලට ලැබෙන අරමුණු පිළිබඳව සත්‍ය දකින්න ඕන. දැන් අහන ප්‍රශ්නය ආයතන වලට ලැබෙන අරමුණු සීමාවක් තියෙනවද සීමාවක් නැද්ද? ඈ? සීමාවක් නැහැ. එහෙනම් මේ ආයතන වල ලැබෙන අරමුණු කියන්නේ මුළු ලෝකයටමද නැද්ද? මුළු ලෝකෙටම. Taman දැන් දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ ගියත් ඇහෙන් කරන්නේ මොකද්ද? බලන. එහෙනම් එතන තියෙන රූපයක්ද නැද්ද? දෙයිය දැක්කම දෙයිය දකින්න රූපයක්. දෙයියන්ගේ සද්ද ඇහුණා ඒකත් හද්දයක්ද නැද්ද? එහෙනම් දැන් තමන් ওই විදිහට ගත්තාම මේ මුළු ලෝකෙම සම්බන්ධයෙන් තමන්ට එහෙනම් මේ නিত্য සුභාත්ම සංඥාවන් තියෙනවද නැද්ද? එහෙනම් දැන් තමන්ට මුළු ලෝකය ගැනම එසේ ඒ සංඥාව නැති කරගන්න වෙනවද නැද්ද? හ්ම් දැන් කොහොමද තමන් මුළු ලෝකය ගැනම ওই தත්ත්වය ඇති කරගන්නේ? කොහොම බලන්න? එහෙනම් අත ලෝකෙම දෙනවා. තමා තුළ ඒ ලෝකේ ඔක්කොම දෙනවා. තමගේ ඇස් වලින් පේනවා නිකම් වලින් නේද? ඒතර ලෝකේ පේන්නේ මේ ඉන්ද්‍රියන්. ඔව් ඉතින්. මේක ලෝකයේ දේවල් තමන්ගේ ඉන්ද්‍රියන්ගේ පේන්නේ ලෝකේ තමයි. ඒ දැන් එහෙම ලෝකයේ තුලින් තමන් දකින්නේ එහෙම තමන් කියන්නේ ඉන්දියා තුලින් තමයි දකින්නේ. ඒතර ඒ ලෝකයේ තියෙන රූපය තමන් ගාව තියෙනවා. දකින්න පිට නැතිනේ. බාහිර රූපය. ඒ බාහිර රූපයයි යෝගයි එකයිද? වෙයිලා නේද? එතකොට එතකොට ඔව් ඉතින් ඒ තමයි ඉතිරීම සංඥාවත් එක්ක අපි හදාගන්නවා. හදාගන්න එක හරි හදාගන්න පිටින් එකක් නැත්තම් කොහොමද හදාගන්නේ? දැන් අන්ධයාට මම කියනවා චෛත්‍යයක් හදාගන්න කියලා. අන්ධයා චෛත්‍ය හදාගන්නේ නේද? නෑ. ඒ දේ නාදන්න බෑනේ. තේන බාහිර ගන්න නැත්තම් කොහොමද හදාන්නේ? ඒ ඔක්කොම එකතු වෙලා තමයි ඔක වෙන්නේ. නමුත් කතන්දරය ඒක නෙමෙයි මං අහන්නේ කොහොමද තමන් ලෝකයේම දකින්නේ? ලෝකයේම තියෙන රූප ඔක්කොම පිළිබඳව අනිත්‍ය ස්වභාවය දැනගන්නේ. හිතයි කියලා කොහොමද දන්නේ? කවුද එහෙම කිව්වේ? <laughs> පිට තියෙනවා කනවා. හා ඉතින් පිට තියෙනවා තමයි කෑවේ. ඉතින් ආ. පිට තියෙනවා තමයි තියෙන්නේ කියලා. මේ තියෙන්නේ කියලා ඒ විදියට. කොහොමද දැන් මේ බිත්ති ඇදලා තියෙන ඒවා බිත්ති කාද හැදුනේ? බිත්ති හදලා තියෙන්නේ සම්මාසිතින් මේ පස්සවගේ අරගෙන බැලි. මේ තියෙන්නේ හදලා. ඔය වන් හදලා තියෙනවා. ඒක හරිය වෙදී. ඒකත් තියෙන්නේ ගතිය. ගතිය කියන්නේ මොනවද අතරමා ධාතු කියන්නේ මොනවද අතරමා ධාතු කියන්නේ කියලා මං අහන්නේ කොහෙද වැදින්? ඒ ඒ ඒ ගතිය තියෙනවනේ මේ රූප කලාපවල. ඒ ඒ ඒ වගේම තමයි මේකත් හැදිලා තියෙන කියලා එතන එතන රිලේෂන්ෂිප් එකක් එකක් වගේ කියලා තේරුම් අරගෙන හා ඊට පස්සේ ඒකේ අනිත්‍යතාවය අනිත්‍ය ආද ඒක කොහොමද තමයි දිව්‍ය ලෝකේ තියෙනවා කියලා දන්නේ? ඒවා දිව්‍ය ලෝකේ තියෙනවා කියලා කොහොමද දන්නේ? කවුද කියන්නේ? මෙහෙට පයෙ ගිහින්නාලු. මෙහෙට පයෙ ගිහින්නා නම් බැරිය මක්කරයක් හොදාගෙන. මෙහෙට පයෙ ගිහින්නාලු. කියලා හිට පයෙ. කවුද දන්නේ මෙහෙට පයෙ ගියා වෙනවගේ නම් අහලා කවුද දන්නේ? අපායට පයෙ මොනාරිලා හෙ ගියාර කවුද දන්නේ? ඒ බුදුහාර කියලා දෙන්න තිරිතන්ටත් ගිහිලා තියෙන දිව්‍ය ලෝකය මෙහෙට පයෙ ගියා කියන්නේ. කොහොමද දන්නේ? මෙහෙට පයෙ ගියා. ඈ? ඉතින් හිතෙන් මවා ගන්න බෑ එහෙම හිතෙන් මවා ගන්න දවන්න බාහිර ලෝකයක් නැතුව බාහිර ඒවා නැතුව හිතෙන් මවා ගන්න එහෙම කො ඇහැ තිබ්බත් බාහිර රූපයක් නැත්නම් තවන් මොකද්ද ළඟින්නේ මොකද්ද ළඟින්නේ හිතෙන් මවා ගන්න පුළුවන් දැක්කට පස්සේ මම ඒකට කිව්වේ අන්ධයාට ඇස් නැති හින්දා බාහිර එක තිබ්බට එයාට හදාගන්න ක්‍රමයක් නැහැ. එහෙනම් ඇහැ තිබ්බත් බාහිර නැත්තම් ඒත් හදාගන්න බෑ. එහෙනම් මේ දෙකම අයිති. එතර ලෝකය කියන්නේ ඔය ස්වභාවයන් සියල්ල සලකන්න වෙනවා. ඇහැ නැතුව රූප දකින්නත් බෑ. රූපේ තිබ්බට ඔය කියන ඇහැ තිබ්බට රූපේ නැත්තම් ඒක පිළිබඳව දර්ශනයක් වඩා ගන්නත් බෑ. එහෙනම් ඇහත් අයිති රූපෙත් කියලා දෙකම අයිති ලෝකෙට. හරිද? ඔය දෙකම තියෙනවා. කනත් අයිති සද්දෙත් අයිති. සද්දේ නැතුව කන තිබිලා වැඩකුත් නැහැ. හරිද? කන කියන්නේ සද්දේ නැතුව කනක් තිබිලා ඇති වැඩන්නේ. ඉතින් කනක් නැතුව සද්ද තිබිලා වැඩක් තියෙනවද? ඒක වැඩකුත්. දෙක එකක් බලන්නේ. දෙක වෙන වෙන තිබුණාට කිසිම ස්වභාවයක් නෑ. බීරාට කන කියලා එකක් නෑ ඇත්තටම. බීරා කියන්නේ යාර කනක් තියෙන ඉඳන නෙවෙයි. ඔය කියන බීරි කියන්නේ යාට ඇහෙන්නේ. ඉතින් ඇහෙන්නේ නැත්තම් එයාට සද්ද වැඩක් තියෙනවද? ආරක් නෑ සද්ද ලෝකේ යාට නෑ. එහෙනම් ලෝකේ ගත්තාම ඔය ටික ඔක්කොම අයිති. රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි ඒ ටික ඔක්කොම තියෙනවා. ඒ ටික ඔක්කොම හඳුනන්න ඇහැ, කන, නහය, දිව, ශරීරය, මොළය කියන ටික වඩ. ඒතර ඔක්කොම ලෝකේ ගත්තාම නොන්න ඔය 12 ආකාරයක් කියලා බුදුහාමුදුරු කියනවා. 12 ආකාර. මොනවා 12? ආ පොදුවේ කියනවා අභ්‍යන්තර ආයතන බාහිර ආයතන කියලා. මොනවද අභ්‍යන්තර ආයතන කියන්නේ? තමන් ළඟ තියෙනවා කියනවා. මොනවද? ඇත, කන, නාසය, දිව ශරීරය මොළය බාහිර ඒවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සිතුවිලි එහෙනම් ඕම් ඔය ටිකටයි 12 හැබැයි දැන් ඔය 12ම Tamanට පරීක්ෂා කරලා ඉවර කරන්න පුළුවන්ද කියන එකයි මම අහන්නේ බෑ එහෙනම් කොහොමද දැන් ඔය කියන පරිේෂණ එහෙනම් කරන්නේ මොකද ලෝකයේ ওই தත්වයන් පිළිබඳව කොතනක හරි Tamanට සැකයක් දෙනවා නම් ඒවා නিত্যද අනිත්‍යද කියලා හරියට දන්නේ නැත්නම් ඒක අවිද්‍යාවද නැද්ද? ඒකෙන් සැපයක් තියෙනවද නැද්ද කියලා තමන්ට පරීක්ෂණය කළා දන්නේ නැත්නම් එතන අවිද්‍යාවක් තියෙනවද නැද්ද? එහෙනම් අවිද්‍යාව තිබ්බොත් තමන්ට ඔය කියන ආකාරයෙන් නැවත කර්ම රැස් වෙනවද නැද්ද? එහෙමත් උප්පත්ති නතර වෙනවද? නතර වෙන්නේ. හරිද? හ්ම්. එහෙනම් ඉතින් මොකද කරන්නේ? නතර කරන්න ඕවා පිළිබඳව සත්‍ය දකින්න ඕනේ. නමුත් දකින්න පුළුවන්. උත්සාහ කරන්නේ කොච්චර කරන්නේ? රූප කීයක් ගැන බලන්නද? තියෙන ස්වභාවය ගැන අඳුර අපිට රූප ස්වභාවයන් කොච්චරද කියලාත් අපිට හොයන්න බෑ. හැබැයි ඒක தත්වයෙන් පරීක්ෂණයක් කරන්න තමයි බුදුහාමර කිව්වේ. එහෙනම් දැන් ඔයා ඒ පරිශන ඉදිරියට කරලා දෙන්නේ ඉන්න තමන් ඒක දන්නවා. දෙන්නේ කිය කියා ඉඳී. හැබැයි දන්නේ නැති අයට ඔක කොහොම කිව්වට තේරෙයිද? එහෙනම් බුදුහාමර කොහොමද ඒක කරන්න කිව්වේ? ඔය ලෝකේම தත්වයන් ටික ඔක්කොම පොදුවේ වර්ග කරලා පරීක්ෂා කරන්න කිව්වා. හරිද? රූප අනන්තයි, ශබ්ද අනන්තයි, ගන්ධයන් අනන්ත ස්වභාවයන් ලෝකේ තියෙන හැබැයි ඒවා ඔක්කොම ස්වභාවික වශයෙන් වර්ග දෙකයි. හරි? දැන් තමයි ඉස්සල් තේරෙනවද දැන් ඔය කිව්ව කාරණේ? ලෝකයේම තියෙන්නේ තමන්ගේ ආයතන ටිකෙන් අඳුර ගන්න ඒවා තමයි. ඊට අඳුරන්න බෑනේ. හැබැයි ඒක ප්‍රමාණයක් අපිට දකින්න බෑ. හැබැයි මේ සියල්ල පිළිබඳව අපිට සත්‍ය තේරෙන්න ඕනේ නැද්ද? නමුත් අපිට සත්‍ය තෝරගන්න ක්‍රමයක් තියෙනවද දැන් එහෙම? නෑ එහෙනම් බුදුහාරෝ දක්වනවා මේ සියල්ල පිළිබඳව වර්ග වශයෙන් දකින්න. වර්ග දෙආකාරයයි තියෙන්නේ මොනවාද? එක්කෝ පණ ඇති ඒවා තියෙනවා නැත්නම් පණ නැති ඒවා තියෙනවා. ওই විදිහට තමයි අපේ ලෝකේ සාමාන්‍යයෙන් දැල්ලා තියෙන්නේ. මේ සාමාන්‍ය එක. ඒක අපි සාමාන්‍ය වශයෙන් අඳුරගෙන බුදුහාරකිව தත්ත්වයන්ව අපි ඒක පරම සත්‍ය, ඒ කියන්නේ කවදාත් වෙනස් කරන්න බැරි සත්‍යම සත්‍ය මොකක්ද කියලා හොයාගන්න ඕන. ඒ දන්ද අපිට සම්මුති වශයෙන් දැන් තේරෙනවා එතන තියෙන වර්ග දෙකයි. ජීවි අජීවි දෙක. එහෙනම් ওই දෙක පිළිබඳව තමයි අපිට සත්‍ය දකින්න තියෙන්නේ. නමුත් ජීවි අජීවි කියවට ලෝකේ ඔක්කොම ගැන අපිට හොයන්න පුළුවන් ද ජීවි අජීවි කියලා? බෑ. බෑ. එහෙනම් ඒක සඳහා පරීක්ෂා කරන්න කිව්වා ජීවි කියන தত্ত্বය මොකක්ද? අජීවී කියන தত্ত্বය. ආන් මෙහෙම පරීක්ෂා කරලා බලන්න. මොකද්ද බලන්නේ? ජීවී කියන தত্ত্বයයි අජීවී කියන தত্ত্বය. මොකද්ද මේ ජීවී අජීවී කියන தত্ত্বයන් දෙක? ඒ දෙක තමා තුලින් පරීක්ෂා කරන්න කියලා කිව්වා. හරිද? තමා තුල තමා තුල ඒ தত্ত্বයන් තියෙනවද? හ්ම් මොනවා? ආ නාම රූප ගැන ජීවි රූපේ ඇවිල්ලා ජීවියක් නැණික නැණික මේ මලකඳක් හ්ම් කයි හ්ම් ඒතර නාම කිව්වම විඥානේ ඔක්කොම මේ විඥානේ ඔක්කොම ඒක කොහෙද ඒතර නාම කිව්වම සාමාන්‍යයෙන් ඒතර මේ අපිට අහුවෙන්නේ නැති දෙයක් මේ පේන්නේ නැති දෙයක් ඈ දැන් තමන් ගාව තියෙන වගේ කෝවාද මොකටද දෙකට දාගන්නේ පණ ඇති ඒවා දහ නැති ඒවා. පණ නැති විදිහට දාන්න පුළුවන් ගෲප් එක. හ්ම්. අනිත් එක පණ තියෙන එකට. පිට වෙලා චිත්තසිත අහන ප්‍රතිසන්දයක් ලබනවා කියන්නේ ඉතින් ඒක තමයි නාමය නේද? ඒක මම දන්නේ නැහැ තමයි කියන්නේ. හ්ම්. ඒකට පාතියනවා. හ්ම්. හරිද අර කියන්නේ? මන් දන්නේ. අන් අර බාදම්ම කියන ඇඟට පණ නැල්ලු. අය අයට කයට පණ තියෙන්නේ මේ පණ තියෙන කන් වේ පාර. මං ඇහුවේ දැන් කයට පණ තියෙනවද නැද්ද? කය මලමියක් වගේ කියලා කතාව වුණා නිසා මම ඒ දෙපාරම කට වහගෙන ඉන්නවනම් හොඳයි අනිත් අයට තේරුම් ගන්න. මගෙන් බණ අහලා කලින් එකකට අහන ඉඳලා තියෙන හින්දා හරිද? එක සැරයක් ආවත් ඇති මම එක සැරේ මම වෙන්ඩෝඩ් එක මම කරලා තියෙනවා. ඒ හින්දා අනිත් අයට තේරෙන්නේ නැහැ උපාදකම්ම කතා කරොත් එහෙම. එහෙමද? ඒ හින්දා කතා නොකර ඉන්න එක හොඳයි. නැත්තම් අනිත් අයට අසාධාරණයක් වෙනවා කලින් බණ අහලා දෙනවා. ඒ හින්දා ඒ කටහැරිය වැඩි කියලා තමයි මම ඒ හින්දා මේ කීවේ කට වහගන්න නැති හින්දා. නැත්තම් අනිත් අයට ඔක තේරෙන්නේ නැහැ. එයාට හිතන්න අවස්ථාව දීලා තියන්න. නැත්තම් ඔක තේරෙන්නේ නැහැ. ඒ හින්දා ඔය කය කියන එකට පණ නෑ කියලා කොච්චර කිව්වත් පිළිගන්න සාධක නෑ මේ අයට. ඔක තේරෙන්නේ නෑ නැත්තම් මේ අයට. දැන් කයට පණ තියෙනවා කියලා තමයි සියල්ලෝ හිතාගෙන ඉන්නේ. කය කියන එක ගැන බුදුහාමරෝ දකින්න කිව්වේ පණ නැති අජීව ස්වභාවයක්. දවග ගැන පරිේශණය කළායි දමන්න තහවුරු කරන්න උදේ කිව්වට තමන් ඔය කියන ආකාරයෙන් මේ ශරීරය ගැන සලකන්නේ ලෝකයේ සියල්ලෝම පණ ඇති දෙයක් කියලා. හරිද? නමුත් මම කිව්වා පැහැදිලිව මුදෙත් කිව්වා ඒක ඇත්ත. නමුත් ඔබ කය කියන එකට සිත එහෙම නැත්නම් පණ කියලා අපි කතා කරන ස්වභාවයක් බාහිරින් එකතු වෙලාද නැද්ද තියෙන්නේ? දැන් මැරිච්චාම පණ යනවද නැද්ද? එහෙනම් පණ යන්නේ ඒක කයේ කෑල්ලක් හින්දාද? නෑ කය කෑල්ලක් නෙවෙයි පණ කියලා අපි කතා කරන වෙනම යමක් මෙතන තිබෙනවා මොකක්ද කියලා අපි දන්නේ නැහැ පරීක්ෂා කරමු ඒක පරීක්ෂා කරන ඉන්න කියා දෙනවා එතකොට ඒ කෑල්ල Tamanට සිත කියලා පණ කියලා අපි හම්මුතිය හඳුන්වනවා. එහෙනම් ඒක තියෙන තාක්කල් අපි කයට රැවටෙනවා මොකක් කියලාද? පණ තියෙන එකක් කියලා. තේරෙනවද? එහෙනම් ඒක Tamanට තේරෙන්න ඕනේ දෙයක්. හරි? ඒක තේරෙන්න Taman තේරුම් කරගන්න ඕනේ අර කිව්ව සංකල්පය. මඟුදේ කිව්වේ ඒකයි. මැරුණාම අපි කියන්නේ පණ ගියා කියලා. ඒක අපි කවුරුත් දන්නවා. මැරුණාම පණ ගියා කියන්නේ එතකොට පණ තියනවා කියලා අපි තීරණය කරන්න නම් මොකද වෙන්න ඕන? ක්‍රියා කිරීමේ ස්වභාවය තියෙන්න ඕන. මට ඔය දැන් කියා දෙන්න විතරයි වෙන්නේ අර උපාසකම කිව්වා හින්දා. ඔය තමයි වැරද්ද. හරිද? කර්ම කිරීමේ හැකියාව තියෙනවා නම් ආන් එතන තමයි මොකද්ද අපි තීරණය කරේ? පණ තියෙනවා කියලා. තේරෙනවද? එහෙම නැත්තම් සම්මුතිය හිතාගෙන ඉන්නවා පිරිස ඔය නිගණ්ඨනාථ පුත්ත පවා හිතාගෙන හිටියා කියනවා ඒ කාලේ මොකද්ද? ගස් වැල් කියන ඒවටත් පණ තියෙනවා කියලා. තේරෙනවද? ඕකෙදින් ගණනාත පුත්‍ර නෙමෙයි අපේ ඉන්නේ උත ඉතාලේ ඉන්නවා. ඔය කයිය ගැහුවාට. පණ තියෙනවා කියලා ලැබුවම ගස් වැල් වලටත් පණ තියෙනවා කියලා තමයි ඔය විද්‍යාවේ සාමාන්‍ය කියා දෙන්නේ. නේ? පණ තියෙනවද ඔය වලට? මොකක්ද තමයි ඒක නැහැ කියලා තියෙන එකන්ට සාධකේ. කර්ම කරන්න බෑ. ප්‍රතික්‍රියා තියෙනවා ඒවට. දැන් ප්‍රතික්‍රියා තියෙන ගස් තොන්තරන් තියෙන්නේ. කැපුවාම ආයෙ ගහ හැදෙන්නේ නැද්ද? හරිද? ඔය කියන ආකාරයෙන් වතුර තියෙන තැන් හොයාගෙන යන්නේ නැද්ද ඒක? ඉරාවට හැරෙන්නේ නැද්ද? ප්‍රතික්‍රියා තියෙනවා. ප්‍රතික්‍රියා තිබුණාට බෑ මොකක් කරන්න ඕන. ඔව් හිතලා ඒ தත්වයන් වෙනස් කර ගන්න. වතුර තියෙන තැනට යනවා කියලා ඕන්නම් නතර වෙලා ඉන්න බෑ ඒකට. එනවා. ඉරාවුව තියෙන පැත්තට හැරෙනවා මිස ඕන් නැත්තම් හැරලා ඉන්න පුළුවන් කමක් ඒකට නෑ. ඒක එහෙම ස්වභාවික ක්‍රියාවලියක් තියෙනවා. එහෙන් දෙක ප්‍රතික්‍රියාවක් නෙවෙයි ඇත්තටම ආන් එහෙම කිව්වට. දැන් හිතලා කර්ම කිරීමේ ස්වභාවය කියලා එකක් නෑ. ආන් එහෙන්ද පණක් තියෙනවා කියලා කියන්නේ. පැහැදිලිද ඔය කාරණේ? එතකොට හිතන්න වෙනවා තමන්ට. හ්ම්. එතකොට කය කියන එක ගත්තාම අජීව වස්තුවක්. එහෙනම් ඒ අජීව වස්තුවෙන් අපිට ලෝකයේම තියෙන අජීව ස්වභාවයන්, අජීව ස්වභාවයන් පරීක්ෂා කරනවා. දැන් මේක තුල තියෙනවා මොකද්ද? සිත කියලා ස්වභාවයක්. ඒතර සිත කියලා අපි කතා කරන්නේ. ඒක මොකද්ද කියලා හොයාගන්න ඕනේ. ආන් ඒක තියෙනකන් තමයි මොකද්ද කරන්න පුළුවන්? කර්ම කරන්න පුළුවන්. ඒතර ඒ කර්ම කිරීමේ හැකියාව කියන සිතත් ඒ හැකියාව පවතින කයත් කියන දෙක පරික්ෂා කරලා ජීවි සහ අජීවි ලෙස සලකන ස්වභාවය ගැන පරීක්ෂා කරන්න. එහෙනම් අපිට මොකද කරන්න තියෙන්නේ? තමා තුළ තිබෙන සිතයි තමාගේම කයයි කියන දෙක පරීක්ෂා කරනවා මොකක් දකින්නද? මොකක්ද දකින්ද? ලෝකයේ දකින්න. ලෝකේ මොනවා දකින්නද? පණ ඇති ඒවයි පණ නැති ඒවයි පිළිබඳව අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන ස්වභාවයන් දැනගන්න. හරිද? ඒතර ලෝකේ අපි හිතාගෙන ඉන්නවා ඔව් අමනා කියලාද? නිට්ටයයි සැපයි ආත්මයි සුභයි. තේරෙනවද? නිට්ටයයි කියලා හිතනවා, සැපයි කියලා හිතනවා, ආත්මයි කියලා සුභයි කියලා හිතනවා. මොනවාද? සිතයි, කයයි කියන දෙක අනුව ගත්ත ජීවි අජීවි ස්වභාවය. හරි? පැහැදිලිද කියන්නේ? දැන් එහෙනම් ඔය පිළිබඳව තව පරිේශණය වැඩි දුර කරන්න කියලා බුදුහාමුදුරුවෝ දක්වනවා. කොහොමද? මේ සිත සහ කය කියන එකේ මොනවද දකින්න ඕන? ඇති වෙච්ච අවස්ථාව සලකන්න ඕන. ඇති වෙච්ච අවස්ථාව සලකන්න ඕන. පවතින අවස්ථාව සලකන්න ඕනි. ඒකට වෙන්නේ මොකක්ද කියලා දකින්න ඕනි. මොකද මේ අවස්ථා තුනේම බලන්න ඕනි. එතන නිත්‍ය බවක්, සැප බවක්, ආත්ම බවක්, සුභ බවක්. කියන්නේ ඇති වෙච්ච අවස්ථාවේ තියෙනවා. පවතින අවස්ථාවේ තියෙනවා. ඒක නැති වෙනකොට වෙනවද? ඔය කියන්නේ නිත්‍ය භාවකට හරි සැප භාවකට හරි මොකක් හරි එකටපත් වෙනවද? හරි? මොකද එහෙම සංකල්පය දෙනවා. කෙනෙක් හිතාගෙන ඉන්නවා ඔය කියන ආකාරයෙන් ධර්මයේදී බුදුහාර කාලේ තිටියා මිත්‍යා දෘෂ්ටිකව මරණයෙන් පස්සේ එහෙම ඉඳලා එයා සැප පවකටපත් වෙනවා. ඒ කියන්නේ සුගතිගත වෙනවාමයි ස්වර්ගස්ත වෙනවා. එයා ඔය කියන ආකාරයෙන් සදාතනික සැපේ ලබනවා කියලා සංකල්ප ඇති කරගන්නා ඉන්නව නේද? ඉන්නවා. දැන් සත්තු මර මර සත්තු මර මර ඒ කියන ආකාරයෙන් දෙවියන් වහන්සේ සතුටු කරනවා කියලා හිතාගෙන ඉන්න අය දේවත්වයටපත් වෙනවා කියලා එයා හිතාගෙන ඉන්නව නේද? එයා හිතාගෙන ඉන්නවා මරණයෙන් පස්සේ එහෙම වෙනවා. එහෙම වෙනවද? වෙන්නේ නැහැ. එහෙම වෙනවද නැද්ද කියන එක අපි දකින්න ඕනේ. දැන් හොයලා බලන්න ඕනේ. කවුද දන්නේ? එහෙනම් සංකල්ප නිකන් ගොඩ නැගෙන්න බෑ. තේරුණා? එහෙනම් ඕම විදිහට වැඩ ටිකක් අපිට තියෙනවා දැන්. එහෙනම් කය සහ සිත කියන එකේ ඇතිවීම, පැවැත්ම, නැතිවීම කියන අවස්ථා තුන ගැනම සලකන්න ඕනි. ඒවා නিত্যද? ඒ අවස්ථාවන් තුනේදීම නিত্যද? සැපද? ආත්මද? සුබද? එහෙම නැත්නම් අනිත්‍යද? දුකද? අනාත්මද? අසුබද? හරිද? දැන් වැඩ ගොඩයි දැන්. එහෙනම් තමන්ට ඔන්න මූලික වශයෙන් අවස්ථා 6කදී පරීක්ෂණ ටිකක් තියෙනවා කරන්ට තමාගේම සිතයි කයයි අරගෙන. හරි? ඕම ඔය වැඩ ටිකට කියනවා මොකද්ද? විදර්ශනාව. විදර්ශනාව කියන්නේ විශේෂයෙන් දැන ගැනීම. හරිද? නුවණින් දකිනවා කියලා යෝගද. දැන් ඕම් ඔය කාර්යය කරන්න තියෙන්නේ. දැන් ඔය කාර්යය ගැඹුරින් කරන්න තියෙන වැඩක්. බුදුහාමුදුරුවෝ කිව්ව දෙයක්. හරි. දැන් ඕක කරන්ඩ සම්මුති වශයෙන් තමයි මූලික අවබෝධයක් ඇති කරගන්න සම්මුති වශයෙන්. අපිට ওই ටික ඔක්කොම දැන් කරන්න තියෙනවා. හෙට ආයෙත් දක්වා අපි ඉදිරියට කරන්නේ ඕක. දැන් මුලින්ම අපිට කිව්වා මේ Tamanට පැහැදිලිව පරීක්ෂා කරන්න පුළුවන් කය ගැන බලන්න. හරිද? මේ කය. එතකොට මේ කය ගැන සලකනකොට අපි මෙන්න මේ කියන ආකාරයෙන් සලකන්න යන්නේ කොයි කොටස ගැනද ලෝකේ? පණ තියෙන එකද ලොක් නැති එකද? ඈ? පණ නැති එක. පණ නැති එක. તો සිත ගැන කලගන්නේ? පණ තියෙන එක බලන්න. ඉතින් පණ තියෙනවා කියලා දැනට හිතාගත්තා දැනට මම එහෙම දැනට කියලා කියන්නේ හේතු සාහිතව තමයි පරීක්ෂා කරගෙන යන්න වෙනවා. පරීක්ෂා කරගෙන ගියාට පස්සේ තමයි තියෙන්නේ කියන බලන්න තාම පරීක්ෂා කරේ නෑනේ. දැනට තේරෙන්නේ එහෙම තමයි. හරි. එතකොට දැන් අපි මුලින්ම කිව්වා කය ගැන පරීක්ෂා කරන්න. ඒතර මොනවද දැන් කය ගැන පරීක්ෂා කරන්න ඕනේ? ඈ අනිත්‍ය දුක ධනාත්මද කියලා පරීක්ෂා කරන්න අවස්ථා තුනක් තිබුණා. මොනවාද අවස්ථා තුන? අවට ගැනීම, පැවතීම, නැතිවීම කියලා තුනක්. දැන් ඔය කියන ආකාරයෙන් අපිට මුලින්ම කියනවා Tamanට සරලව මේ පිළිබඳව ඇතිවීම, පැවැත්ම නැතිවීම පිළිබඳව සත්‍යයක් දකින්න. සරලව. සම්මුති වශයෙන්. හරිද? සම්මුතියේ Taman සරලව යමක් තේරෙනවද? ඒක තමයි අපිට පරීක්ෂණයට භාජනය කරන්න දෙන්නේ පරමාර්ථයක් වශයෙන්. හරිද? ආ සම්මුති වශයෙන් එනම් බලමු තමන්ගේ මේ ශරීරය කියන එක කොහොම හටගත්ත එකක්ද? කියන්නේ ඇඟ කියන්නේ කොහොම ඇදිච්ච එකද කියලා මේ අහන්නේ. දැන් හිතාගෙන ඉන්නේ ඇඟ සුබ එකක්ද අසුබ එකක්ද? අසුබයි කියලා? ඈ? ලස්සනයි හොඳයි කියලා නෙවෙයි හිතුවේ මෙතනද? ඈ? වටින්නේ නැහැ කියලා ආ දැන් වටින්නේ නැහැ. දැන් වටින්නේ නැහැ. වටින්නේ නැත්නම් දැන් මේක කරන් හිම ගියේ. ඈ. සුබ එකක් කියලා දීදුවේ අසුබ එකක් කියලා දීදුවේ. සුබයි කියලා මෙච්චර කාලෙ හිතුවා. මගේ කියලා නෙවෙයිද දැන් මෙච්චර දහස් පොකේ හිතුවේ. ආ දැනුත් එච්ච තමයි දැනුත් ආයේ කාගේ නෙවෙයි දැනුත් ඕක තමන්ගේම තමයි ආයේ. තවත් ඕක මගේ නෙවෙයි නේද ඉතින් මෙතන ඉඳන් වෙන්නේ නැහැ. හ්ම්. දැන් අහන්නේ ඕක හැදුනේ කොහොමද? දැන් තමන්ගේ ශරීරයයි ලෝකයෙන් අනිත් ඔක්කොම ශරීරෙත් එකයි. තමන්ගේ ශරීරය කොහොම හැදිච්ච එකද කියලා අහන්න. මොනවාගෙන්ද හැදුනේ? හා? කෑම වීමෙන් නේද මං කියවා සම්මුතියේ Tamanට තේරෙන සත්‍යකින් යන්න වෙනවා ඈ නොතේරෙන ඒවා කවුරුත් කියපු ඒවා අපිට එකපාරට දාන්න ක්‍රමවේදයක් එහෙම නැහැ අපි දන්නේ නැති ඒවා දාන්න බෑ එහෙම නොත් ඒක විද්‍යාවද අවිද්‍යාවද? කවුරු හරි කීප එකක් කිව්වොත් ඒක ඇත්තද? තමන් හොයලා බැලුවේ නැතුව තමන් දෙ යමක් කියනවා නම් ඒක හරිද එතකොට? හරිද ඈ එහෙනම් පොතේ තිබ්බ පාණේ කවුරු කිව්වත් බෑ හැබැයි තමන් දන්නේ නැද්ද දැන් තමන්ගේ ශරීරය හැදුනේ කෑම හින්දා කියලා ඒක ඇත්තද බොරුවද කවුරු කියනද පිළිගන්නේ තමන් තමන් කාපු හින්දා ඔය කාරණේ <laughs> තමන් කාලා හැදිච්ච හින්දා ඒක දන්නවා ඒක ආයෙත් කවුරු කියන්න ඕනේ නැහැ කෑවේ නැත්තම් මොකෑ වෙන්නේ ඈ මැරලා යනවා. කෙට් වෙලා නතරුනොත් හොඳයි. කෙට් වෙලා නතරේද ගන්න මැරෙනවා. ආහාර නැතුව මැරෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ දක්වනවා ඒක සබ්බේ සත්තා සියලු සත්වයෝ ආහාරට්ටිතික ආහාර නිසා සකසෙනවා. හරිද ඒක? හ්ම්. එහෙනම් මවකුසේදී පටන් මේ ශරීරය හටගන්න අම්මා කෑම කෑවා බිහි වෙච්ච වෙලේ ඉඳලා කෑම දුන්නා දැනුත් තමන් කෑම ගන්නවා මරණ කම්ම කෑම ගන්නවා ඒ මොකක් නිසාද ශරීරය සිත නෙවෙයි මේ කතා කරන්නේ ඇඟ ගැන විතරයි ඈ ඇඟ පවතින්නේ මොනවාද ඕන කෑම ඕන. එතකොට කෑම නැත්තම් එකක් තියෙයිද? නෑ. එතකොට කෑම කියන ඒවා කොහොමද Tamanට ලැබුණේ? ආහාර කියන ඒවා කොහොමද ලැබුණේ? ඈ මොනවද කෑවේ? බාහිරින් බාහිරින් හරි. බාහිරින් මොනවද ලැබුණේ? කාපු දේවල් මොනවද කියන්නේ? බත් කෑවා හා. ඔය බත් නේ හරි පරිදි කන්නේ හා. තා මොනවද පාලම කෑවේ? හා මස් මාළු කෑවා. හා කැවුම්? හා කැවුම් කෑවලු. හා. දුන්නාද කෑවා? මන් දන්නේ මොනවද කෑවනේ. හා. ඒවා හොඳයි. බත් කැවුම් කොන හරි කවන්නේ. බත් කැවුම් කෙතෙල් ගෙඩි මොනවා හරි කවන්නේ කාපුවා. ඒවා හැදුනේ කොහෙද? පොළවේ. පොළවේ? පොළවේ කොහෙද? පස්සල ගස්සලෙන් හැදිච්ච ඒවා තමන් කැවුම් හදන්න පිටින ඕනුනා පොල් හදන්න මොනවාරි පොල් තෙල් අරවා මේවා කොහෙන්ද ආවේ ගස් වලින් ගස් නැතුව Tamanට ඔය මස් මාළු කෑවන මස් මාළු කාගුවා කියන්නේ මස් සෑල් කොහෙන්ද ඒත් සත්වයකින් ඒ සත්වයා කෑමුණා එහෙනම් ඔය ආහාර දාමේ මුල මොනවද තියෙන්නේ ගස් වැල් කියන ස්වභාවයන් ගස් වැල් කියන ස්වභාවයන් හටගන්නේ මොනවාද වාතය ඕන. ඔව් වාතයක් ඕන. බීජයක් ඕන. හරි. ජලයක් ඕන. ඉරෙලිය. පස් ඕන. පස් ඕන වතුර පස් නැතුව ඔය බීජ කොහෙවත් අදන්න බෑ. බීජ කොච්චර තිබ්බද බලන්නේ. පස් තියෙන්න ඕන. වතුර ඕන. ජලයේ කියන ස්වභාවය. ඉරාව්ව සූර්ය තාපය ඕනි හුළඟ. මූලික ස්වභාවයන් හතරක් ගැන කියනවා. පස් වතුර ඉරේලිය සුළඟ ඔය ටික නැතුව මේ කියන ශාක හැදෙනවද? නෑ. එහෙනම් ඒවා ඔය කියන ආකාරයෙන් නැති වුණොත් Taman පැහැදිලිව දන්නවාද අර ගස් හැදෙන්නේ නෑ කියලා. ඈ? ඔය එකක් Taman දන්න කාරණයක්. ඉරව් වැටුනේ නැත්නම් ගහකට මොකද වෙන්නේ? තමයි. වතුර නැතුණොත් ඒක හැදෙන්නේ නෑ. එහෙනම් Tamanට ඒකත් ප්‍රායෝගිකව Taman දන්න ඇත්තක්ද නැද්ද? එන්න මේක ඇත්තද බලද? ඇත්ත. එතකොට කවුරුත් කියන හින්දාද පිළිගන්න මම ඒක ආවෝදයෙන් තමන් පාරයෝකිකව දැකලා හඳුරලා තියෙන හින්දා. තමන් දන්න නිසා. හරි. එහෙනම් ගහේ ඇදිච්ච ගෙඩි කොළ මුල් අතු පොතු මොනවාර තමන් කෑවා. එතකොට ඒ කාපුවා ඔක්කොම හැදිලා තියෙන්න ඕනේ මොකෙන්ද? පස් වතුර ඉරේලිය සුළඟේ. එහෙනම් පස් වතුර ඉරේලිය සුළඟෙන් හැදිච්ච ඒවාට ගෙඩිය මුල අල කොළය අරක මේක කියලා නම කිව්වට සැබෑ වශයෙන් ඒවා නිර්මාණය වෙන්න හේතු වෙලා තියෙන අමුද්‍රව්‍ය මොනවාද? පස් වාතර ගින්දර ඉරේලිය කියන එක මම කියනවා ගින්දර කියලා සුලම්. හරිනේ? එහෙනම් තමන් බත් කොස්ම් දෙල් පොල් අරව මෙව්වා කෑවා කිව්වට කෑවේ මොනවාද? පස්. පස් දෙකයි. පස් වතුර ඈ රතු වතුර දාලා කෑවේ. රතු වතුර තමයි කාලා දෙන්නේ. ගින්දරයි හුලා. එතකොට එහෙනම් තමන්ගේ ඇට මස්ලේ නහර කියලා ඔය ඇඟ ගැන කතා කරාට ඇට මස්ලේ නහර තියෙනවද ඔගේ? ඈ? තියෙනවා. ඇට මස්ලේ නහර? අහුවෙනවා. ඇට මස් නහර? ආ. ඇට මස්ලේ නහර අහුවෙනවා නම් මැරිච්චන් පස්සේ මොනවද ඉදිරියෙන්නේ? පස්සේ. ඉතින් ඇට මස් නහර දිනනවා කිව්වේ? ඉතින් මැරිච්චන් පස්සේ දෙන 60 මස්නහර කියන ඒවා ඇත්තනම් ඒවා ඉතුරු වෙලා තියෙන්න ඕනි මැරෙනකොට. එහෙනම් මැරිච්චාන් පස්සේ ඒවා නැති උනේ ඇයි? එහෙනම් ස්වභාවයෙන් වර්තමානයේ 60 මස්නහර තියෙනවද? ඈ? වෙනස් වෙන්න කලින් තියෙනවා. පැවැත්මක් තියෙනවා කියලා තමන් හිතාගෙන ඉන්නවා. ආනක තමයි සම්මුතියේ තියෙන වැරැද්ද. සම්මුතිය බොරු හැබැයි ඒක ඇත්තක් කියලා රැවටිලා ඉන්නවා. දැන් උදාහරණයක් ගමුකෝ. දැන් තමයි මේ පීරිසිය කියලා කියනවා. හරිද? හ්ම්. දැන් මේක කෑලි කෑලි වලට කැඩුවාම පීරිසියක් තියෙනවද? එහෙනම් මොනවද තියෙන්නේ එතකොට? කෑලි ටිකක්. ආ දැන් එතකොට ඒ කෑලි ටික මුලින් කොහෙද තිබුණේ? පීරිසිය තිබුණා. ආ දැන් පීරිසිය හැදෙන්න කලින් පොළවේ තිබුණේ. එහෙනම් දැන් මුලදිත් පොළවමයි ආපහු කෑලි කෑලි කැඩලා ආපහු කුඩු වෙලා යනකොට ආයත් පොළොවමයි දැන් තමන් පිරිසියක් කියලා හිතුවට එනම් මොකද තියෙන්නේ පස් ගොඩක්මද නැද්ද එහෙනම් ඇත්තටම තමන් දකින්නේ පිරිසියක්ද පස් ගොඩක්ද මෙතන පස් ගොඩකට පිරිසිය කියලා නමක් දාගෙන ඉන්නවා හැබැයි දැන් මේ කෑලි කෑලි වලට කැඩුවම පිරිසිය කියන සංකල්පය තියෙනවද මොකක්ද තියෙන්නේ පස් ගොඩක් එහෙනම් දැන් ඇත්ත මොකක්ද? සම්මුතියේ පීරිසිය කියන එක ඇත්තක් ඒක සම්මුතියට ඇත්ත හැබැයි ඒක ඇත්තම ඇත්තද? ඒක පරම සත්‍යයක්ද කියලා මේ අහන්නේ. එහෙනම් ඒක මොකක්ද? අපි අර නිර්මාණය හඳුනගන්න දුන්නු සම්මුති නමක්ද නැද්ද? සංකල්පයක් පමණයි. එහෙනම් ඒක බොරුවද නැද්ද? බොරුවක්. හරිද? එහෙනම් දැන් Taman ඇඟක් කියලා හිතාගෙන හිටපේක මැරලා ගියාම ඉතුරු වෙන එකක්ද? දැන් කාගේ ඇඟක්ද මැරලා ගියාම මොනවා හරි වෙලා ඉතුරු වෙලා තියෙන්නේ ඇට මත් ආහාර මොනවා හරි. කාගේවත් නැහැ. ඒවා ඒ ඔක්කොම මැරලා ගිහලා මොකද උනේ? අර පස් වතුර ගින්දර තුලන් කියන ওই ධර්මතාවයන්ට ආය එකතු වෙලා නැති වුණාද නැද්ද? එක්ක ගින්නට අහු වුණා. එක්ක වතුරේදී වෙලා ගියා නැත්තම් පස් තුනා ඔය මකරයක් වුණා. හරිද? يعني පස් වතුර ගිනිසුලම් බවට අහුණා. එහෙනම් Taman ඇඟක් කියලා හිතාගෙන ඉන්න එක ඇත්තක්ද? ඈ? එහෙනම් ඒක මොකද්ද? පස් කොටද නැද්ද? දැන් තව උදාහරණයක් සරලව කියන්නේ. අර පන්දාන් කරකනවා දැකලා තියෙනවද පෙරහැරේ? පෙරහැරේ දැකලා තියෙනවද? පන්දාන් කරකනවා? ඈ? දැන් ওই පන්දමාරාම වේගයෙන් කරකවුවාම මොනවද තවන්න පේන්නේ? රවුමක්. හරි. දැන් ඕක නතර කරාම මොකද තියෙන්නේ? පන්දම. දැන් පටන් ගන්නකොට මොකක්ද තිබෙන්නේ? දැන් වේගයෙන් කරකිනකොට මොකද තියෙන්නේ? හැමක් වගේ පේනවා මං හැබැයි මොකද්ද තියෙන්නේ කියලා. එහෙනම් රවුමක් තියනවා කිව්වේ? රාගමක් වගේ පේනවා. නමුත් මං ඇවේ මොකද්ද තියෙන්නේ කියලා. ඈ? පන්දමයි. එහෙනම් Taman දැක්කේ රව මොනාට පේන්නේ රව මොනාට ඒක ඇත්තද? එහෙනම් තියෙන්නේ මොකද්ද? ඈ? පන්දම මායාවක්. ඈ මායාවක් තමයි ඔය මායාව. එහෙනම් දැන් Taman දකින්නේ ඇත්තද? එහෙනම් Taman දකින්නේ මොනවාද? ඈ? මායාවක්. එහෙනම් ඕම ඔක තමයි බුදුහාමරෝ දකින්න කිව්වේ. Taman සම්මුතියේ කවදාවත් ඇත්තක් දකින්නේ නැහැ. පෙනෙන දේ කිසිදා ඇත්ත නොවේ. ඇත්ත පෙනෙන්නේ නැත. හරි. අන්ධ භූතෝ කියලා එකක් අහලා තිනවා. අයං ලෝකේ මේ ලෝකේ ඉන්න අය අන්ධ භූත කෙනා. අන්ධ කියන්නේ පේන්නේ නැහැ. භූත කියන්නේ? භූත මොලේ හොඳ නැහැ. මොලේ කොහොමද හොඳ නැහැ තමයි. භූත කියන්නේ මොකටද කියලා? අපි අන්ධ භූත කියලා වචනයක් කිව්වා. මම භූත කියන වචනේ වාදියා. අදින දෙයක්. භූත කියන්නේ ඉපදිච්ච? භූතයද? භූතය කියන්නේ මොකක්ද? <laughs> භූතය කියන්නේ භූතයදලු. අවතාරය. අවතාර? අවතාර වලට අද දිහම කියනවාද අවතාර වගේ දැක්කම භූත කියලා කියන්නේ? ඈ? භූත කියන්නේ කොහොමද? භූත කියන්නේ ඇත්ත. මේ මන් දන්නේ මොනවා බලන්න යනවා දැන් මෙයාට උපදවා ගන්න කිව්වම යථා භූත ඥානය පවතින සත්‍ය දකින්න කිව්වම භූත කියන්නේ ඇත්ත. අභූත කියන්නේ මොනවාද? බොරු. බොරු. එහෙනම් භූත කියන්නේ මොනවා හොයන්න යනවද මන්ද? දැන් මේ හොයන්න දෙන්නේ ඕක තමයි. බුදුහාමර දැනගත්තා කිව්වෙත් ඔච්චරයි. යථා භූතම් පජානාති. යත් තිබුණ සත්‍ය මන් දැනගත්තා කියලා කිව්වේ. හරිද? ඒත් මේ තිබිච්ච සත්‍ය දැනගන්න කියලා කිව්වේ. හරිද? එහෙනම් භූත කියන්නේ මොකද්ද? ඔය නොපෙන්නේ නෑ. ඒ වගේ අර අර වගේ අර කියන ආකාරයෙන් සත්ත්ව වගේ කියලා හිතනවා. හරිද? අවතාර වගේ කියලා. එහෙම කියන්නේ අවතාර වගේ කියවට එහෙම නෙවෙයි. මේ භූත කියන එකේ අදහස තමයි සත්‍ය වෙන එක. එතකොට අන්ධ බුද කියයි ඔය බුදුහාමුදුරුවෝ. අන්ධ කියන්නේ පේන්නේ ඇත්ත. කවුරු ගැන්ද ඔය කිව්වේ එතකොට? මම සත්‍ය තේරෙන්නේ නැති අය. අන්ධ භූතෝ අයං ලෝකේ. ඒතර අන්ධවයි දකින්න. මේ සත්‍ය පේන්නේ. එහෙනම් දැන් තමන් මේ ලෝකේ සම්මුතියේ දැකලා තියෙනවා එකක්වත් ඇත්තද? මේවා ඔක්කොම මොනවාද? බරු පස් වතුර, ගින්දර, සුළං වල නිර්මාණ. දැන් මේ තමන්ගේ ඇඟ විතරක් නෙවෙයි මේ ලෝකේ ඕනම එකක්. මේ මේසපුටු ගෙවල් දරවල් ඇඳුම් බැලුම් යාන වාහන ඔක්කොම අනිත් සත්තුත් දෙදරයි. අනිත් සත්තු මැරලා ගියත් ඒ සත්තුන්ට මොකද වෙන්නේ? පස් වෙනව නැද්ද? තමන් ඇඟටත් වෙනවා. දැන් එහෙනම් මේ මේසපුටු මොකද වෙන්නේ? දැන් ඔය මහ ලොකුට දිනුනේ කියලා යාන වාහන කියන ඒවාත් ඔක්කොම දිර්ලමනා දෙන්නේ. පස් වෙනවා. දැන් යකඩ ගත්තා නම් යකඩ මොකද කොහෙන්ද ඇදලා දෙන්නේ? කළ වේ. එහෙනම් ඒවත් දීලා පස් වෙනවද නැද්ද? එහෙනම් දැන් මේ ලෝකේ තමයි මොනවා අඳුරගත්තත් අඳුරගෙන තියෙන ඔක්කොම මොනවාද? පස් වතුර ගින්දර එහෙම නැත්නම් ඉරාව්වා කියලා අපි කියවා ස්වභාව ධර්ම සුලංග කියන ස්වභාව ශක්තිය ඉන්ද නැද්ද? ඒ ටික. එහෙනම් දැන් මම මම කියාගත්ත මේ ශරීරය ගත්තාම අම්මා තාත්තා දරුවෝ ඥාතීන් කියාගත්ත, ගෙවල් දරවල් යාන වාහන කියලා තමයි රැස් කරගත්ත මේ ඔක්කොම මොනවාද? රස් කොඩ වල නැද්ද? කාබන් කියන්නේ කාබන් ඈ මොනවා හරි නමක් දාගන්න තව ඉතින් මොනවා හරි නමක් කියාගත්තට මට කමක් නැහැ. සම්මුති ලෝකේ පස්. එච්චරයි. සාමාන්‍ය ලෝකේ මට කියව කර කාබන් හරි හයිඩ්‍රජන් හරි ඔක්කේ හරි ඕන නම මට කියාගන්න. මට කමක් නැහැ. නමේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි සම්මුති ලෝකේ ඔක මොකද්ද? පස් ගොඩ. හරිද? පස් ගොඩයි වතුරයි ඉන්ද්‍රයි සුලං. ඔච්චරයි. හරි? එතකොට දැන් අහන්නේ තමන් කවද්ද එතකොට හිතුවේ මේ ඇඟ කියන්නේ පස් ගොඩක්. මේ ගෙවල් දොරවල් යානවාන කියන්නේ පස් ගොඩවල්. තමන් මැරුණාමත් පස් වෙනවා කියලා තමන් දන්නවනම් කවද්ද හිතුවේ කවුරු හරි දකිනකොට කවුරු මොකක් හරි වස්තුවක් තමන් දකින වෙලාවක ඒවා පස් ගොඩවල්ය කියලා. ඈ කවදා හිතුවද? ඈ ඔච්චර බනහලත් හිතුවේ නැද්ද? ඒ බනහල ගිල්ලත් මොනවද කරේ? සමහර වෙලාවට හිතුණා. සමහර වෙලාවට කියන්නේ යුනිවර්ස් එකම ෆස්ට් ලේයර්. ඈ යුනිවර්ස් එකම ෆස්ට් ලේයර්. මුළු යුනිවර්ස් එකම ඇත්තේ තමයි. මුළු ඉස්සයම පස් ගොඩක්. ඉතින් මේ ගෙවල් දරවල් ඇඳුම් පැළඳුම් යානවා තමන් හදාගත්තේ දරුවෝ ඥාතිකින් ඔක්කොම මොනවාද? ඔච්චරයි. තමන් පිළිගත්තත් එකයි නැතත් එකයි. තමන් කැමතුණත් එකයි අකමැතුණත් එකයි ඕක කොහොමයි. හරිද? හ්ම්? ඇත්තද නැද්ද කියලා අහන්නේ. දැන් තමන් පිළිගන්න ඕනි ඇත්තද බොරුද? දැන් මෙතෙක් කල් තමන් පාවිච්චි කරේ එතකොට ඇත්තද බොරුද? එහෙනම් දැන් වටිනවා කියලා තමන් රැස් කරගත්ත ගෙවල් දොරවල් යවනවාන හදාගත්ත දරුව ඥාතීන් ඒවා ඔක්කොම මොනවාද? පාස්කඩවත්. හ්ම්. එතකොට තමන් දැන් පස්කඩවල් වලට ආදරය කරන්න පස්කඩවල් එක්ක විවාහ වෙන්න පස්කඩවල් එක්ක ඔය කියන ආකාරයෙන් රකින්න පෝෂණය කරන්න යන අය ඥානවන්තද ඈ දැන් මොකද අර ඒවට යුතුයකම් ගන්න එනවා කිව්වේ අර පස්කඩවල් වලට යුතුයකම් ගන්න එනවා කියන්නේ මොල් ඒ දැන් මෝඩකම තේරිලා තියෙනවා නම් තවදුරටත් මෝඩකම කරන එක මොන જાතිය මොඩේද? මෝඩකම දන්නේ නැතුව ඔක කර කර ආින්න එක කහන්නේ නැහැ කියමුකෝ. මෝඩකම දැන දැනාම මේ මෝඩකම කරන කෙනා. ඈ? එළියට පයින්නේ? දැන් එළියට පැනලා නින්නේ ආය ඇතුළට යන්න එපා. ඈ? ඇඟිනුත් පැනලා ඉන්නවා. දැන් ඔය ගෙදරින් ඇවිල්ලා නින්නේ ආය යන්න එපා කියලා කියන්නේ. කාන්තක තමයි මේ දුන්නේ. මොකද කියන්නේ? කාන්තක දුන්න මම කියන්නේ. දැන් ගෙදරින් ඇවිල්ලා නින්නේ ආයි යන්න එපා කියලා මම කියන්නේ. දැන් එහෙම තේරෙනවා නම් තවත් මේ જાතියේ මැටි ගොඩක් ගාවට යන්නේ කියලා. මොකටද යන්නේ කියලා අහනවා. දැන් මොකද කියන්නේ? දැන් විවාහුණී කාත් එකද? දැන් එහෙම එකක් එක ඉන්න කැමතිද? මම මේ හිතනවා වගේම අනිත් එක්කිනත් හිතන්නවා. මම නේද මාත් පස්සේ. හරිද කොහොම හරි කවන්නේ. කවුරු කවුරු කොහම හිතුවත් කවන්නේ නැහැ. දැන් තමන් එහෙම දැනගත්තට පස්සේ තමන් ඒකත් එක්ක ඉන්නවද? ඈ මොකක්ද කියන්නේ? පෙර හුඹස් තියනවා. ඈ පෙර හුඹස්? ආ හුඹස් තියනවා දෙපාර. හුඹස් හරි මොනවා හරි මට කවන්නේ නැහැ. උඹත් සාරහාරේ ඉන්න කතාව වෙලා දෙන්නේ. උඹත් සාරහාරේ නැතම ඔක වෙලා දෙන්නේ. ඒකනේ බුදුහාමර කියන්නේ. බුදුහාමරගේ කය ගැන කය කියන්නේ මොකද්ද කියලා කෙනෙක් ඇවිල්ලා අහුවම් බුදුහාමර මොකද කිව්වේ? ඔය කිව්ව කතාව තමයි කිව්වේ. උඹස් වගේ තමයි කියන්නේ. කුම්බූපමං කායමිමං විදිත්තා. කුඹලා කියන්නේ කවුද? මේ කුඹලා කියන්නේ කුඹලා කුඹලා කියලා අර සතෙකුත් ඉන්නවා තමයි කුඹලා කියන්නේ අර ඒ වගේ මේවා හදන එකේ තතෙක් ඉන්න අර එහෙනම් කුඹලා කියලා අපි සාමාන්‍ය මිනිස්සු කතා කරන්නේ මොකටද? වලාම් හදන කෙනා. ඒ කුඹලා ඒ කුඹලා කියන සතත් එහෙම එකක් තමයි. ඒකත් මැටි වල තමයි කරන්නේ. කුඹලා කියලා සතෙක් ඉන්නවනේ අතට. සතෙක් ඉන්නවා සතෙක් ඉන්නවා කුඹලා කියලා. ඒක හරියට සතෙකුත් ඉන්නවා. ඒ සතා කරන්නේ તો ඒ මැටි වලින් අර කුඹලගේ ගෙවල් හදනවා කියලා කියන්නේ. ඒ කියන්නේ මැටි වලින් හදනවා. වලන් හදන එක තමයි කුඹලා කියලා සාමාන්‍යයෙන් කියන්නේ. එතකොට බුදුහාරු කියනවා මේ කය කියන්නේ මොකද්ද? කුම්බූපමං කාය මිමං මෙදිත්වා. කියන්නේ කය කියන එක දක්වනවා විදහා දක්වන උපමාවක් විදිහට මොකටද? මැටි කාලයකට. එහෙනම් බුදුහාරතෝ කියනවා මැටි කාලයක්. හරිද? මැටි ගොඩක්. එහෙනම් දැන් ඒවා දරුවෝ කියලා ඥාතීන් කියලා ස්වාමියා භාර්යාව අම්මා තාත්තා ගෙවල් දොරවල් කියලා තමන් පාවිච්චි කරන ඒවා තමන් පිළිගත්තත් එකයි නැතත් එකයි ඇත්ත ඕක. හරිද? දැන් එදා තමන් ඇත්ත පිළිගන්නවාද තමන් ආපහු අර බොරු වැඩේ පාවිච්චි කරන්න යනවද කියලායි දැන් අහන්නේ. අවසර ගන්න ඕන. ආය අවසර ගන්න ඕන. ආය පස්පටින් මොන අවසර ගන්න? ඈ? අවසර අරගෙන ඉතුරු බෑ කියලා. ඔව් දැන් අර ලෝකෙටම අවසර දරගන්නේ ඔක කරේද? එහෙනම් අවසර අරන් යන්න එනවා. දැන් ලෝකෙටම කියවන්නේ මම මේ පස්පට අරන් යනවා කියලා. අයි පොරොන්දු දුන්නානේ මං ජීවිතාන්තය දක්වාම ඔයත් එක්ක පස්කොඩත් එක්ක මම මෙච්චර කාලයක් අර දුකේදී සැපේදී එක විදිහට මං ඔය කියන ආකාරයෙන් සලක සලකා ඉන්නවා කියලා. දැන් සාමාන්‍ය සෝමස් වැඩි වෙලා තින්නේ ඒ කාලේ දැන් මම ලංකාවේ ඉපදුනේ ඉතින් ඒ කාලේ විදිහට ඥානුත් ඉතින් ඥාන වෙනවා ඒ කාලේ කොහොමද කතාන්නේ? ඒයි. ඒක ඒ කාලේ බුදුහාරෝක දීලා තිබ්බේ ඔකොටම. ඉතින් ගිහිල්ලා මහානෙන් දෙපයි ඒ කාලෙම ගිහිල්ලා. ඉතින් යන්න ඉබ්බනේ. ඒක ධර්මයේ දැනුමින් හිටියෙත් නෑ. ධර්මයේ දැනගත්තේ නැතුව නේද? තමයි මේ නාකි වුණාම තමයි ධර්මයේ ටිකක් ඇහෙන්නේ. ඒ ඉතින් නාකි වෙනකන් ඉතින් ඒව අහන්න වෙලාවක් තිබ්බේ නෑනේ. ඒක තමයි ඇත්ත කතාව. පාස්කට් බාල් එක වැඩ තිබ්බනේ. ඔය ඉතින් ආසාවෙන් කරගත්ත කර්මය මම මුලින්ම කිව්වා. ආසාවෙන්ද අවිද්‍යාවෙන්ද වෙච්ච වැඩේ. හරි ඉතින් දැන් ඒක කමක් නැහැ කියමුකෝ. දැන් එහෙම හරි අහලා දැන් දැනගත්තානේ. ඒ දැනුත් ඉතින් මොකක් හරි කිය කිය ආපහු ඒකත් එක්කම යනවද නැද්ද? අවසර ගන්නද? අවසර අරගෙන නිසා කියන්න බෑ කියලා. ඒ අවසර ගන්න මහ දෙයක් ඈ. අවසර ගන්න. තමන්ට දැන් නඩුවක් දාන්නයි තියෙන්නේ මං හිතාගෙන ගියේ ස්වාමිය කියලා හැබැයි දැන් තියෙන්නේ පක් ගොඩක් එහෙම මට මේක බය අරගන්න බෑ කියලා ඉතින් ඇත්තනේ කතාව අබෝර්ද ඉතින් නඩුවක් දැම්මත් ඉතින් නඩුව දිරුන්නේ දැන් දිරුනේ ඉතින් එහෙමයි කියලා මොකක්ද කියන්නේ එහෙනම් මම ආයෙ ඉන්න තන ආයෙ ඉන්න තනක් පක්කුඩ වලනේ තියෙන්නේ ආයෙ තව පක්කුඩක් හොයන්න ඕනේ ඉන්න. දැන් මම අහන්නේ ওই මොන සංකල්ප Tamanne කිව්වත් Taman මේවා දාලා යන්න සූදානම්ද? ඈ? යන්න නම් වෙනවා. ඔය කයිවර ගැහුවට යන්නේ නැහැ. යන්න වෙනවා කියලා මම දන්නවා. වෙන බව ඇත්ත ඒත් දැන් මේ ඇත්ත පිළි අරගෙන ඇත්තත් එක්ක ජීවත් වෙනවා නම් ආන් එයා සම්මාදිට්ඨියේ දිගට වාසය කරනවා නැත්තම් ආයෙ ගෙදර යන්න ඕන අර වැඩේ තියෙනවා මේ වැඩේ දෙලා කියනවා හිතනවා නම් ආයත් මිත්‍යා දෘෂ්ටියට යනවා දැන් මේ දැක්ක දේ ඇත්තද නැද්ද ඒ කියන්නේ තමයි මෙතෙක් කල් ඇත්ත හිතුවේ නැහැ කියන්නේ මම ඒතකොට සම්මා දිට්ඨියද හිටියේ ඈ නෑ හරි දේ හරි විදියට දකින්න එකටයි සම්මා දිට්ඨිය කියන්නේ. නමුත් දැන් හරි විදියට දැකලා නෑ. يعني සාමාන්‍ය ලෝකේවත්. පරමාර්ථ වශයෙන් හිතන එක වෙනම කතාවක්. තා බුදුහාමුදුරු කිව්ව කාරණා ගොඩක් ඔහොම පිටින්ම තියෙනවා. ඒව එකක්වත් කියා දුන්නේ නෑ සම්මුති වශයෙන් ඔය කිවි. හ්ම්. ඒතර එනම් දැකලා තියෙන්නේ ඇත්ත නෙවෙයි නම් බොරුවක් නම් තවදුරටත් තමන් දැන් බොරුව කල්පනා කර කර ආින්න ගියොත් ඒක හරිද? එහෙනම් දැන් ඒක බොරු කියලා දැන් තමන් මේ මොහොතේ ඉඳන් අත්හරින්න සූදානම්ද? එහෙමයි. ඈ? ආ, බාතරම් ආධාරමිකව අනිත් අයගේ මොකද අහන්නේ? ඈ? මොකයි කියන්නේ? ගෙදර යන එක නවත්තනවාද කියලා අහන්නේ. මම එහෙම කතාවක් කිව්වා. මම එහෙම කිව්වේ නෑ. මම දන්නේ නෑ. මම කිව්වේ ආයත් මේ වගේ මෝඩ වැඩ කරන්න යනවාද කියලා ඉතින් මම ඇහුවේ. ඔව් ඒක ඇලෙන්න දෙයක් දැන් තියෙනවද කියන එක තමයි මම කියන්නේ. ඒ ෆස්ට් ගොඩක් කියලා අපි විස්තරට ඒක අනිත් පැත්ත අපි ඇලිලා තියෙන්නේ කියලා. ඉතින් ෆස්ට් ගොඩකට නෙවෙයි දැන් ඇලිලා තියෙන්නේ. ෆස්ට් ඒතර දැන් ඇත්ත වශයෙන්ම හිතුවා මම මොකටද මේ මෝඩ කමට මේ ෆස්ට් ගොඩක් එක්ක ඉන්නේ කියලා හිතුවා නම් ලැජ්ජාවේ Tamanට ඒක දාලා යන්න හිතෙන්නේ නැද්ද? ඔව්. එහෙම දෙයක් කරා කිව්වොත් මම කරන්න මම ලෑස්ති නෑ හරිද ඒක මම කරාම එතකොට මට තව සමාජයෙන්ද අනිත් ආශ්‍රයෙන්ද ලැබෙන දෝෂාරෝපණ මොනක් දේවල් තියෙන පුළුවන් නේද ඒක තමයි එතකොට ඒකට තියෙන බය නිසා තමයි මම පස්ස ගන්නනේ මම නැවතින්නේ ඉතින් ඒකත් ඉතින් මම සංකල්පයෙන් දන්නේ මම මේ පත්කොඩ පත්කොඩට තිබුණ එකක් වෙච්චා මොකක් වුණා කියලා ටිකයි ඉඳගෙන තියෙන්නේ ඒ ඒක තමයි මම කියන්නේ ඒවා ඔක්කොම අර පස්කොඩ වල කියලා හිතුවා නම් පස්කොඩ මොකක් වෙච්චා මොකද? තමන්ට තියෙන ප්‍රශ්නේ තියෙනවාද පස්කොඩ මොකක් වෙච්චා තමයි මොකද ඒ ළමයි නැහැ. කියන්නේ ආගෘත් එක වෙන්නේ බැරි නේද? බැරි බැරි. අත්ත කතාව වෙන්නේ නෑ. ඉතින් මම බොරුවක් කියන්නේ. දැන් තමන් මොනවා කිව්වත් නැරිලා දැන් තමන් දරුවා හදනවා දරුවා හදනවා අරක කරන්න දෙනවා මේක කරන්න දෙනවා කියලා කියනවා. හරි ඔය යුතුයකම් ඔක්කොම කරලා කරලා ඒ අයට මොකද වෙන්නේ අවසානයේ? පස්සේ. මැරිලා පස්සේ. දැන් යුතුයකම් කරේ වගකීම් දරුවේ රාජකාරී කරේ මොනවා වෙන්නේ? දැන් තමන් ඒව වෙනුවෙන් එහෙම කර කර ඉඳලා තමන් මැරිලා ගිහිලා ආයි උපදින්න උනොත් ඒ පක්කඩ වල එනවා තමන්ට උදව් කරන්න. ඒතර කවුද ඒකට වගේ කියන්නේ කවුද ඒ විපාකයේ කර්ම විපාකයේ ගෙවන්නේ? ඉතින් එනවා කරන වැඩේ වැඩද? එහෙම නේද කරනවා ඒගොල්ලෝ දැන් දාන්නේ අපේ පවුල ගත්තොත් ළමයිට ඉස්සලා මේගොල්ලන්ට අමුතු කරනවා ඒගොල්ලෝ පස්කොඩක් කියලා ඉස්සලා. ඔව්. ඊට පස්සේ එතකොට ඒගොල්ලෝ මාර්කට් එකට වැටලා ඒගොල්ලෝ හ්ම්. කාරණා දෙකක් ඔකෙදි තමන්ට බලවත් වෙන ඔය කිව්ව කාරණේ. හරි. එහෙනම් ඒකට හේතුව සම්මා දිට්ඨිකයට තමන් වෙනකොට අන්නටත් සම්මා දිට්ඨියේ ඉන්න තත්ත්වයට තමන්පත් කරේ නැත්නම් ගැටෙන්න වෙනවා. සම්මා දිට්ඨිකයා සම්මා දිට්ඨිකයන් සමග වාසය කළේ නැත්නම් තමන්ගේ ගමන යන්න බෑ. හරිද? එතන සම්මා දිට්ඨිය මෙතෙන්ට එනකොට හරි දේ විදියට ලෝකේ දකින්න පටන් ගන්නකොට තමන් වැරදි විදියට ලෝකේ දකින අයත් එක්ක ඉඳ ගියොත් අනිවාර්යෙන් ගැටෙනවා. නේද? එතකොට තමන් ඒක වීරියෙන් ඒ අය අතහැරලා දාලා සම්මාදිට්ඨිය තියෙනවා. මම කිව්වේ සම්මාදිට්ඨිය තියෙනවා වේම් අයත් එක්ක වාසය කරන්න සූදානම් වෙලා ඒ තීරණේ ගන්නෙ නැත්තේයි කියලා තමයි දැන් අහන්නේ. ඒගොල්ලෝ සම්මාදිට්ඨිය වෙනවා ලේසි. ලේසි තමයි. ඉතින් එකන් එන්න බෑ මං එකන් එන්න ඕනේ. දැන් කවුද එකන් එන්න එපා කිව්වේ? ඔය එන්නේ නෑ තමයි ඉතින්. එන්නේ නැති වෙන තේදි මං දන්නවා. ආවන්නක තමයි වැඩේ. ඇයි එහෙම වෙන්නේ? මේ ඇත්ත තේරුණා නම් සම්මාදිට්ඨියට ආපු කෙනාගේ ඊළඟ සංකල්ප බුදුහාම කියනවා නෙක්කම්ම වැඩක් නැත්නම් වැඩක් නැති දේ අතාරින්න ඕනේ. ඒක තමයි නෙක්කම්ම කියන්නේ. අව්‍යාපාද තරහ ගන්න දෙයක් උතන නැහැ. පස් ගොඩක් නැති වුණා කියලා පස් ගොඩක් අරන් ගියා කියලා පස් ගොඩක් එක ගහගත්තා කියලා Taman රෝදන ඇති දෙයක් නැහැ. ගහ ගන්න යන්නේ නැහැ එයා. එයා ඒ වෙනුවෙන් යුද්ධ කරන්න යන්නේ නැහැ. ඇයි ඔක්කොම මොනවා? අතුර මේකට જાතියක් වලයක් ආගමක් නැහැ. ආයේ දෙමළ සුන් කියලා මුස්ලිම් කියලා එකක් තියෙනවා මේකට. එහෙම නැහැ. ඔක්කොම පස් ගොඩ වල. ආරේ නැතිච්ච ඒක. හරිද? එතකොට එහෙනම් සත්‍ය තේරිච්ච කෙනා සම්මා දිට්ඨිකයා සම්මා සංකල්ප ඇති කරන්න ඕනේ නැද? මොනවා සම්මා සංකල්ප? නෙක්කම්ම. ඒ කියන්නේ මොකක්ද? අත්තරිනවා. ඒ කියන්නේ ඇත්ත තේරුණා නම් ඇයි ඒක අසුබයි අසුබ දේවල් ලං කරගන්න කැමතිද? නෑ අසුබ දෙයක් නම් අතාරින්න ඕනේ නෙක්කම්. අව්‍යාපාද සංකල්ප. තරහ ගන්න දෙයක් නෑ. දැන් තමන්ගේ දේවල් නැති වුණා කියලා තමන් යුද්ධ කරගන්න ගියේ නැද්ද? තරහ ගන්න, ගහ ගන්න, ඒ ඇත් එක රණ්ඩු කර ගන්න, බැන ගන්න එයා කියන එයයි මේක සුභයි වටිනවා කියලා ගත්තේ ඉන්න. එහෙනම් ඒක ව්‍යාපාද සංකල්පය. එහෙනම් මේක තේරෙනකොට අව්‍යාපාද. අවිහිංසා. දැන් හිංසා කරන්න කෙනෙක් ඉන්නවා. නේද? තමන් හිතාගෙන ඉන්නේ දරුවන්ට හිංසාවක්, යාරයට හිංසාවක්, මං ගියත් එහෙම ඒකට මොන හරි වෙයි කියලා තමයි හිතාගෙන හිංසා කරන කෙනෙක් ඉන්නවා. කෙනෙක් නෑ. පොග්ගඩක් විතර. එහෙනම් තමන් හරි විදියට දැක්කනම් බුදුහාමර මේ මම කිව්ව මාර්ගයක් එන්නේ නෙවෙයි. ආර්යත්‍රාග මාර්ගය සම්මා දිට්ඨිකයා සම්මා සංකල්ප ඇති කර ගන්න ඕන. ඒ සම්මා සංකල්පේ නැත්තම් මේ මාර්ගේ යන්න පුළුවන්ද? බෑ. එහෙම වුණොත් ඔන්න සම්මා වාචා කම්මන්ත ආජීව හැදේ. නිවැරදි වචන ක්‍රියා ජීවත් වීම ගොඩනැගේ. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව ඕන් එතකොට මං කිව්වේ ප්‍රඥාවට එනකොට ඉබේ සිල් රැකේ. දැන් මට කියන්න හොරකම් කරන්න තියෙන්නේ මොනවද? අක්කඩ. දැන් බොරු කියලා ලකගන්නේ මොනවාද? පක්කොඩවල. කාමයේ හැදිරෙන්නේ මොකක් එක්කද? දැන් ওই ටික තේරිලා ওই ටික හිතන කෙනාට නිකම්ම සිල් රැකෙනවද නැද්ද? මම ගෞරවක තමයි උදේ කිව්වේ ප්‍රඥාව තියෙන තැන ඉබේට සිල් රැකෙනවා. ප්‍රඥාව තියෙනොත් මේ ඇත්ත මේක බොරු නෙවෙයි මේක ඇත්ත නුවණ මේකේ නුවණින් තමන් ඉන්නවා නම් කිසිසේත්ම එයාට සිල් කැඩෙන්නේ නැහැ. හරිද? යහපත් වචන ක්‍රියා කිව්ව සිල් රැකෙන වැඩ වේදම නිකම්ම යන. දැන් බලෙන් රැකෙන දෙයක් තියෙනවා. බලෙන් රැකෙන්න ඕනේ. මේ ටික හිතේ දාන්න. මේක බලෙන්ම හිතේ දාන්න ඕනේ. ඇත්ත ඇත්ත හිතනකොට මේම සිල් රැකෙන්න. එහෙනම් ඒ සිල් රැකෙනවා කිව්වේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන ටික ගොඩනගෙනවා. හරිද? නමුත් ඔය අය ආපහු ඔය කිව්වට අර පරණ පුරුද්දට යනවද නැද්ද? එහෙම වෙන්නේ ඇයි? ආය හොදන්න ආය හොද හොද මට දැන් දෙකක් කරන්න බෑනේ. මොඩකම දැන් මොඩකම අයින් කරන්න බෑ. දැන් මෙච්චර කල් මෝඩකම ගමයි මෙච්චර කල් බාරියාව කියලා මෝඩකමට හිතාන හිටියා. දැන් ඉන්නේ මොකද්ද? පස්වඩද නැද්ද? ඒ දැන් තවත් මෝඩයිද? පුරුද්ද කියලා එකක් තියෙනවා. ආන් ඒක ඇති උනේ මොකක් හින්දාද? වැරදි විදියට දකිමින් තමන් තුළ ඇති ගොඩ නැගිච්ච වැරදි පුරුද්දක් තිබ්බා. ඒවට බුදුහාමුදුරු කිව්වේ මොනවාද? නීවරණ නීවරණ ධර්මතා කියන පුරුද්දක් තමන් තුළ තිබුණා. ආන් ඒවා බලවත් නිසා ඔයාට කොච්චර ඇත්ත අහන්න හම්බුණත් තමාගේ නීවරණ බලවත්. කියන්නේ නීවරණ කියන්නේ ගති නැත්තම් පුරුදු කෙලවර කියනවා. ඒ පුරුදු බලවත් නිසා තමන්ගේ සිත අනිත් පැත්තට ඇදෙනවා. කියන්නේ අකුසල බලවත්. අකුසලයේ තුල තමයි ජීවත් උනේ. ආසාව වැඩි කරගන්න තමයි පුරුදු කරේ. තරහ වැඩි කරගන්න. ඒ හින්දා මොකද උනේ නීවරණ බලවත් වුණා. තමන්ට නීවරණ බලවත් වෙලා තියෙනකොට ඇත්ත කියලා දුන්නට ඒ ඇත්ත තුල ජීවත් වෙන්න බෑ. ඔය මොකයි හේතුව? පුරුදු කියන්නේ කර්මය ඇත නේද? කොහොමද කියන්නේ කර්ම ඒක හරියට. දැන් කරපු දෙයකනේ කර්මය කියවෙන්නේ කරන දේ. වැඩේ හිතන්නේ බා කර්ම කියන්නේ කරන දේ ක්‍රියාව. තමයි මොකද්ද මෙතෙක් කල් කරපු ක්‍රියාව? ආසාවෙන් හිතපු එක. එහෙම නැත්නම් තරහෙන් හිතපු එක. මම දැන් උදේ ඉඳන් කියලා දුන්නේ. තමන්ට ආසාව තරහ කියන සංකල්පත් එක තමයි ජීවත් වෙන්නේ. ආසාව කියේ මොකද්ද? ඕකට තින් බාලියෙන් කිව්වා කාමච්ඡන්දේ. තරහට කිව්වා ව්‍යාපාදේ. ඔය දෙක තමයි බලවත් නීවර ධර්මද. ආසාව තරහ මොකක් හින්දාද? විචිකිච්ඡාව වැරදි විදියට ඒවා දැක්ක හින්දා. ඒක තමයි විචිකිච්ඡා නීවරණය. ඒතර ඒ හින්දා මොකද වෙන්නේ? Tamanට කුසලයේ දෙන්න මැලිකම තීන මිද්දේ. තමන්ගේ සිත ඒ ආසාව තරහට අනුව නැවත නැවත වෙන අරමුණු ඔස්සේ දුවන බව විසිරෙන බව. දැන් ওই ටිකත් එක තමයි සත්‍යයෝ ජීවත් වෙන්නේ. ඒ කියන්නේ තමන් දැන් සංවර්ධනය වෙනවා කියලා සංවර්ධනය වෙලා තියෙන්නේ මොකද්ද? නීවරණ සංවර්ධනය වෙලා. ඕන් ওই නීවරණ වඩ වඩා වඩ වඩා ඉන්න හින්දා තමයි ඔයාලට මේක කොච්චර බණ කිව්වත් වැඩන්නේ. සත්‍ය තේරුම් ගන්න, කක්කණ්ඩ විද්‍යාව පහළ ගන්න මේ ඇත්ත කියලා දුන්නට ඒ ඇත්ත භාවිතාවේ යොදාගෙන ඉදිරියට යන්න බෑ මාර්ගය තුල. ඇයි අර නීවරණ වැඩි. එහෙනම් දැන් මොකද කරන්න ඕන? නීවරණ අයින් කරන්න ඕන. ඒතර ඕක නීවරණ අයින් කරන වැඩේ තමයි බුදුහාමර කරන්න කිව්වේ. නමුත් එකපාරට නීවරණ අයින් කරන්න බැරි නිසා පියවර දෙකකින් ඕක කරන්න කිව්වා. දැන් රත් වෙලා රත් වෙලා රත් වෙලා රත් වෙලා රත් වෙලා හොඳටම රත් වෙලා තියෙන වගේ වීදුරුවකට අපි එකපාරටම ඇල්ලත දැම්ම මොකද වෙන්නේ? පුබුරට. ආන් මේ වගේ ඔය ඇයට මේ පරම සත්‍ය ලෝකයේ පිළිබඳව යථාර්ථයේ ගැඹුරින් එකපාරටම කියලා දුන්නොත් ඔය ඇයට වෙන්න දේ තමයි ඔය මෙතන ඉන්නේ නැහැ යනවා යන්න. බුදුහාමරත් එක්ක ඔය කෙන ආකාරයෙන් ද්වේෂය ඇති කරගත්තා බුදුහාමුදුරන්ට ඔය කෙන ආකාරයෙන් පරිබ්‍රව කරා මෙසේ ඔය කියන ආකාරයෙන් එකපාරම නීවර නැති කරන්න බුදුහාමුදුරු කිව්ව අවස්ථාව. ඒ තමයි මොකද කරන්න ඕන? ක්‍රම දෙකකට කරන්න කිව්ව බුදුහාමුදුරු. එකපාරටම තමන්ට මේ ලෝකේ යථාර්ථය ගැඹුරින්ම කියලා දෙන්න පටන් ගත්තොත් තමන් මොකද කරන්නේ? තමන් ගැටෙන්න පටන් ගන්නවා මොකද අර වීදුරුවට සීතල වතුර එකපාර දාපුවම පුපුරනවා වගේ තමන්ට මේක දරන්න දරන්න බෑ. එහෙනම් ඒක ක්‍රමානුකූලව නැති කරන්න බුදුහාම මොකද කරන්න කිව්වේ? මුලින් ඔය බලවත් වෙලා තියෙන නීවරණ ගති ටික යටපත් කරන්න, තුනී කරන්න. යටපත් කරගන්න. ඊට පස්සේ ඊට පස්සේ මේට ඒවා උගුල්ලලා දාන්න, ගලවලා දාන්න. ඔය ක්‍රම දෙකක්. ඉතින් පළවෙනි එක කියනවා තුනී කරගන්න. ඒකට කිව්වා සමතයටපත් කරන්නට සමත භාවනා කියලා එකක් අහලා තියෙනවනේ. ආන් ඒක කරන්න ගියෝ ඉස්සෙල්ලා. ඊට පස්සේ ඊට පස්සේ නීවරණ නැති කරලා දාන්න කල යුතු දේ කරනවා. වේදාරණ කරනවා. තේරුණා? නැත්නම් ඉතින් මොකද වෙන්නේ? නැත්තම් එයා ගැටෙනවා. තේරුණා? ගැටෙනවා. එයාට දරන්න බෑ ඒක. හරිද? ඒ ඉන්න තමයි ඔයා අහලා ඇති ඔය රහතුන් ඔය කියන ආකාරයෙන් බණ කියන්නේ නැහැ කියලා එහෙම නැත්නම් වැඩියෙන්ම එකහ කියලා තියෙන්නේ පසේ බොදුවරුට බණ කියන්න බෑ කියලා එකක් අහලා තියෙනව නේද? ඒක ඇත්තද? නේ? පසේ බොදුවරුන්ට බණ කියන්න බෑ නෙවෙයි. බණ කියන්න පුළුවන්. නමුත් ඒ කියන කාලේදී මේ කියන එක අහන්න සුදුසු තත්ත්වයේ ඒ අය නැහැ. නීවරණ බලවත් වෙච්ච කාලයක තමයි සත් මිනිස්යාගේ පසීබුදුවරු පහළ වෙන්නේ. එතකොට මේ බලවත් නීවරණ තියෙන කෙනාට බණ කියන්න ගියාම එයා මොකද කරගන්නේ? පසීබුදුහාරොත් එක්ක ගැටෙනවා. එතකොට එයාට සිදුවෙන පාප කර්මය බලවත් වෙනවා. ඒ හින්දා මොකද කරන්නේ? බට කියන්නේ නැහැ. තේරුණාද? බණ කියන්න බෑ නෙමෙයි. බුදු කෙනෙකුට බණ කියන්න බෑ කියනවා නම් මොකක්ද ඒ කතාවේ? නේ? බණ කියන්න පුළුවන්. නමුත් කාරණය අර කියන කාරණේ එකයි දකිනවා මෙහෙම බණ අහන්න සුදුසු තත්ත්වයේ අය නැහැ. එතකොට මොකද වෙන්නේ? ඒ කියන අය වැඩිපුර අකුසල් කර ගන්නවා අකුසල් කර ගන්නවාට වඩා. ඒ ඉන්න නොකිය නිකයි. පසිබුදුරු පහලට කාලවල දන් දෙන හැටි අරව මේ විතරයි කියලා දෙන්න. දන් දුන්න හැටි කියලා දෙනවා. දන් දීලා එයාට සුගතිය යන තප වේදින ආකාරය කියලා දෙන නිකයි. ඊට යාර අනිත්‍ය දුක අනාත්ම ගැන කියන්නේ නැහැ. මොකද එතකොට ඒ අය ගැටෙන්න එනවා. හරිද? දැන් ඔය අයත් එහෙම ඔය අය නෑ කියවට ඔය අයත් එහෙම ඇයි එහෙම කියන්නේ එහෙම කරන්න ඕනේ නෑනේ අරම කරන්න බැද්ද කියලා ඔය අයත් ආවේද? එයා ඉතින් අපිට එහෙම කරන්න බැද්ද අපි දරුවත් එක්ක ඉඳගෙන අර කරන්න බැද්ද කියලා ඔය අය මහන්න. ඒ කියන්නේ මොකද්ද? නීවරණ බලවත්. ඒ කියන්නේ නීවරණ බලවත් ඉඳ ඔය අය ධර්මයත් එක්ක ගැටෙනවද නැද්ද? ගැටෙන මාර යෝධ ගම තියෙනවා මේ යෝධ ගම තියෙනවා ආඳුරු කිව්වට අපි යෝග කරන්න ඕනේ නැද්ද කියලා හරි. ඈ කරන්න ඕනේ නැද්ද? ආ ඒයි ඒ අය තමන්ට නීවරණ බලවත් ඉඳලා ගැටෙන්න පටන් ගන්නවා. ඒ ඉඳ නීවරණ මොකද කරන්න ඕන? යටපත් කරනවා. හරහාම ඒක යටපත් කර ගන්නවා එහෙම නැත්නම් තුනී කර ගන්නවා. ඒකට කියනවා මොකද? සමතයටපත් කරනවා. ඊළඟ සමතයටපත් කරගෙන අපි මොකද කරන්න ඕනේ? නැවත නීවරණ එන්නේ නැති වෙන්න ඒක විදර්ශනා කරනවා. දැන් ඔන්න ඔය පියවර දෙක තමයි Tamanට ඉදිරියට කරන්න දෙන්නේ. ඒතරෝන් ඔය වැඩ දෙක තමයි අපි කරන හැටි කියලා දෙන්නේ. ඒකට අනුගමනය කළ යුතු පියවරවල් තියෙනවා. ඒ පියවරවල් කියලා දෙනවා. Taman ඒවා ප්‍රගුණ කරන්න ඕනි. මොකද කාපිට කාලයේ ප්‍රශ්නයක් තියෙනවා. කොච්චර කාලයක් කරන්න වෙනවද කියන එක තීරණය වෙන්නේ Taman ගා තියෙන නීවර ස්වභාවයත් එක්ක. පෙර කරපු කර්මයත් එක්ක, Taman වර්තමානයේ කරගත්ත කර්මත් එක්ක ඒක ස්වභාවය තියෙනවා. මට කියන්න බෑ මෙච්චර කාලයක් කරන්න කොච්චර කාලයක් කරන්න කියලා කරන ක්‍රම විතරක් කියලා දෙනවා. හරිද? හ්ම්. එහෙනම් ඕන් දැන් කරන් තියෙන පළවෙනි වැඩේ තමයි තමන්ගේ නීවරණ යටපත් කර ගැනීමේ කාර්යය. ඒතර මේ නීවරණ ඇති වෙන්නේ කොහෙද? තමාට සිහිය පවතින අවස්ථාවේ. ඒක තමයි අපි දෙයින් කෙල්ලුණානේ. සිහිය තියෙනකොට තමයි මේ ඔක්කොම වෙන්නේ. සිහිය නැත්තම් මොකක්වත් වෙන්නේ නැහැ. එහෙනම් මේ සිහිය පවතින අවස්ථාවේ තියෙන தත්වයක් තමයි නීවරණ. ඒ නිසා අන්නේ සිහියේ නීවරණ ඇති වෙන අවස්ථාවට තමයි කියන්නේ මිත්‍යා සතිය. හරිද? ඔය කියන ආසාව තමන් අහලා ඉතින් නීවර කියනවා. කාමච්ඡන්දය කියලා ඒකට කියනවා. තරහ, ව්‍යාපාදය, තීන මිද්ද. තීන මිද්ද කිව්වේ මොකද්ද කම්මැලිකම කියන්නේ? නිදිමත. නිදිමත නෙවෙයි අනිදිමතයි බුදුහාමට තිබ්බ රහතන් වහන්සේලා තියෙන නිින්ද යනවා. කුසල යේ සිත පවත්වන්න මෙලිකම්. හරිද? මොකද තේන මිද්ද කියන එකට ප්‍රතිවිරුද්ධ එක මොකද්ද? වීරිය. එතකොට වීරිය කියන්නේ මොකටද වීරිය තියෙන එකද? කුසලයට. එහෙනම් තියෙන විදිය ගන්න නිදිමතද? නෑ. නිදිමත කියලා හිතා හිටියත් හරියයි. එහෙනම් මේක අකුසල ධර්මතාවය. ඒක අකුසල ධර්මතාවය මොකද්ද? තමන්ගේ සිත තුළ ලෝභ, දේශ, මොහ එන්නේ නැති වෙන්න පවත්වා ගන්න බැරි කම. හරිද? ලෝභය, දේශය, මොහය ඕන තරම් යදේ. ආසා කරන වැඩක් කර කර ආයෙත් ගොත් එහෙම මොකද කරන්නේ? ඒක ඕන තරම් කර කර හින්දි. ඔය කියන්නේ ඔය ක්‍රිකට් මැච් එක බලනවා වගේ ඔය හෙට එළින කොට මොකක් හරි කරන්න තියෙනවා නම් ඒක කර කර ඉන්න අපි හිතමු හෙට එළින කොට Tamanට අර මගුල් ගෙදර කියන්නේ 60ක් මහ ගන්න ඕනි ගම්ම මහ ගන්න ඕනි කියලා තිබ්බනම් ඒක මහලා ඉවර නැත්තම් මොකද කරන්නේ? ඔය කියන්නේ රෑ වෙනකම් මහන්ගල. ඒයි අර ආසාව හැදෙන වැඩවලට කම්මැලි නේ. තේරෙනවද? කාමයේ හැදෙන කම්මැලි. ඒතර අර කුසලයේ යෙදෙන්න මෙරිකම්. තේරෙනවද? ආන්නේ මොකද්ද? තේන මිද්ද කියන්නේ ඒක. එතකොට උද්දච්ච කුච්චය කියලා එකක් එනවා. ඒ මොකද්ද? විශේෂ ස්වභාවය. ඒක අරමුණේ තියෙන්නේ නැහැ. එකම තැන සිට තියාගෙන ඉන්න බෑ. එක එක තැන් වලට වෙන වෙන අරමුණු වලට සිට ගමන් කරන ස්වභාවය, විසිරෙන බව, දුවන ගතිය කියලා කියන උද්දච්ච කුච්චය. විචිකිච්ඡාව කියන කින්ද තමයි ඔක්කොම එන්නේ. මොකද්ද විචිකිච්ඡාව කිව්වේ? ඔව් හරි විදියට ඒ Tamanට දැනෙන ස්වභාවය පිළිබඳව අරමුණ ගැන දන්නේ නැහැ. අවිද්‍යාවක ප්‍රශ්නයක් නැහැ. විචිකිච්ඡාද භාවයේ ඒක නික ලේසියෙන් නැති වෙන්නේ නැහැ. ඒක නැති වෙන්නේ රහත් වෙනකොටමයි. හරි? එහෙනම් තමන්ට යම් මට්ටමකට අවිද්‍යාව තියෙනවා. හරි. රෝන් ඔය කියන ඒවා මතුවෙන්නේ කොයි වෙලේටද? 100 තියෙනවා. 100න් තියෙනවා 100 තියෙනවා කියන්නේ මොකද්ද වෙන්නේ? දැන් උදේ ඉඳන් කියලා දුන්නා. තමන්ට අරමුණු දැනෙනවා අරමුණු ගන්නවා කියන කාරණා. එහෙනම් මේ අරමුණු දැනෙන වෙලාවේ තමයි තමන්ට මේ නීවරණ මතුවෙන්නේ. එහෙනම් නැති කරන්න වෙන්නේ කොයි වෙලේද? අරමුණු තියෙන වෙලාවම. පැහැදිලිද? එහෙනම් ආන් එක අරමුණු දැනෙන වෙලාවේ සිහිය පවතිනවා. ඒ වෙලාවේ ආසාව, තරහ, කම්මැලිකම්, දුවන ගති, සැක කියන මේ ස්වභාවයන්ටපත් වෙනවා නම් ඒකට කියනවා මිත්‍යා සතිය. එතකොට දැන් ඉන්නේ කොහෙද? මිත්‍යා සතිය. එහෙනම් ඇති කරගන්න ඕනේ මොකද්ද? සම්මා සතිය. එහෙනම් ආර්ය මාර්ගයේ වැඩෙනවා කියන්නේ සම්මා සතිය වඩන්න ඕනේ. ඒ නීවරණ වලින් තොර වූ සිහිය ඇති කරගන්නවා. හරිද? සම්මා සතිය. ඒ සම්මා සතිය ඇති කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු වීරියට කියනවා සම්මා වායාමය. නීවරණ නැති කර ගැනීම සඳහා කරන උත්සාහයක් තියෙනවා. ආන් එකට මොකද කියන්නේ? සම්මා වායාම. හරිද? ආන් එහෙම කරලා තමයි නීවරණ වලින් තොරව සිහිය පවත්වා ගන්න පුළුවන් වුණොත් ඒකට කියනවා සම්මා සමාධිය. හ්ම්. එතකොට මොකද වෙන්නේ? ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩෙනවා. හරිද? දැන් උදේ ඉඳන් මොකද කරේ? ඔයාලම ඔය ටික ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ වෙනකොට වඩවවුවා. Tamanට මේ වෙනකොට හරියට වැඩි ගහලා ඉවර වුණා නම් හරියට තේරුණා නම් Tamanට උදේ ඉඳන් ආසාව ඇති වුණාද? නැහැ. තරහ ඇති වුණාද? කම්මැලිකම ආවද? එන්ද වගේ බුදියන්න හිතුණාද? මෙතර වෙලා බණ අහලා තියෙනවා ජීවිත කාලෙක ආදාවක් එක දිගට ඔය විදියට. මෙතර කාලයක් ඔය විදියට බණ අහන්න ගියා නම් වෙනදනක අනිවාර්යෙන් තමයි කීපාරක් නිින්ද ගිහිල්ලා. ඈ වෙන වෙන අරමුණු වලට දුවලා. දැන් තමයි සැක ඇති වුණා සැක නැති වෙනවා. එහෙනම් දැන් ඔහොම බණ අහගෙන යනකොට තමන්ට නීවරණ යට වෙලාද නැද්ද? ආනක තමයි කිව්වේ බණ අහලා ඉවර වෙනකොටත් ඔය වැඩේ වෙනවා කියලා. හරිද? හරියට යනනම් වෙන්න ටික වෙලා ඉවර වෙනවා. එහෙනම් හැබැයි ඔය කියන ආකාරයෙන් Tamanට වැඩි කාලයක් නීවරණ වල හිටපු ස්වභාවය නිසා මේ කියන බණ ඇහිීමේ තුල Tamanට සිදු වෙන්නේ తాවකාලිකව යටපත් වීම. දැන් බුදුහාමුදුරන්ගේ කාලයේ බොහෝ පිරිසක් බුදුහාමුදුරට හමුුනේ අර ගිහි කෙවල් අතහැරලා දාලා එක්කෝ ඔය කියන ආකාරයෙන් ජටිලයෝ තාපසයෝ එහෙම නැත්නම් පරිබ්‍රාජකයෝ විදිහට මොකද කරන්නේ? ඒ අය මේකෙන් අයින් වෙන්න යම් ක්‍රම ටිකක් මොකක් හරි කර කර හිටියා. කියන්නේ නීවරණ වලින් අයින් වෙන්න මොනවා හරි උත්සාහයක් දරදරා හිටියද බුදුහාමර මේ ක්‍රමවේදය හරි ගස්සලා දුන්න ගමන් ටක් ගාලා ඒක කරගන්න පුළුවන්. දැන් නමුත් ඔයාලට වෙලා දෙන්නේ මොකද්ද? ඔය ආය දිගටම ගිහි ගෙදර ඉඳගෙන නීවරණ වඩ වඩා වඩ වඩා ඉන්න හින්දා කොච්චර කිව්වා ඒක ලේසියෙන් ගන්න බෑ. ඒක ඔයාලට මේ தත්ත්වය තියෙන්නේ කොහොමද? උපචාර වශයෙන් කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මේ විදිහට බණ අහගෙන යනකොට උපචාර වශයෙන් සමාධියට එනවා. උපචාර කියන්නේ Tamanට බලවත් ලෙස මේක යටපත් වෙලා නැහැ. හැබැයි යටපත් වෙලා. දැඩිසේ යටපත් වෙලා නැහැ තාම. තේරෙනවද? ආන් ඉන්න දැඩිසේ යටපත් කරගෙන තවත් උත්සාහයක් කරන්න. එතකොට තමයි ඒක හරියන්නේ. එතකොට ආන් එහෙම නීවරණ යටපත් වෙච්ච ස්වභාවය තමයි පරිපූර්ණ වශයෙන් එනකොට ආන් එකට කියනවා අර්පණා වශයෙන් සමාධියට එනවා. ඔය වචනේ වැදගත් නෑ කරන වැඩේ වෙනවා හරි එනකොට වා කියලා දෙන්නේ නැත්නම් ඉතින් අර වචන කියනකොට ඈ ඒ මොකද්ද ආහඳුරු එහෙම එකක් කිව්වේ නෑනේ කියලා ආයෙ ආයෙ වෙන එකක් ගිහින් මම දන්නවා ඔගේ හැටි ඒක ඇවිලක් නැත්තම් වැඩේ කරන්න ඉන්න පොඩි දෙයක් කියලා මම දන්නවා ඈ ආවේ වර්පණා සමාධිය කියලා කියනවා එතකොට උපචාර සමාධි ස්වභාවයක් Taman ස්වභාවයෙන් ගොඩනගෙනවා මෙහෙම බණ අහගෙන ඉන්නකොටත් තමන් වන්දනා කරනකොටත් වෙනවා මම දාන දෙනකොටත් ඕක වෙනවා එහෙනම් තමයි යුවක් කරන්න කියලා බුදුහාමුදුරුවෝ දාන්න එනකොට හැබැයි ආબોධන කරත් තමයි වෙන්නේ. දාන්න නැතුව නිකන් අපව ඔබ ගිහින් දෙන්න ඕනේ අම්මා කිව්වා අර කරන්න කිව්වා මේ කරන්න කිව්වා එහෙමද කියලා කොල්ල හරියන්නේ නැහැ. ආબોධයෙන් තමයි කර ඔය කියන නීවරණ ටික එවිටත් යට වෙන්නේ. දාන දෙන වෙලාවේ දෙන වස්තුව කෙරේ ආසාව නැතිනවා තරහක් ඇති කරගන්න නැතුව දෙන්න ඕනේ. තමන් ඒක ආબોධයෙන් කරනකොට සිත විසිරෙන්නේ නැතුව වෙන වෙන දේවල් ගැන කල්පනා කරන්නේ නැතුව ඒක කරා නම් ඒ අරමුණේම තමන්ගේ සිත විසිරෙන්නේ නැහැ. හරිද? තමන්ට ඔය කෙන ආකාරයෙන් කම්මැලිකම යොමු කරන්න බෑ. තමන්ට ඒ දේ අවබෝධය තමන් තියෙනවා. ඒක සැකයකින් කරන කාර්යයක් නෙවෙයි. එහෙම නැහනම් ඔතනම් නීවරණ යනවා. හරිද? යටපත් වෙනවා. හැබැයි ඔක බලවත් වෙන්නේ නැති නිසා තමයි විෂම වෙනම වැඩක් කිව්වේ සමාධියක් වඩන්න ඕනේ. සමාධිය වඩනවා කිව්වේ නීවරණ නැති කරගන්න සිහිය පවත්වා ගන්නවා. හරිද? දැන් ඉතින් ආන්ගේ කාර්ය කරන හැටි කියා දෙන්න තියෙන්නේ. Tamanට ඒ කාර්ය කරන්න දැන් තියෙනවා කරන ආකාරය කියා දෙල ඒක වාරයක් පුහුණු කිරීම කරනවා. එහෙමනම් ඒක කරන්න කලින් ඊට විවේකයක් දීලා ඉන්න විවේකයෙන් පස්සේ අපි ආන් ඒ කරන හැටි දැනගෙන Tamanට ඒ කරන විදිහට පුහුණු කිරීමක් කරනවා ඊට පස්සේ Taman තනියෙන් ඒක කරගන්න වෙනවා හරිද පැහැදිලි හ්ම් අන්තිට විවේකයක් අරගෙන අපි ඒ කාර්යශීලී යොමු යොමු නැවත එක්සන් කරන්නට තිරුවන් ස්ථානයි